දැයි ශිර දිනාටම තෙරුවන් සරණයි. අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙක ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඊට පස්සේ ඒ ඉඩ වේලාව ප්‍රස්තාව ලැබෙන පරිදි සභාවෙන් නැගෙන ප්‍රශ්න වලත් අපි සාදර වෙන්න උත්සාහ කරමු. ලිඛිත ප්‍රශ්න වලින් සභාව නැත්නම් සතිವಾರය ආරම්භ කරන විදිහට අපි අජන්තගෙන් ඉල්ලා සිටිමු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද ප්‍රශ්න 8ක් ලැබිලා තියෙනවා. වෙනි ප්‍රශ්නය අවසරයි ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල දෙස දීර්ඝ කෙටි සැහැල්ලු යන ආකාරයෙන් බැලුවෙමි. හුස්ම රැල්ල පීති සුඛ චිත්ත සංකාර ඇති බව සමාධිගත වූ සිත අනිත්‍ය බව විරාගය යන සූත්‍රයේ සඳහන් වන අනිකුත් ලක්ෂණ දෙස බලනුයේ පෙර පරිදිමද එලෙස අනිකුත් ලක්ෂණ දෙසද බැලීමට අවශ්‍යද මාහට මෙය පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි වහන්සේට තෙරුවන් සරණයි ඔය පළවෙනි ප්‍රකාශය කරනකොටත් මේ ආශ්‍රව ප්‍රසාසයේ දිග කෙටි වශයෙන් බැලුවා කියන කොටත් මට සැකයක් මතුණා මේ ඒ පේන දෙයට අමතරින් මේ වචන දාලා පවන්න හදනවා නැත්නම් ඒ පේන දේ තුලින් Tamante එක වැටහෙනවද කියන එක. ඉතින් එතන තමයි හරීම අමාරු කාට හරි කියලා දෙන්න. මොකද මූල ධර්මයක් දීපු ගමන් මේක පවන්න හදනවා. ඉතින් ඊට පස්සේ මූල ධර්මයේ තමයි ඉස්සර වෙන්නේ ප්‍රත්‍යක්ෂේ නෙවෙයි. ඒතර ඇත්තටම හොයන්නත් බෑ මේ මං හිතපු දේ මට පේනවද නැත්නම් මේ පේන දේ තුල ඔය බුදුජානනාසි කියන ධර්මයේ තේනවාද කියලා. ඉතින් ඒකෙදී පුළුවන් තරම් ප්‍රායෝගිකව යන්න නැත්නම් ආනාපානේ හුස්ම ඇසුරුකරනද එතකොට මේ ධර්ම අවශ්‍ය වෙලාවට ආනාපානේ ගානට මෝරනකොට ආනාපාන සතිය මට්ටමට මෝරනකොට මේ ධර්ම එන්න පටන් අරගනී. මේ ධර්ම එන්න ඇවිල්ලා ආනාපානේ මෝරන්න පටන් ගත්තොත් අපි කියනවා අමුඹ කනවායි කියලා. ඉතින් ඉතල දුම් ගහලා කන්න හදනවා. gediy හොඳයි ලස්සනයි හැබැයි කවදාකවත් ගහේ යදුනා වගේ නෑ. ඉතින් මේ මූල ධර්ම දීමේදී හරි මේ මේ කොහොමද කියන්නේ මේ කඩාගෙන කනවා ගතියක් තියෙනවා. ප්‍රත්‍යක්ෂයට වැඩිය මූල ධර්මයට ඇදලා යනවා. ඉතින් ඒකේ බෞද්ධයර තියෙන අවාසියක් කියලා මං කියනවා. බෞද්ධයාගේ අද හුඟා දැනුම තියෙනවා මූල ධර්ම එක හුඟ දෙනෙක් අවාසියට පිටවගෙන තියෙන්නේ. ඒ මොකද මූල ධර්ම දැනුම හරියට මම අයනේ වැඩි කරනවා. ප්‍රත්‍යක්ෂේ මම අයනේ වැඩි කරන්නේ. ඉතින් ඒ නිසා මම අරක දන්නවා මේක දන්නවා කියන පෙළඹෙන ගතිය මේ ලියලා තියෙන ප්‍රශ්න නිසා මම දන්නවා අහිංසකයි කියලා. නමුත් ඒ ඒ නිසා නිසනවනේ හදපු ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ කියලා තිබුණා මේකේ භාවනා කරන්න එන අය හතරපද ගාතාවක්වත් කටපාඩම් කරන්න දෙන්න බෑ. භාවනා විතරමයි කියන්නේ. ඉතින් පස්සේ ඥානාරාම ස්වාමීන් තමයි මේ යම් ප්‍රමාණයට සංගමය දැනගන්න ඕන නිසා පොතක් පතක් කියවන්න ඉඩ දුන්නේ. බුරේ පණ්ඩිත ස්වාමීන් වහන්සේට වෙනස් කතාවක් කියනවා. ඒ ස්වාමීන් වහන්සේ චත්ත සංගායනාවේදී ඕසාන පරි ඕසාන අවසාන පොත් පරීක්ෂා කරන මණ්ඩලයේ මේ සමාජිකයෙක් වශයෙන් ඉඳලා තියෙන. කියන්නේ තරුණ වයසේ උත්තරම දැනුම තියෙන කියන්නේ. ඒ සංසි කියනවා දැනුමේ ඒ තරම්ම ප්‍රශ්නයක් නෙවෙයි. ඒක හරියට පාවිච්චි කරන්න දන්නවා. මේ දැනුම ඉස්සර කෙරුවොත් ප්‍රත්‍යක්ෂයේ අත්දැකීම මේ අතබාල වෙනවා. ඒක නිසා ඒ පළවෙනි කොටස හරියට මට විස්තර කරලා කියනවා නම් මේ යන වෙලාවේදී මට දිගට හුස්ම ගන්නවා කෙටි හුස්ම ගන්නවා දැනුණාද නැත්නම් හයියෙන් හුස්ම අරගෙන මේක තමයි දිග හුස්ම. හිමීට හුස්ම අරගෙන මේක තමයි කෙටි හුස්ම කියලා මේ අමෝරාවෙන් කරපු එකක්ද කියන එක කියනවනම් මට පස්සේ ටිකට විස්තර දෙන්න පුළුවන්. ඒ ලියපෙක නැති මම මේ බැන්නට පස්සේ ඉදිරියපත් වෙන එකත් සැකයි. ඉදිරියපත් වෙනවනම් හොඳයි. මොකද මේ කාගේ ළඟත් තියෙන දුර්ලභමක් අපි දන්න දැනුම ඉස්සර කරන්න හදනවා. එතකොට අර ප්‍රත්‍යක්ෂයේ අඳ අත බාල වෙනවා. ප්‍රත්‍යක්ෂයේ ආව탁සේරු වෙනවා. එහෙම නැත්නම් දුර්වල වෙනවා. ඒක මේ ඒ මහන්සි සයිඩොත් කියලා ස්වාමීන් කියලා තියෙනවා. ඒ ස්වාමීන් පොතක් ලියලා මේක කියෙව්වොත් කියූප එකන පටලවා ගන්න ඉඩ තියෙනවා. දෙන්න එපයි කියලා. පස්සේ ඔය ඥානපෝනික ස්වාමීන් ජර්මන් හාමුදුර කෙනෙක් එහෙම වෙන්නේ නැහැ ස්වාමීන් සමහර අය මේකමුත් වැඩ ගන්නවා කියලා බොහොම අමාරුවෙන් ඒ ස්වාමීන් වහන්සේ ඒත්තු ගන්නලා තමයි ඒ පොත බුද්දිස් පබ්ලිකේෂන් සොසයිටි එකේ පබ්ලිෂ් කරේ. ඒකේ ලියලම තියෙනවා. මම මේ හරි පැකිලුණා මේක දෙන්න. මොකද මිනිස්සු මේක දැනගෙන මෙව්වා කියවන්න පටන් ගන්නවා. කියලා කියනවා මට අරක තියෙනවා මේක තියෙනවා කියලා. ඉතින් එතකොට ඒක ඇත්ත ප්‍රත්‍යක්ෂයක නැත්තම් අත්දකපු දෙයද නැත්තම් හිතලුවක්ද කියන එක හරි අමාරුයි කරන්න. ඒ නිසා මේ මුල් ආයතේ වාක්‍ය කියන්නේ ඉස්ලාමයේ ලියුමේ මුල් මේ මේ වාක්‍ය දෙක තුන ඒකේ තියෙන ওই සැකමසු ගතිය ලියලා තියෙන ක්‍රමය. ආනාපානසති භාවනාවේදී හුස්ම රැල්ල දෙස දීර්ඝ කෙටි සැහැල්ලු යන ආකාරයෙන් බැලුවෙමි. මේ බැලන්න බෑ. පෙනුණා කියලා තිබ්බනම් මට හැකියාවක් එන්නේ නැහැ. මේ බලනකොට මට දිග වශයෙන් පේනවා, කෙටි වශයෙන්. බැලුවෙම කියපු කොටම තේරෙනවා. කේල් කන වැට පැනලා තියෙන හොරාට ඉස්සල්ලා. ඊට පස්සේ හොරා අහුවෙනවා පස්සේ වාක්‍යයෙන්. ඔන්න කියාගෙන ගියේ ඒකේ දැන් ඊටු ටිකත් ඒ විදිහටම බලන්නද කියලා බැලුවා ඒක වහා කියවක මං කියයි ඔන්න ධම්මජීවාමරය අපිට විරාගය පෙන්ලා ගියා. මෙන්න මෙහෙමයි විරාගය කහා පාටයි, වලිගේ දිගායි කියලා ඔන්න කියවන්න පටන් ගන්නවා. ඉතින් මයින් අහනවා ඒකට ගියාට පස්සේ අපිට පෙන්වන්න සීරාගියා මොකටද සාන්තිදන බෙල්ටිනියර් ගිල වෙන්නේ. අපිට පෙන්වෙන්නේ නැහැ අපිට පෙන්වන්නට බලන්න එපා. ඒක දැන් බලන්න එහෙ කියලා පෙන්ලත් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් ඒගොල්ලෝ එහෙන් අයිතිවාසිකම් සටන් කරනවා. දැක් පේන දේ කියන්නේ. ඒකට මයින් අහන්න පුළුවන් ප්‍රශ්නේ මොකටද එහෙනම් හැන්දෑ බණ කියන්නේ කියලා. කොයි එක දුන්නත් කොයි එක දුන්නත් උරස් වෙන්න ඉඩ තියෙනවා. ඒත් මේක තමයි ක්‍රමේ. අපේ ක්‍රමේ මේක තමයි කියලා දෙනවා. ඒක හරියට හේන් ගොවිතැන් කරනකොට කන්දැත්තේ තියෙන පැල වලට වතුර ලැබෙන්නේ නැහැ. ඒතර ගොවියා පුංචි දිනක් හරගෙන ඒවට වතුර දාන්න ඕනේ. පාවුලේ තියෙන ඒවට වතුර දැම්මොත් පැල මැරෙනවා. මේ මුල් වලට වතුර කාලා. ඒ නිසා වතුර දෙමීමක් කරන්න ඕනේ හේනට. අවශ්‍ය තැනට. පොඩි වතුර දාන්නත් එපා. වතුර තියෙන තැනට වතුර දාලා පැලකුණු වෙන්න දෙන්නත් එපා. මුල් කුණු වෙන්න දෙන්නත් එපා. ඉතින් ඒක හරියට මේ මම දෙන්නේ දර්ශනේ තමයි වාහනේ පදිනකොට දැන් සෙකන්ඩ් එකේ ඉඳලා තර්ඩ් එකට දාන්න ඕන කියලා කියලා දෙන්න පුළුවන්ද කියලා කාටවත්. ආනතතලේ හැටියටයි බර හැටියටයි දැනගන්න එපා මේ වාහනේ යන තාලෙන් එන්ජින් එකේ සද්දේ මේ ඉග්නිෂන් ගහනවනම් බර ගියර එකට දාන්න ඕන. නැත්තම් අපි ඉහළ ගියර එක දාන්න. ඒක කියන්න බෑනේ. ආතාව තියුණාට බෑනේ. වාහනේ weight එකයි තමන්ගේ දන්න වාහනේ capacity එකයි ආනත තලයේ හැඩයට බල්ලා තමයි දාන තියෙන නිසා මේ භාවනාදී කියන්නේ ඔය පේන්න හරිනවා මිසක් මොනවත් බලන්න යන්න බෑ බැලුවොත් පේනවා ඒක කෘතිමයි ඒක අමු අඹ ඒක කෑවට පස්සේ තම සාමාන්‍ය භාවනට අනිවාර්ය අරියාදුවක් සිද්ධ වෙනවා අනිවාර්යම අරියාදුවක් සිද්ධ වෙනවා ඒ නිසා භාවනා කරගෙන යන්න භාවනා කරන යනකොට අවශ්‍ය දේ පෙනේ බලන්න යන්න එපා. ඒ කොයිද මේ මට මතක නෑ. මේ කම්පල කිට්ටුවේ බාහන මැදයන් ඒ දවස්වල බාහන මැදයක් තිබුණේ නෑ. 70 ගණන් වල මම මේ කියන්නේ. වේගිරි කන්දේ. කාශ්‍යප කියලා හාමුදුර කෙනෙක් හිටියා. ඉතින් ඒ සංජි භාවනාව ගන්නවා. ඉතින් පොයේ දාසට උපාසකම ලැබිලා භාවනා කරපුවාම භාවනට වාඩිච්චාන් කියනෝනේ මෙහෙමයි මේ හුස්ම දිහා බලන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා මම දැන් යනවා ගමනක් හැබැයි මේ නයි වාගේ පිඹින්න යන්න බෑ කියලාලු එළියට යන්නේ. හුස්ම දිහා බලන්න මිසක් ආ හුස්ම ගන්න යන්න එපා මයි නම පිඹිනවා. ඒකේ බලන්න ගිය ගම වෙන්නේ මොකද මේ නයි පිඹිනා වගේ හෝ සෝස් කාලා අර ඉස්රායිල් කනයි කොණ්ඩේ වැඳලා එහෙම තිබොත් ඇදලා එනවා. මේ තරම් භාවනාවට තියෙන ආදරේ. ඉතින් දැන් නෑ. දැන් ඊට පස්සේ අවුරුදු 30ක් 40ක් ගිහිල්ලා තියෙන දැන්. ඒ නිසා දැන් දැනගන්න භාවනදී පේන දේ බලනවා මිසක් අහවල් දේ බලන්න යනවා කියලා ගියොත් අනිවාර්යයෙන් මේ දේ පේනවා. ඒම තමයි අපේ මනසේ හැටි. ඒක නිසා ඒක තිබිච්චා පේන දේ පේන හැටියට කියන්න බැරිකම තමයි ආර්ය විවහාරේ නෑ කියන්නේ. අපි පෘ탁ජනයි කියලා කියන්නේ අපි අපි පේන්න හිතන දේ ලියනවා. මේක පෙන්වුනොත් හොඳයි. එතෙන් බලන්නෙත් මේ දේ පේන්න ලැබේ වගේ. යාට කවදාක සත්‍ය දකින්න හම්බෙන්නේ ඒ නිසා පේන දේ පේන හැටියට වාර්තා කරන්න ආර්ය தත්ත්වයටපත් වෙලා ඉන්නවා. ඒකට කියන්නේ ආර්ය විවහාරය කියලා. ඇති දේ ඇති හැටියට කියන්නේ. අපි අතිශෝක්තිය දානය නැත්නම් අව탁සේරු කරනවා. එතකොට වාර්තාව හැම වෙලාවෙම මේ ට්විස්ටඩ්. ඉතින් ඒකටමයි අපි මේක තුළ මේ සාකච්ඡා කරන්නේ. ඒ නිසා පළවෙනි කොටස බලන්න ඔය දැක්ක දිග කෙටි බව දැකපු දෙයක්ද බලපු දෙයක්ද කියලා. මම දන්නේ මේ දකින්න බලනවා කියන දෙකේ වෙනස තේරෙනවද කියලා. කාටද කියන්න පුළුවන්ද මොකද්ද මේ දකින්නවා කියන එකයි බලනවා කියන එකේ වෙනස? වතුරේ පේනවා බල්ලෙක්. ඉගෙන සයනස් යනවා බලන හින්දා පේනවාද පේන හින්දා බලනවාද? අක්ලාට ආනන්ද නිගමනය කරන්නේ පේන හින්දා බලන හින්දා පේනවා. ඒ ඒ මම හිතන්නේ ඒ උදාහරණ දිගේ ටිකක් හිතුවොත් අපිට තේරෙනවා මේ මොකද්ද මේ ඉදියේ. ඔය ඒ දඬුවම බල්ලා කතාව දන්නවද? මස්කයිලක් අතර හම්බෙච්ච බල්ලෙක් මේ ගොඩේ ඉඳලා ඒ ගොඩ කොට යනවා. දැන් උට කලාතුරකින් ඒක හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා ඌ යන්නේ බොහොම අමාරුවේ වෙන බල්ලන්ගේ බෙල්ල මේ කණ්ඩ. ඒ දඬුවර යනකොට වතුරෙත් ඉන්නවා බල්ලෙක් මස්කයිලක් අරගෙන. ඌ බලලා ගොරවනකොට මස්කයිල වැටෙනවා වතුරට. ඒකයි කතාව. ඉතින් ඒක ඒකෙන් පොයින්ට් එකක් කරන ඥානදාමරුගෙන ඌ ඒකට කොට බලන්න ගියා නම් බල්ලෙක් පේන්නේ මේ බැලුව නිසායි පේන්නේ. ඉතින් බල්ලෙන් ආඩ කියනවා මට පේන්නේ නිසා නේ මම බලන්නේ ඒගොල්ලෝ අතු මම බලන නිසා පේනවා කියලා තමයි කියන්නේ කොහොමද කියලා බල්ලා අපෙන් අහන. ඌ කියනවා පේන නිසායි බලන්නේ කියලා. අපි කියනවා තෝ බලන නිසා යකෝ පේන්නේ. ඉතින් ওই දෙකේදී මේ ඥානදාමරුගෙන ගන්න බල්ලගේ පැත්ත නෙවෙයි. පිටින් ඉන්න කෙනාගේ පැත්තයි. අපිට ඕන කෙනෙක් ඕන විදිහට බලන්න පුළුවන්. බැලුවොත් කැඩෙන දීගේ එවනැල්ලත් ඇදට තමයි පේන්නේ. ඒක ඉතින් ඒක තමයි සංසාරේ කියන්නේ. අපිට ඕනම කෙනෙක් දිහා ඕනේ ලස්සනක් ඇත කරලා බලන්න පුළුවන්. ඕනේ කැතක් ලස්සන කරලා බලන්න පුළුවන්. ඒ අර යුනිවර්සිටි එකේ ඉඳද්දී මේ කෙල්ලෙකුට යාළු වුණා කොල්ලෙක්. ඒ කෙල්ල කැතයි. ජාවිට හරි පුදුමයි මේ කොහොමද මේ මේ දැන් මේක ලව් එක කියලා නේ කියන්නේ. අපි බලන්නේ මූණනේ. මූණ කැතයි. ඊට පස්සේ කොල්ලන් යාළුවා ඇහුවට පස්සේ රුක්මන්ලාගේ බැච් එකේ කිව්වලු මචං ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්න එපා. ඒ සමය යාළුවායි. මයිලගේ මයිලගේ හිටියා භාවනා කරන කෙල්ලෙක් මේ ගර්භාෂයේ එක ඩිම්බ කෝෂයක් අයින් කළා. තව මාස දෙකකින් අනිත් එකත් අයින් කරන්න ඕන කැන්සර් එකක්. මුත්තටම බඳින වයසේ. හැබැයි ඒ ගැනලම ඔළුවට බර නැති වුණේ. ඊට පස්සේ අතරමඟදී මම ගැන හම් වෙලා කමල් මහත්තයා අඬ ගන්න වෙලා කතා කරුවා. ඊපස්සේ මමත් ඔය you can conquer cancer කියන පොතක් දීලා ඒ පොත් දෙක තුනක් දෙනකොට කිව්වා නියම ස්වාමීන් තමයි මට ඕන කරන්නේ. මට ඔය කැන්සරක් තුනක් කියලා කිසිම බය වෙන දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ. හැබැයි ડોක්ටර් කියලා තියෙනවා ඔබ බඳිනවා නම් බඳපන්. තව මාස දෙකයි. ඊට පස්සේ මේකත් අයින් කරන්න වෙනවා. කෙල්ල කියනවා ඔය දොස්තර රෝණුනට මම අයින් කරන්න වෙන්නේ නැහැ. මට කැන්සර් ගන්න නැහැ. හැබැයි ඒක ඩිම්බකෝසයක් අයින් කරලා. ඊගාසරේ යනකොට බැඳලා පොඩි කොල්ලෙක් එන්නේ. මොකද කවුද යක උඹට කරගහව මොඩයා කියලා. ඊට පස්සේ බැඳපු කොල්ල ඇවිල්ලා කතා කරලා කිව්වා කිල්ලෙක් හිටිය කොල්ලෙක් ඉන්නවා. මම දන්නවා මේ කෙල්ලට කැන්සරක් තියෙනවා කියලා. මම ඒ වුණාට බැඳා. දැන් කැන්සර් නැහැ. දැන් හම්බෙලා ඉන්න ළමයා ඌ කෙලින්ම සංඝ උපස්ථායක කෙනෙක්. දැකුම සංඝයා ළඟට ගිහිල්ලා ඔක්කොම අහන මොනවා සංස කරන්න ඕනේ වතුර ගෙනලා පුලි ගන්නවා. ඌ අමුතුම ට්‍රේනින් එකක් උඩ තියෙන්නේ. ඉතින් ඒ වගේ ඕන දෙයක් දිහා ඕන විදිහට බලන්න පුළුවන්. අසුබේට බලන්න පුළුවන් සුබේට බලන්න පුළුවන්. ඒක තමයි ආර්ය විකූර්වනේ අසුබේ සුබේ දකින්න පුළුවන් සුබේ අසුබේ දකින්න පුළුවන්. පෘථජ්ජනයට බෑ. පෘථජ්ජනයට දැන් ওই ආණ්ඩුවෙන් අපිට පෝලා තියෙන්නේ. පෝප් එක තමයි අපි දකින්නේ. අපිට දැන් සුපර් මාකට් එකෙන් ඇඩ්වර්ටයිස්මන්ට් පෝලා තියෙන්නේ. ඉතින් අපි සුපර් මාකට් යනකොට යන්නේ ඒක බලන්න. අවශ්‍යතාවයට නෙවෙයි. ඒකයි ඔය ඇඩ්වර්ටයිසින් වල තියෙන මහා භයානක දෙයක්. ඕන හිට්ලර් කිව්වෙච්චරයි. ඕනම බොරුවක් දවසට 20 සැරයක් කියන්නේ ඒක ඇත්තක් කරනවා. දෙවෙනි ලෝක යුද්ධයේදී එහෙමයි කැම්පේන් එක ගෙනිච්චේ. ඔය ජූස් ලොක්කම එකතු කරලා මරන්න ඕනෙම බොරුවක්. නිතරම ඇහෙන්න සලස්සන මිනිසෙකුට මේක බොරුවක් කියන එක සත්‍යක් වෙනවා. ඉතින් ඒක තමයි අපිට තියෙන භයානකම දේ. අපි මේ ආනාපානේ පේන දේ ලියනවාද? නැත්නම් මේ පොත්වල තියෙන දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති රත්සං වාස සන්තෝ ඒක කරනවාද ගිහිල්ලා? ඉතින් ඒ කරන මනුස්සයාට කවදාකවත් ගමනක් යන්න වෙන්නේ නැහැ. මොකද යා මනෝ විකාරක ජීවත් වෙන්නේ. පස්සේ අහනම විරාගේ දිහා බලන්න ඕනේද? ප්‍රේක්ෂාව දිහා බලන්න ඕනේද? ඒ බලන්න අහන ඕනේ කියලා කියන්නේ මුල් ටිකේදිත් දැන් ඉදිරිපත් වෙච්ච නැති නිසා මම විනිශ්චය දෙනවා. මුල් ටිකේදිත් කරලා තියෙන්නේ ආනපානේ පේන දේ බලලා නෙවෙයි. මට පේන්න ඕන දේ කරලා. ඉතින් ඒක උඩ ඉසිකක්කමක් වෙනවා. මේ මේ මේ පිටිපස්සේ මස්ල්ස් රිදෙන්න පටන් ගන්නවා. ආයාස කරන්න ගත්තොත්. ඒක නිසා ගොඩාක් කල් යනවා මේ වෙන දේ බලන් ඉනවා කියන්නේ. ආනපන විතරක් නෙවෙයි, සක්මන් කරන්න ගියාම මිනිස්සු කොච්චර විකාර කරනවද කියලා බලන්න. කොක්කු යනවා. ඉතින් ඒක දැසක් මා අචාන් ස්වාමීන් වහන්සේ ගියලු සාකා කාර්යාලයකට ඒ සාකේ සාකා ආස්ථානයකට ගියාම එතන ඉන්න හාමුදුරුවෝ හරියට මේ කටේ උගන්ලා යනකොට පෙනුමටත් එක්ක නැති ලොකු හාමුදුරුවෝ නිසා සක්මන් කරනවා. ඉතින් මේ හාමුදුරුවෝ මේ ඇතිලා බලන් කිව්වලු ගෝලයට කතා කරලා මේ කටියට සුව වෙන්න කියපන් කිව්වලු. මේ තද අමාරුවක ඉන්නේ. ඇවිදින්න බෑ. ඒ කටුකුරුඳු ස්වාමීන් කියනවා අපි ඒ වෙලාවට ඇත්ත තමයි કૃත්‍රිම බවක් පේනවා. ලෙඩෙක් වගේ අපි ඇවිදින්නේ සුව වෙන්න ඕන නිසා අපිට අර ස්ලෝ මෝෂන් එකේ දාන්න ගියාම ඒ පන්දි සාංශෙත් කියනවා ඒක නෙවෙයි ස්වභාවය අපි. නමුත් අපි ඒ කරලා බලන්නේ ටික වෙලා ගියර ස්වභාවයට එනවා. හරියට කෙරුවොත් ඒ වගේ එකක් තියෙන එකට hina වෙන්න හොඳ නැහැ. අපි පුරුදු කරන දැන් බයිසිකල් පදින පුරුදු වෙන මනුස්සයට සයිකල් රේසින් යන්න බෑනේ. ඒ මනුස්සයා ඉතින් එහාට බෑන්ට වැටි වැටි කවුරු හරි අල්ලල්ලානේ කරන්නේ. අන්න ඒ වගේ තමයි සතියෙන් යුක්තව විදින්න යනකොට අපි බබාලා තමයි. සතිය යුතු ආනාපාන කරන්න ගියා කල්පගණන් හුස්ම අරන් තිබුණාට මෙතෙන්දි හුස්ම ගන්න බෑ. ඒක නිසා කියනවා මේ සතියෙන් කරන්න කිව්වොත් හුස්ම ටිකවත් કૃත්‍රිමව කරන්න ස්වභාවයෙන් කරන්න බෑ. ඒ තරම් අපි රංගපාලා පුරුදු වෙලා තියෙනවා. ඒක නැති කරගත්තා නැති ලොකු දිනුවා. ඒක ලොකු විපස්සනා ඌරුවක් කියලා කියන්න පුළුවන්. අපි ඉදිරියපත් වෙන්නේ නැති නිසා යන් ඊගා ප්‍රශ්නට. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිවීමට උත්සාහ කරන්නෙක් මේ. මා ආනාපාන සති භාවනාව වඩන විට හුස්ම ධාරාව මගේ නාසයේ දකුණු උහර බිත්ති ස්පර්ශ කරමින් ඇතුළට ඇදී යනවා දැනේ. විශේෂයෙන් මෙය දැනෙන්නේ මාගේ දකුණු නාස් කුහරයටය. ප්‍රාශ්වාසය දැනුණත් එය වඩා ප්‍රකටව නොදැනේ. ප්‍රාශ්වාසයට ආශ්වාසය තරම් දිගු නොවන බව මගේ දැනීමයි. හතර පස් වතාවක් එක දිගට සිත එහි රැඳි වූවත් අනතුරුව පිටපණි. නැවත හුස්ම වෙත සිත යොමු කර ගනිමි. මේ අතර වාරයේ නිල් මිශ්‍ර සුදු පැහැති ආලෝක ගුලි දර්ශනය වන අතර වරක විදුලි බල්බයක් එකවර දැල්වී නිවි යනු පෙනී තිබේ. මාහට ඉදිරිපත් කිරීමට ඇති කාරණය මෙය නොවේ. ඊයේ දිනයේ මා උදෑසන පරියන්කින් නැගී නැවත පුටුවක හිඳගත් අතර දැස පියාගෙන සිටියෙමි. මා යමක් සෙවීමේ උත්සාහයක් දර්ණසයක් මට දැర్శණේ වූ අතර පිටිපස සිට කිසිවෙකු ආ මේ තියෙන්නේ කියන්නක් මෙන් ඇසිනි. ඒ සමගම මා තද ප්‍රවාහයකට හසු වී ඇදී යනු දැනිනි. මා බියටපත් වූ අතර කෑ ගැසීමට උත්සාහ කෙලෙමි. අනතුරුව මා අධික වේගවත් සුලියකට හසු වූවාසේ රවුමට රවුමට කැරකී කැරකී යනු දැනිනි. ඒ සමගම බියවීමට යමක් නොමැති බවට සංඥාවක් සිතේ හටගති. ඉන් අනතුරුව කිව නොහැකි වේගයකින් මා ඉහළට ඉහළට එසවි ගිය අතර මගේ සිතේ තිබූ බිය සපුරා ඉවත් විය. එය ඊටමත් එලිමහන් තැනක් වූ අතර එහි අහස හෝ පොළව නොවිය. වලාකුළු ලෙස හැඳින්විය නොහැකි වූවත් ඒ හා සමාන සංඥා තිබුණි. වැඩි වේලාවක් මා එහි එහි නොරැඳී අතර නැවත අධික වේගයකින් හිස පොළව පැත්තට හැරී පොළව කරා පැමිණි අතර කිසිදු බියක් නොදැනීම මුනින් අතට වැඳ සිටිනා ඉරියව්වට සමාන ඉරියව්වකින් පොළොව මත පතිත වීමි. මා ඉදිරිපස ස්වාමින් වහන්සේ නමක් දැర్శණේ වූ අතර මම වහා නැගිට පසකට වූ වනු දැర్శණය විය. මට දැනගන්නට අවශ්‍ය වී ඇත්තේ භාවනා පරියන්කෙන් නැගී සිටීමෙන් අනතුරුව දර්ශනය වූවක් නිසා මෙය මා දුටු සිහිනයක් නැතිනම් ඊට සමාගාමී යම් අත්දැකීමක්ද යන්නයි. කරුණාවෙන් පහදා දෙනසේක්වා. ඔබ මේක අර පැති දෙකක් හිතන අහගෙන නෝට එකක් තමයි තමයි සම්ප්‍රදාන කුල පරියන්කේ නැගිටට පුටුවට වාඩි වෙනකන් කරන දේ නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව කරනවා නම් ඉරියව්ව මාරු වුණාට සතිය කැඩෙන්න ඕනේ නැහැ. ඒක හුඟක් කල් යනවා තේරුම් ගන්න අපි හිතනවා ඉරියව්ව මාරු වෙනවා සතිය කැඩෙනවා. එතන සද්දයක් ඇවිත් ගමන් සතිය කැඩෙනවා. එහෙ නැත්නම් වේදනාවක් ආපුවම සතිය කරනවා කියලා නෑ. එහෙම එකක් ඕනේ නෑ. සතියට පුළුවන් මේ නිකන් ධාවන තරගයක් වගේම රිලේ රේස් එකක් කරන්න. රිලේ රේස් එක කරන එකනේ බැට් එක ගෙනිලා අනිත් එකට මාරු කරනවානේ. මාරු කරනකොට නොවැටි මාරු වුණා නම් අර ගත්ත ලීඩ් එක ගෙනියන්න පුළුවන්. ඒකනේ රිලේ රේස් එකේ තියෙන දක්ෂකම. ඉතින් සාමාන්‍ය හර්ෂිය දුවනට වැඩිය රිලේ රේස් එක මිනිස්සු බලන්න කැමතියි. බැට් එක මාරු වෙනවා. ඒ වගේ තමයි සතිය ඉස්සලා අපි ඉඳගෙන ඉන්නකොට එක ලැප් එකක් ඉඳගෙන ඉඳලා නැගිටිනකොට තව ලැප් එකක් හිට ගන්නකොට හිටගෙන ඉඳලා ඇවිදිනකොට තව ලැප් එකක් නිදා ගන්නකොට තව ලැප් මේ හතර තුරම බැට්න එක යන්න පුළුවන් සමහර විටක ඒක අවබෝධ වුණොත් මම මේ ඉරියව්ව කැඩුවට සතිය කැඩෙන්නේ නැහැ කියලා ඒක ලොකු ධෛර්යයක් වෙනවා මම කියන්නේ සතිය විවිධාංගීකරණය වෙනවා කියලා විවිධ දේවල් කරන්න පුළුවන් හැකියාවට එන්න පටන් ගන්නවා එතකොට ඒක ලීප් එකක් වෙනවා එතකොට ක්වොන්ටම් ලීප් එකක් වගේ ඒක පාට හිත වෙන ඩයිමන්ෂන් එකකට පයින්නවා හුඟක් වෙලාට වෙන්නේ අර රූප ලෝකේ ඉඳලා අරූප ලෝකයට අරූප ගතියකට එහෙම නැත්නම් බුදුරජාණන්සේගේ වචනෙන් කියනවා නම් කාම ලෝකේ ඉන්න මේ කයට බුදුරජාණන්සේ සඳහන් කරන ඕලාරික අත්පටිලාභය කියලා. මේ අපි අත්දකින කය. භාවනා කරනකොට ඒක මනෝමය අත්පටිලාභයකට යනවා. අහින ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ඔක්කොම තියෙනවා. හැබැයි බොහොම ප්‍රණීතයි. මේකේ ඡායාව මේකේ නෙගටිව් එක තියෙන්නේ. නඩත්තු කරන්න ඕනේ ඊට පස්සේ යනවා සංඥාමය මට්ටමකට ඔක්කොම සංඥාමය. ඉතින් ඔය එක එක මට්ටම් වලට පහිනකොට සතිය අකන්නව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් මේ යෝගාවචරය ඉඳලා තියෙන මෙතෙක් ඕලාරික අත්පටිලාභේ විතර නැත් අපි කියනවා ඉන්ද්‍රිය ප්‍රතිපදව ඉන්නේ. එහෙන් කනෙන් නාසයෙන් ලැබෙන තොරතුරු විතරමයි ආදාන්නේ. ඔතෙන් ගියාට පස්සේ ඔය ඇහ කන දිවනාසේ මොකක්වත්ම නැහැ. වෙනමම අපි කියනවා නම් මේ ගුරුත්වාකර්ෂණය තියෙන තැන ඉඳලා අභ්‍යවකාශයට ගියා වගේ. ඒකේ මේ වගේ ඉඳගෙන ඉන්න බෑ. ඒකේ ඔක්කොම පාවෙනවා. ඒකේ පොළොටයි තින්නේ හඳටයි ඉන්නේ ශේෂ්ත්‍රේ කාටවත් අයිති නැති ප්‍රදේශයක්. ඒ නිසා මෙහි ඉඳලා ඒක රිහර්ස් කරන්නත් බෑ. ඔය ඇස්ට්‍රොනෝට්ස්ලාට මෙහි රිහර්ස් කරන්න බෑ. මෙහි නැහැ මේක. නමුත් ගමනේ 99%ක්ම ඉඳ දෙන්නේ වෘත්වේ නැතුව. අනිත් වගේ අපි භාවනාවේදී ඉතින් ගියාට පස්සේ මේවා එකක්වත් අදාළ නැහැ. නිසා විශාල බයක් ඇති වෙනවා. අපේ මේ තිබුණ ඕලාරික සම්බන්ධතාව මොකුත් නැහැ. හැබැයි ඒක නෑ මේක බය වෙන්න දෙයක් නෙමෙයි කියලා බැලුවොත් ෆ්‍රික්ෂන්ලස් පාත් එකක් අහුවෙලා තියෙන්නේ. එහෙම නැත්නම් කම්ෆර්ට් සෝන් එකක්. බය තිබුණොත් කොටු වුණා, තනි වුණා, පාළු වුණා කියලා අපි ඉතින් තොවිල් කරනවා. මොකද ඒකට ගියාට පස්සේ පේනවා මේක තමයි කැම්බිරිල්ල. මේක හරි නඩත්තු අධික වැඩක් මෙතන තියෙන්නේ. අතන කිසිම නඩත්තුවක් නැහැ. නමුත් අපි පුරුදු නැති නිසා අපි ඒකට බය තමයි හැම පෘථග්ජනයම තියෙන එකට කියනවා fear of freedom කියලා. එහෙම නැත්නම් ඒකට කියනවා fear of unknown කියලා. ඒකට කියන්නේ neophobia කියලා. අලුත් දෙයකට කොහොමනක්වත් අපි කැමති නැහැ. අපි දන්න අර පරිසරය තමයි අපිට comfortable zone එක. අපි කියන්නේ නිදිපොළ කියලා එකක් අපිට තියෙන. අපි දන්න නිදිපොළට කියන නැත්නම් නිින්ද යන්නේ නැහැ. නිදිපොළ මාර වෙච්චහම ආන්නේ වගේ අපි පුංචි කාලේ අපේ අම්මා ගොඩක් කොට මිසක් පුංචි අම්මගේ බාප්පගේ ගොඩක් කොට යන කැමති නැහැනේ. ඒක අපිට අච්චර සැප පහසුකම් නැහැ. ආන්නේ වගේ මෙතෙන් යන්න අගවැඳ නිසා අපි නැවත නැවතත් මේ ඕලාරික අත්වටලාවේට බේනවා. අතින් ගියොත් ප්‍රධානම දේ තමයි සැකේ සහ බය. ඒ මොකද මේකට තියෙන කෑදරකම. මේ කයට සහ ජීවිතේ තියෙන කෑදරකම. මොකද එතෙන්ට ගිහිල්ලා ඒක වාසියක් නැත්තම් ජයග්‍රහණයක් නැත්තම් ආශිංසනයක් නැත්තම් සතිය ප්‍රයෝජනයක් විදිහට බැලුවොත් එම්පේන මේ ඔක්කොටම යන්න පුළුවන් තරක් නෙවෙයි. ඒක වෝක් ඕවර් එකක්. ඒක නිතරංග ජයක්. එහෙ තරංගයක් නෑ කොහොමවත්. තාවකාලිකව ගිහිල්ලා එන්න පුළුවන්. ඉතින් ඒක හිතා ගන්න ඒක සෙකන්ඩ් නේචරක වෙච්ච දවසට මොනවා වෙයිද කියලා. ඒක තමයි මගේ ප්‍රകൃතිය වෙච්ච දවසට අපි මොන වගේ දෙයක් මේ ලෝකෙ ගැන කියයිද කියලා. ඒකනම් අපේ ප්‍රകൃතිය. මේක දිහා බලනකොට මේ මේක කුලල් කන ලෝකයක් මේකේ තියෙන. එක එක පරයාගෙන දුවන් හදන ලෝකයක්. අරකේ තරංගයක් නැහැ. ඒකේ ඕන තරම් ඒකේ මොයෝගේ ජනගහනයක් ඇත්තෙත් නැහැ. ගිහිල්ලා ඉන්න පුළුවන්. නමුත් අපිට අර තියෙන බය නිසා අපි ඉක්මනට මේකට එනවා. නමුත් භාවනා කරලා සම්පුරුදු කරලා ඒක සෙකන්ඩ් නේචර් එක. එහෙම නැත්නම් අපි හැබැයි ලෝකේ එතන තියෙන කියන තැනට ගියොත් තේරෙවි. අපි මේ සංසාරේ කවදාකවත් හිතලවත් නැහැ එහෙම දෙයක් තියෙනවා කියලා. අපි ඒක දෙයයන් අතර බාර දීලා තියෙනවා. එහෙම නැත්නම් මිස්ටික්ස් වලට. එහෙම නැත්නම් මේක ගූඪ දෙයක් කියලා. ඔය කියන කට්ටිය ඔළුවේ නරක වෙලා කියන්නේ තියෙනවා අපිට පේන්න එපායි කියලා ලෝකයා කියනවා. ගිය කෙනාට පේනවා මේගොල්ලන්ට පේන්නේ නැත්නම් මේගොල්ලෝ බයෙන් හින්දා. ගිහිල්ලා ඒක නිතර යන්න ඉන්න බණ ගත්තොත් ඕකත් නෙවෙයි නිවන කියන්නේ. ඕකෙන්දලා තවත් ඒ වගේ පිමි පයින්ද තියෙන. ඒ නිසා මේ වගේ දෙයක් වෙන්න අපි හිතුවට කාලය සහ දේශය බලපානවා කියලා මේ ලෝකෙට කාලය සහ දේශය බලපානවා. time and space. අරකට කාලය දේශය බලපානවා. ඉඳගෙන ඉඳලා හිටගෙන ඉන්නේ පරියන්කේදී ඉන්නේ භාවනා. ඒව මොකොත් එතන බලපාන්නේ අන්තික එතන අපි මේ ගන්න ටයිම් ඩයිමන්ෂන් එකක් නැහැ. ඒ නිසා අපි එතෙන්ට යන්න පුරුදු කරන්නේ ප්‍රධාන වශයෙන් අපි කරන්නේ සැක. මේ සැකේ කියන එකට කියන එක හොඳට තේරෙන්නේ කොහොමද දන්නවද? ශ්‍රද්ධාව මදිකම. මේ දුන්නට තෑග්ග පිළිගන්න කැමති නැහැ. ඒ නිසා ඒක හම්බයක් වගේ වෙනවා. මේකේ සාකච්ඡා කරනකොට අපි අනිත් දවසේ ටිකක් ප්‍රිපෙයාර් වෙලා යනවා. තීරුම් අරගෙන. එතකොට අපිට පේනවා ටිකක් වෙලා ඉන්න පුළුවන්. පුරුදු කරන පුරුදු කරන පේනවා ඒක නිකන් හදියට පීනුම් තටාකේ බිම්මක් පනින්න ඉස්සලා අපි ඩයි බෝඩ් එකේ අන්තිමට ගිහලා තෙපුල් ගන්න එපායි. මේක ඩයි බෝඩ් එකේ එන්ඩ් එක තමයි ඔය පෙන්නන්නේ. ඔතනින්ල තමයි අපි සමසෝල්ට් එකක් ගහලා පනින්නේ වතුරට. මේක පොළවේ නෙමෙයි තියෙන්නේ. පොළවෙන් ගත්ත නිකන් තෙපුල් දෙන ගතියක් තියෙන එක. අගට ගිහිල්ලා ඉන්නේ දැන්. එතකොට අපි කරන දුවගෙන ආයෙ එන එකයි පල්ලෙහාට වැහගෙන එන එකයි කරන්න බය වෙච්චා නෑ. ගහපම් පෙනුමක් මනපන් frog jump into the old pond frog jump into the old pond plop තාජා හෝ මා හෝ ගංගා හෝ පැනපා. පයින් එක නෙවෙයි ඩබල් ස්පීඩ් දාලා පස්සට එන්නේ. ෆාස්ට් ෆෝවර්ඩ් නෙවෙයි. ෆාස්ට් රිවර්ස් එකේ දාලා වෙන්නේ ওই තරම මේ ශරීරයට ආසයි. ඒ තරම මේ අපේ තියෙන මේ වලට ආසනොත් අපිට තියෙන අවස්ථාව බලන අපිට යන්න පුළුවන්කමක් තියෙනවා. මේ ලෝකෙම ඉඳගෙන ඒකට පස්සේ අපිට ක්‍රමවේදයක් තියෙනවා දැන් මේකට ගිය ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව කරුවොත් නැවත නැවත යන්න පුළුවන්. ඉතින් ඒක නිසා කරන්න තියෙන්නේ මේකට ගියාට පස්සේ වැඩි වේලාවක් එතන ඉඳයි. ඒ තැනදීන ලස්සන සාකච්ඡාවක් ගියා. දැන් 8 වෙනි දවසේ විතර ඇති. ඒ පළවෙනි වතාවට රිට්‍රීට් ආපු කෙනෙක් ඉස්සලාම මෙල්බර්න් ඇවිල්ලා හොඳට කනහරා වැදිලා තිනවා. ඒත් එකම රැඳෙන්න ආවා. ඇවිල්ලා 8 වෙනි දවසේ කිව්වා ශාන්ත මෙහෙමයි මට මේ ඒ වගේ මේ ශරීරය ගැන හෝ ආනාපානය හෝ මොනවක් නැත්නම් ගියා. ගියාට පස්සේ මම පුදුමාකාර බයක් ඇති වුණා. බයක් ඇතිලා මං ආවා. ඒ උන්ට දැන් ආයෙත් යන්න හදනවා. දැන් මම මොකද කරන්නේ? ඉතින් මං කව මයික් එක දීලා සභාවේ ඉන්න කට්ටියට අදහස් ප්‍රකාශ කරන්න කියලා. ඉතින් ඔක්කොමලා කියනවා මේ බය වෙන්න නෙවෙයි තියෙන්නේ ඉතින් යන්නනේ තියෙන්නේ. ඇයි ආපහු එන්නේ? ඉතින් අර ළමයා වුණ අට කරන බලන ඉන්නවා එළමෙට තේරෙන්නේ නැහැ මේ කියන දේ. මම කෝ කතා කරන්න එපා. මං කියනවා ඔයගොල්ලෝ කියන එක උත්තරේ ඉක්මන් මේ ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කියන්නේ ඕගොල්ලන්ගේ අත්දැකීම. පුළුවන් පුළුවන් කට්ටිය විස්තර කරලා දෙන්න කියනකොට එක එක නකින්න නෑ ඒකනේ වටින දේ මේකනේ මේ ඝර්ෂණේ වැඩි තැන එහෙම නැත්නම් ඒකනේ අගය කරන්න ඕනේ මෙයාට තේරෙන්නේ නෑ ඉතින් ඔක්කොමලා අදහස් ලස්සනට ගියා සාකච්ඡා ඇත්තටම ලස්සනට ගියා ඊටසේ මං කිව්වා මේක අගය කළා මේකට ලෑස්තිලා යන එක විතරයි උත්තරේ වෙන මොනවා කිව්වත් ඕකට උත්තරේ හම්බ වෙන්නේ අනිත් දවසේ මේකට ලෑස්තිලා බලයන් දැන් උඩ පින තියෙනවා තියෙන්නේ බයයි මේක තමයි ප්‍රතිපදාවේ දියුණුව කියන්නේ. මේක තමයි කෙලෙස් අඩු තැන. හැබැයි මායя මේකට කැමති නැහැ. අපේ මනසත් මාර පාක්ෂිකයි. එයා කැමති නැහැ. එයා අපහු ගන්නවා. අනිදාසේ ලෑස්තිල බලය. ඉතින් ස්වාමීන් වහන්සේ කියන්න තියුණානේ ඕක කියලා ඔන්නේ ළමයා එතකොට මම ඒක තමයි කියන්නේ මෝරණකම් ඇහෙන්නේ නැහැ. වෙලාවෙනකන් ඇහෙන්නේ නැහැ. එතන වැඩිහිටියෙක් කෙනෙක් කියනවා බලන්න ළමයට මොන පිම්මක් පණින්න තිබුණා ස්වාංශ කල්ැතුව දැනගෙන හිටියා මම කව කරබන් හිටපම් මිනිස්සේ එහෙම එකක් නෑ මේකේ. මේ වෙලාව තමයි උඹත් තේරුම් ගන්න වෙලාව. සභාවට මේ ඉදිරිපත් කරපු කෙනේ ලාභේ. එහෙම කලින් දැන ඉඳලා වාසියක් නෑ මේකේ. අපි කීසරයක් ඔක් කියවලා ඇද්ද වදින්නේ නෑ නේ අපට. මොකද අපේ මනස මෝරලා නෑ ඉතින්. ඒ වෙලාවටම හරියටම ඇණෙන් ගහන්න ඕනේ මිටියට. ඇණේට ගහන්න ඕනේ මිටියෙන්. ඒ පහර විතරයි පහර. කොච්චර දැනුවති වුණත් ඒක ඇති වැඩක් නෑ. ඒක නිකන් ඉලෙක්ට්‍රික් කියලා කියන එක. ඒක ඉම්ප්‍රොම්ප්ටු. ඒක ස්පොන්ටේනියස්. මුළු සද්ධර්මයේම ඉලෙක්ට්‍රික්. අපි පොත්වල ලියලා ඉගෙන ගත්තට ඔය සීක්වන්ස් එකේ කවදාකවත් මුකුත් වෙන්නේ නැහැ. සිද්ධ වෙන එක වෙන්නේ. ඒක හරියට මහසි සාදු ස්වාමීන් වහන්සේ කියනවා හැන්දෑකොරේ වලාකුළු තියෙන අහස දිහා බලන හිටියොත් අකුණු ගහනවා බලන්න පුළුවන්. ඊට චිත්තක්ෂණ කලිමුත් නැහැ ලකුණක්. ගහලා ඉවරච්ච ගමනුත් ලකුණක් නැහැ. හරියටම ඡාපේ මේ පුපුරන වෙලාව දැක්කොත් මොන විදිහටද පැතිරෙන්නේ කියලා කියත හැකියි. ඊට ඉස්සෙල්ලා මොකක්ද යා කොහේ බලන්නද? ඒකට පෙර ලකුණක් පූර්ව පූර්ව නිමිත්තක් නැහැ. ඉවර වෙච්ච ගමනොත් නැහැ. That's it. There you are. ආන්නේ වගේ ඒ වගේ වෙනකොට ඒකට ලෑස්තිලා යනවා කියන එක අපේ ලොකු ස්වාමීනාංශ කියලා තියෙනවා. භාවනා කරනකොට මේ වගේ දෙයක් ආපුවාම ඒක දැනගන්න මූල ධර්මානුකූල මේ ප්‍රතිපදාවේ ඉදිරියක් මේ කෙලෙස් අඩු තැනක් දැනගන්න එක හිත බයයි. ඒ අපේ මොකද හිත මාර පාක්ෂික නිසා. නමුත් මේකට බුදුහාම දෙන උත්තරේ ගුරුහාමර දෙන උත්තරේ තමයි අනිදාස ලෑස්තිලා යන්න බය නැහැ. કોઈ කියන බයෙ නැහැ. මොකද ඒක මේ හිතින්මව ගත කෙලෙසක් නිසා. නිසා මේ වගේ දේවල් වෙන්න පුළුවන් ආදුනිකයෙකුට වෙන්න පුළුවන් ඉඳගෙන බලාපොරොත්තු වුණාට හිටගෙන වෙන්න පුළුවන් දැන් ආනන්දහමඳුර රහත්තුනේ හතර ඉරියව්වෙම තොරවනේ උන්වහන්සේ රහත් වෙන වෙලාවේදී ඉඳගෙනත් නෙවෙලු හිටගෙනත් නෙවෙලු නිදාගෙනත් නෙවෙලු මේ ඇවිදිනුත් නෙවෙයි. එනිසා අපි හිතන්නේ මෙහෙම කරගෙන ඉන්නකොට රහත් වෙන්න ඕන කියලානේ. ඒකනේ කට්ටිය හම්බෙච්ච ගමන් මෙහෙම කරගෙන දැන් රහත් වෙයි දැන් රහත් වෙයි කියලා බලා ඉන්නවා. වෙන්නේ නැහැ. එනිසා යුවගෙන බලාපොරොත්තු වෙන්න එපා. මේකෙන් අදහසක් ගන්න බව සම්පත්තිය තියෙනවා. මට මෙතෙන් යන්න වරම තියෙනවා නැත්නම් අපි කියන පොටෙන්ෂල් එක තියෙනවා කියලා. පොසිබිලිටි එක තියෙනවා. එදා යම් විදිහකට කෙරුණේ ඒ විදිහට වීම සඳහා කුමකින් අනුග්‍රහ කළ යුතුද? ඒක වෙච්ච කෙනාට පුළුවන් නොවිච්ච කෙනාට වැඩි ටිකක් හිතා ගන්න. අන්නේ අනුග්‍රහයෙන් මේකට ලෑස්තිලා යන එක තමයි මේකට දෙන්න තියෙන උත්තරේ. තුන්වන ප්‍රශ්නය ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී මා ලබන අත්දැකීම් කිහිපයක් පහත දක්වා ඇත. එය දියුණුවට අවශ්‍ය උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ආරම්භයේදී දැන් මම මෙතන හිටගෙන යයි මෙනෙහි කරමි. ශාක්ති අනුව එය තහවුරු කරමි. වම දකුණ යයි සිතමින් සක්මන ආරම්භ කරමි. ඉන් අනතුරුව උසවනවා, ගෙන යනවා, තබනවා යයි මෙනෙහි කරමි. ඒ ආකාරයට පය භාගයකට වඩා කරමි. අනතුරුව ඔසවනවා, ගෙන යනවා, හසුරනවා, හසුරවනවා, හසුරවනවා, තබනවා යයි මෙනෙහි කරමි. අකුලට දැනෙන සංවේදනා යන ගැන අවධානයෙන් සිටිමි. මෙලෙස පියවර ගණන වැඩි කරන විට වේගය අඩුවේ. නිරීක්ෂණයේ ඇති තියුණු බව වැඩිවන බව දැනේ. හිත පිට යන බව දැනගත් වහාම නැවත කකුලට අවධානය යොදමි. මානසිකාර්ය අතරතුරට වෙනත් සිතුවිලි වලට සිත ගොස් ඇති අයුරු නිරීක්ෂණය කරමි. පිරිවර පියවර මෙනෙහි කිරීම නවතා කකුලට දැනෙන සංවේදනා ගැන සතියෙන් සිටීමටද බැලුවෙමි. එවිටද සතිය පවත්වාගෙන පවත්වාගෙන යා හැකි බව දැනුනි. එසේ ඔටෝ පයිලට් මෝඩ් එකේ සතිය පවත්වන්නට පුළුවන් තාක්කල් එය කිරීමට සුදුසුද නැතිනම් නැවතත් මෙනෙහි කිරීම කරමින් ඊට අදාළ විස්තර නිරීක්ෂණය සුදුසුද මේක මම මේ උදර්ශනය නිදර්ශනයක් දෙනවා ආයතන මම හිතනවා ලිව් එකනටත් අනික් කටත් උදව්වක් වෙයි කියලා අපි පුස්පයිසිලා අපදින්න පුරුදු වෙනවා කියලා හිතමු වැඩි හිටියේ බැදලා නැතිනේ. ඉතින් යාට ඒ බයිසිකල් එක කෙලින් තියාගෙන ඒකට නගින්න ඒක ටිකක් දුර යනකම් කවුරු හරි උදව් කරන්න වෙනවනේ එක්ක හැන්ඩල් සීට්ින් හරි අල්ලගෙන ඉන්න ඕනේ. අල්ලගෙන ඉලුවා තමයි යහට මහට වැටෙන්න ගන්නකොට මොකද එයා අත දණ්ඩු කරලා හැන්ඩල් දෙකම අල්ලගෙන මේක උඩ සිමෙන්ති කොටයක් තිබ්බා වගේනේ තේන්නේ බයිසිකල් එකට. මෙහෙම පුරුදු කරලා පුරුදු කරලා මේ මනසට අපි හිතමු කවුරු හරි නැතුව යන්න පුළුවන් උනායි කියලා. ඒකට එයා දන්නවනේ මේ බයිසිකල් එක යම් වේගයක් ගන්න ඕන බැලන්ස් වෙන්න. හීකලින් කිව්වට බයිසිකල බැලන්ස් වෙන්නේ නැහැ. ජවයක් ඕන. ජවයත් එක තමයි ඕක කෙලින් හිටින් ජවය ගත්තට පස්සේ එහාට නැමුණොත් බයිසිකල එක මෙහාට නමනවා. ඒ බයිසිකල එක හැටි. මේ ජවය ගත්තට පස්සේ ආට තේරෙනවා කොච්චර මේක හුරු වෙනවද කියනවනම් අතක් අතහැරලා යන්න පුළුවන්. ඒ තරම්ම කෙලින් පාරක නම් වංගුවක් තිබුණත් අතහැරලා යන්න පුළුවන්. එහෙම තව කයාට පස්සේ නම් දෙකමත් ඕන නම් අතහැරලා යන්න පුළුවන්. ඒ හලාවත් පැත්තේ පොල් ගස් කපන මිනිස්සු පොල් පොල් කඩන මිනිස්සුගේ උණගස් හතරක් අතේ තියාගෙන මේ කකුලේ තියාගෙන සිගරට් එකකුත් බිබි බයිසිකල් පදිනවා බ්‍රේක් නුත් නැහැ මොකක්වත් නැහැ. ඒක දකින්නකොට හිතනවා මේ මනුස්සගේ බැලන්ස් එක ඒකල්ලම හරවනවා. මේ උණගහ අරේ හිඳලා මෙච්චර දුරයි. ඒකත් අතේ තියානේ අරගෙන යන්නේ. මම එක දවසක් යනකොට ඒ මම මාත් බයිසිකල් එක ගියේ යන්න ඒ මනුස්සයා හරවණ්ඩයි ගිහිල්ලා තියෙන්නේ මම එන පාට બ્લોක් වුණා මනුස්සයා දැකුවා මනුස්සයා ආයේ පාර දිගේම යන්න පටන් ගත්තා මොකද බ්‍රේක් නැහැ ඉතින් අහන්න එතකොට අපි යහුවොත් බ්‍රේක් මේ බයිසිකල් එකේ අත් දෙක අතහැරලා යන එකද හොඳ එහෙම නැත්නම් අමාරුවෙන් බයිසිකල් ඉගෙන ගන්න අවස්ථාවද හොඳද කියලා බැලුවොත් ඕක අවස්ථා දෙකක් ඕවා සංසන්දනය කරන්න බෑ කොහොම කොහම හරි අපි බයිසිකල් පුරුදු වෙන්න ඕන පුරුදු වෙලා වෙලාව ආවට පස්සේ අපි අත ඇතහැරලා එක අතක් අතහැරලා යන්න කෙරුවේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. කරලා බලතැහැකුණා. එතකොට ඕනනම් අත් දෙකම තැරලා යන්න පුළුවන්. ඕටෝ පයිලටින් කියන්නේ අත් දෙක තැරලා යන වෙලාව. අපි කියනවා gediye පිටින් ඇවිදිනවා. මොකක්වත් බලන්නේ මම දන්නවා මම ඉඳගෙන නැහැ. මම හිටගෙන නැහැ. මම නිදාගෙන නැහැ. ඇවිදින බව දන්න ඉච්චරයි. ඒකට ඔක්කොම පද්ධතිය පේනවා. එහෙම නැත්නම් පුළුවන් ඔසවනවා, යාවනවා, තබනවා, පාත් කරනවා, තද කරනවා, හසුරවනවා. තියනවා කියලා ඔක හත් අට ගුණයකට දාලා බලන්නත් පුළුවන්. ওই දෙකෙන් කොයි එකද හොඳ කියන එක නෙමෙයි වැඩේ වෙලා තියෙන්නේ. අපි කොච්චරක් මේ වැඩේ සතියෙන් යුක්තව බලනවද කියන එක. ඒ නිසා මෙවුවා මේ භාවනා කරගෙන කරගෙන යනකොට ඒ යම් මට්ටමකට ඉරියව්ව පුරුදු වෙන වෙලාවේදී මතුවෙන ප්‍රශ්නයක්. ඔය ටිකක් එහාට ගියාට පස්සේ Taman තේරුම් ගන්නවා කොච්චරක් අවදිමත් භාවයේ තියෙන නිසා මෙනෙහි කරන්න ඕන නම් මෙනෙහි කරන්න ප්‍රශ්නයක් නැහැ. මෙනෙහි කරන්නේ නැතුව gedi pitin යන්න පුළුවන් යන්න දෙන්න. මේ දෙකම ආර්ය පරිශ්‍රයට වැටෙනවා. මේකමයි කළ යුත්තේ කියලා කියන දෙයක් නැහැ. නමුත් කාටද කියලා දෙනකොට පුළුවන් තරම් යාට තේරෙන තාලෙට වැඩේට ධෛර්යය ඇති වෙන තාලට කියලා දීලා කියන්න ඕම යනකොට ගොඩාක් අතන්දර ඉස්සරහට තියෙනවා. පුළුවන් විදියට කරගෙන කරගෙන යන් යනකොට අපිට මේ සෙල්ලක්කාරකමක් එන්න පටන් ගන්නවා හිතට. අත අතහැරලා යන්න හිතෙනවා. අත් දෙකම අතහැරලා යන්න හිතෙනවා. ආනේ මාවට බය වෙන්න එපා. හැබැයි යම් විදිහකට බැලන්ස් එක නැති වුණොත් ආයෙ හැන්ඩල් එක අල්ලගෙන පදින්න පුරුදු වෙන්න හරියට ඒක මෙනෙහි කර කර මෙනෙහි කර ආයෙත් වැටිච් එක නැගිටලා තියෙනවා වගේ. ඉතින් ඒකට මම දන්නේ නැහැ මම මේ කියපු කතාවෙන් මේ ලියපෙකනට උත්තර ලැබෙනවද කියලා. ඈ? ලියපෙකන ජත උසන්න බෑ දෙන්න. මොකද කියන්නේ? නෑ උත්තර ලැබුණා කියලා හිතනවාද? සමහර කියන්නේ එහෙම මතක් කරන්නේ නැතුව කරගෙන යන්න පුළුවන් නම් එහෙමම කරන්න මේ වෙලාවට. ඒක නෙවෙයි අවධාන ඵලය. ඕන්න මතක් කරගෙන එකක් තියාගන්න ඇති. ඕන වුණොත් මතක් කරලා කරන එක මෙනෙහි කරමින් කරනවා යම් විදිහකට හිත කලකොල වුණොත් මෙහෙම නැහනේ ආපහු යන්න හදනවා ආන්නේ විදිහට අපි පාලනයක යුක්තව කිරීම සහ පාලනයෙන් නොදහස් කිරීම කියන එකේ ආධුනිකයා කරන්නේ පාලනය යුක්ත කරන එක තමයි රෙජිමෙන්ටේෂන් තමයි පහු වෙනකොට පහු වෙනකොට තමයි තන පුරුදු වෙනකොට ඉරියව් පුරුදු වෙනකොට සක්මණ තේරුම් ගන්නකොට එකක් දෙකක් මෙනෙහි කරන්න ඕන වෙයි ඊට පස්සේ කෙලින්ම ඕටෝ පයිලට් එක දාන්න නැත්නම් gediy විටින් සක්මන් කරන්න පටන් ගන්න. ඒකෙදී නිදර්ශන දෙකක් කියලා තියෙනවා. ඒ වගේ හොඳට යන වෙලාවේ හොඳට ඔතන යවනවා තබනවා මොකක්වත් මෙනෙහි කරන තියන වෙලාවේ ධනක් උසට වතුර තියෙන එක කකුල් දෙක ඇවිදිනකොට කොහොමද දැනෙන්නේ? හැම තැනදීම ටච් එක තියෙනවානේ. එහෙම නැත්නම් බයිසිකල් එක පෙඩල් එකේ කකුල් දෙක තියාන පදිනකොට වම දකුණ කියන්න බෑනේ. දෙකම වැඩනේ. අයිසෝට කියන්නේ පද්ධතියටම අහුවෙලා. මුළු එකම දිග්ගටම වැඩේ. ඒ කියන්නේ දෙපොලක් මොනිටර් වෙනවා. වමත් මොනිටර් වෙනවා, දකුණත් මොනිටර් වෙනවා. දෙකම වතුර කපාගෙන යනවා. නැත්නම් පෙඩල් එකේ කරකිනවා. ආන් මේ වගේ මුළු එකම ඒකට ස්වයන් සිද්ධයි. ඒ අපි කියන ඔටෝ පයිලටින්. ඒකට එහෙම යන්න එකයි තියෙන්නේ. සනස් මට ඒ ගැටලුව ආවේ ඒ කියන්නේ මම අර අර විතර මානසික මෙනෙහි කරන ගමන් කරනකොට මම ඒ විස්තර ගැන නිරීක්ෂණයෙන් ඉන්නවා වැඩි කියලා මට තේරෙනවා. හැබැයි මම අර ටෝපැලෙට් විදිහට කියන්නේ මං අවිදිනවා කියන සලකුණ විතරක් හිතාගෙන යනකොට මම එච්චර ඩීටේල්ස් ගැන හිතන්නේ මම හරි මං ඇවිදිනවා. ඒකින අදහස විතරයි මම අරගන්නේ. එතකොට මට අර පැටලුමක් තිබුණේ මම අර වගේ විස්තර දැන නිරීක්ෂණය කරන තරම් සියුම් විය යුතුද කියන ගැටලුව තමයි තිබුණේ. ඒක මං අර විදිහට ඇහුවේ. විස්තර නිසා තමයි හිතට කොන්ෆිඩන්ස් එන්නේ. ඊට පස්සේ තමයි ඔටෝ පයිලට්ින් වැටෙන්නේ. යම් ප්‍රමාණයක් අපි ඉරියව ගැන හොඳ විස්තරයක් අර වගේ දෙන්න ඕනේ ඔසවනවා. යවනවා, තබනවා, පාත් කරනවා, හසුරනවා, තබනවා කියන දුන්නට පස්සේ ඒ හිතට එනවා කොන්ෆිඩන්ස් එක. ඊට පස්සේ යාළ පුළුවන් ඔට පයිලටින් දාන්න. ඒක ඇත්තටම කරන දෙයක් නෙවෙයි කරන දෙයක්. ඔට පයිලටින් යනවා කියන එක කරන දෙයක්. ඒ කරෙන්න ඉස්සෙල්ලා විශ්වාසය ඇති කර ගැනීම තමයි අර මෙනෙහි කිරීමෙන් කරන්නේ. ඒ නිසා ආධුනිකයා කරන්නේ මෙනෙහි කරන එක රෙජිමෙන්ටේෂන්. කරන කරන ගියාට පස්සේ තමයි තේරෙනවා නිකන් යන්න පුළුවන්. නිකන් ගියාට ආයසරයක් හිත කලකොල වුණොත් මෙනෙහි කිරීම තියාගන්න ළඟ ඕන වුණොත්. ඒ නිසා විස්තර බලන්න ඕන නම් අර වගේ thin slicing of time කියලා කියනවා. එක සිද්ධිය සිද්ධි ගොඩකට කපලා කපලා කවා බලනවා. එතකොට හැමතැනම තියෙන ඕජාව පේනවා. සමහරట్లాවට නිකන් ඕටෝ පයිලට් එකෙන් දාලා මුළු එකම gediya පිටිම තේරෙනවා. මම ඉඳගෙන නැහැ. මම ඇවිදින්මින් ඉන්නේ. එතකොට තමයි රිලැක්සේෂන් එක එන්නේ. අතෙන්දි තමයි ධර්ම ඕජාව ලැබෙන්නේ. විස්තර කරනකොට ධර්ම ඕජා වෙල වෙන ඕසෝන එකේ යවන එකෙන් වෙනස්. එක එක එක සෙන්සේෂන් ලැබෙනවා. නිදහස යන්න ඇරියට පස්සේ තමයි රිලැක්සේෂන් එක එන්න පටන්. ටෙන්ෂන් මොකුත් නැහැ. දන්න පුරුදු පාරක නිදි පොලේ බුදිනවා වගේ එන්න පටන්. ඔය දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙන්න ඕනේ. හ්ම්. <laughs> <laughs> සමස් මගේ ඊළඟ ප්‍රශ්නේ උනේ කාලයකට ඉහෙතදී මම භාවනාවේ අවසාන විනාඩි 10 පමණ අර තේජෝ වායෝ පටි වශයෙන් කකුල ඇසවීමත් ගෙන යාමත් තැබීමත් මෙනෙහි කරා. එහෙත් මෑතකදී මම එහෙම කරන්න උනන්දු වුන්නේ නැහැ. නමුත් මට දැනුණ දේ අනුව මම විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒ අනුව උදාහරණයකට ඒ කියන්නේ මට යමක් බොහෝ දෙයක් අවබෝධ කරගන්න ඒ උදව් වුණා කියන අදහස තිබුණේ. උදාහරණයක් උදාහරණ දෙකක් තියෙනවා. එකක් මම ඔෆිස් එකේ කෝපි බීලා මේ කෝපි කෝපි හොදනකොට ඒ වතුරත් එක්ක කෝපි මිශ්‍රණය යනකොට නියම් මට ඒ දැක්ක දර්ශනත් එක්ක ෂණිකව ආ මගේ සිරුරත් මෙහෙම නේද කියන සලකුණක් ආවත්තටම හිතට ක්ෂණිකව ඒක වෙච්ච දෙයක්. සහ අනිත් එක ඇත්තම ස්ටේෂන් එකේ කාන්තා ළමයෙක් දැක්ක වෙලාවක මේ එයාගේ අංගයක් දැක්ක වෙලාවක මේ පටවි නේද කියන සංඥාවටක් ගාලා සංඥාව කියන්නේ හැඟීම ආවා. නැතුව වෙන්දර එක දිහා දකපු විදිහට නෙමෙයි ඒක මම එදා ඒ වෙලේ දැක්ක ක්ෂණිකව ආපු දෙයක්. ඉතින් මට හිතුණා දැන් මට එහෙම එකපාරට මං හිතන්නේ නැතුව මං හේ කරන්නේ නැතුව නිකම්ම මට හිතට අදහස ආවේ මං අර අර විදියට තේජෝ වායෝ පටවි කියන දේ ටිකක් පුරුදු කරන්න උත්සාහ කරපු නිසා වෙන්න ඇති කියලා. ඉතින් මට දැනගන්න ඕනනේ මොකද සාමාන්‍යයෙන් දැන් මම අර අර විදියට ඔටෝ පයිලට් යන්න ඒ මට්ටමින් ඒක කරගෙන යන්න ඕනද ඉදිරියට නැත්නම් භාවනාවේ යම් කිසි අවස්ථාවකදී අර වගේ ධාතුන් සම්බන්ධවත් මෙනෙහි කරලා ඒක තව වර්ධනය කරගන්න අවශ්‍යද කියන එක. අසංස්කාරික සසංකාරික කියන වචන දෙක අහලා තියෙනවා. අහලා තියෙන සංස් මම නේද දන්නේ. කවුද කැමති අසංස්කාරික සසංකාරික කියන එකේ අර්ථකථනය මේ මෙහිවීමක් සහිත දෙයට කියනවා සසංකාරික කිය. ඉබේ සිදුවෙන දෙයට කියනවා අසංකාරික කිය. දැන් කුසලයක් සිද්ධ කරනකොට අපි දානයක් දෙනකොට හිතාමතා මේ මේම කරන්න ඕනේ කියලා දානයක් දෙනවා. එතන හාමුදුරනේ පින්නපාතේ වඩිනවා දකින්නකොට හිතන අපෝ ගෙදෙ තිච්චි බතක් තියෙනවා. ඉක්මනට ගිහලා බෙදන්න ඕනේ කියලා. ඒක මේ සංවිධානය කරපු එකක් නෙවෙයි. ඒතකොට මේ සසංකාරික දාන සහ අසංකාරික දානකින් වැඩි පින් සිද්ධ වෙන්නේ කෝකෙද කියලා අහලා අපේ තියෙනවා මේ ප්‍රශ්නාවලියක්. අසංකාරික දානද වැඩි පින් සිද්ධ වෙන්නේ සසංකාරික. හිතාමතා කරන දානද පින් වැඩියෙන් සිද්ධ වෙන්නේ නැත්නම් දැක්කා කෙරුණා. හාමුදුරුවෝ දැක්කා කෙරුණා. ඒකද හොඳයි. ඒතර මේකෙදී භාවනා කරනවා භාවනා කෙරෙනවා. සසංකාරිකව භාවනා කරන ඔසවනවා යවනවා දබනවා පාත් කරනවා තියෙනවා ඒක සසංකාරිකයිනේ මෙහිවීමක් සහිත. ඉබේ gediye පිටින් යනවා. ඒතට ඒකෙන් වැඩි කුසල් වෙන්නේ මොකේද? මට කියන්න තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් ඒකත් වටිනවා. මේ ඒකෙදී හැම වෙලාවෙදීම අසංස්කාරික දේ කුසල් වැඩි. සසංකාරික අපි හිතන්නේ හිතලා මතලා කරන දේ ඒක හරි අමෝරාවයි. හැබැයි අසංස්කාර සසංකාරික දේ නිසා තමයි අසංකාරිකව සිද්ධ වෙන්න පටන් ගන්නෙ. ඒ නිසා අපි පොඩි දරුවෙක් දාන දෙනකොට ඒ දරුවා අම්මා තාත්තා කිව්වට වමෙන් කරන ආ සාදු ආ එහෙම කරන්න එපා උදේ දාතින් අදෝතින් දෙන්න කිව්වට ඌට තේරෙන්නේ නැහැ නේ ඌට දෙනවනම් දෙන එක නේ තියෙන්නේ ආ ඔන්න සාදු ආ ඊට පස්සේ කියන හොම කරන්න ඕනේ ඊට පස්සේ අත් දෙකෙන් දෙනවා අම්මා කිව්වට ඊට පස්සේ ඕම දීලා දීලා දැන් ඌට කවදා හරි තේරිලා ඌ හම්බ කරපු දෙයකින් හාමුදුර කෙනෙකුට දෙන වෙලාවක් හිතන්නේ. ඔය අත්තම්මලා පුරුදු කරපු දෙයනේ ඔය යන්නේ. ඊට පස්සේ අවසරයි ස්වාමීන් වහන්සේ මෙහෙම අහවල් දී මට ඔබ වහන්සේට පූජා කරන්න ඕන කියලා. එතකොට පූජා කරනකොට අර කරපු પરම්පරාවක වැඩ නිසානේ මේ වෙලාවට ඒක සිද්ධ වෙන්නේ. එතනනේ කුසලේ වැඩිම සිද්ධ වෙන්නේ. ඒක නිසා මම යා ඉන්නා තාකල් සසංකාරිකයි. ඒ තාකල් කක්කා. අසංකාරිකයේ මම යා පොඩ්ඩක් කොර වෙලා. මම නිකන් අන්ධභාග වෙලා. ඒකට වැඩේ යනවා. හැබැයි පවටත් ඔච්චරයි. භාවනා නොකරොත් අසංස්කාරිකව සිටින ඔක්කොම පව් සිද්ධ වෙයි. ඇබ්බැහිය කියලා අපි කියනවා. එහෙම නැත්නම් රුචි අරුචි කියලා කියනවා. පෞෂත්ව ලක්ෂණ කියනවා. ඉතින් දෙයක් හම්බෙච්ච ගමන් ඒකට තමයි යදින්නේ. ඒක තමයි වැඩිම අකුසල් උපදින තැන. කෙලස් වැඩියෙන් එන තැන. ඒ නිසා අපි ඇබ්බැහියට යන්න දුන්නොත් භාවනා නොකර යන්නේ මිටිතනින් වතුර බැස යයි. දෙඩියෙම අකුසල් වෙන තැනට හිත ඇදලා යනවා. භාවනා කරනකොටත් ඒ නිකන් භාවනා කරනකොට බහුලීගත කරනවා. නැවත නැවත කරනකොට අර පැත්තට යනවා. අසංස්කාරිකව යන්න ඕනේ. ඉතින් මේ සසංකාරික අසංකාරික ભેදේ බලනකොට අපි බුද්ධ ධර්ම ඔළුවෙන් හිටගෙන තියෙන දැන්. මේ හිතාමතා තට්ටප තට්ටම මොනවදෝ කරනවා. මේ භාවනා කරන නිකන් ඉනෝට ඉරඩි ගොඩක් කුසල් සිද්ධ වෙනවා. සුම්මයිදී අම්මයි ඒක නම් බෑ. මොනවා හරි කරන්න ඕන. නිග්ගන් ඉන්න බා ගාම කොහම හරි ගාබල්ලාබම් පෙස්සන් කියලා පෙස්සන් හරි ගහන්න ඕන. මේ කර්මනේ මෙහෙම ඉන්නකොට උපරිම කුසලයේ සිද්ධ වෙනවයි කියලා කිව්වොත් එහෙම අයියෝ ඒක නේ හරිම නිකන් පතෝල හොද්දයි බතුයි කරනවා වගේ නිකන් ඇල්ලතර වගේ. මේ යමක් කරන්න නැහැ කරන හැම කෙරුමගෙම පිටිපස්සේ මම යයි. හැබැයි ඉතින් මේ මමයා කෙරුමා කරලා තමයි අපි නොකර තැනට ඕටෝ පයිලට් යන තැනට අසංකාරික තැනට යන්නේ. ඒක නිසා ආශේවති භාවේති බහුලී කරෝති කියලා බුදුරජාණන්සේ පෙන්න ඉස්සලම ආශේවනේ කරලා වෙන ඇසුරු කරලා පෙන්නන්නේ. ඔන්න ඇවිදිනව වෙනකොට වම දකුණ කියලා ඇවිදිනවා. ඔන්න වම දකුණ කියනකොට වම ඔසවනවා තබනවා කියලා ඇවිදිනවා. ඔන්න ඔසවනවා තබනවා කියනකොට ඔසවනවා යවනවා තබනවා කරන්න කරන්න මේක විස්තර බල බල thin slicing of time කප කප පිටි ගහ ගහ බලනවනේ. ඒ කරනකම් අපි අර ආශේවනය කරපු දේ භාවිත කරලා බලනවා. බහුලීගත කරනකොට වෙනවා. වැඩි වෙනවා. ඒ වෙනවා මම ඉඳගෙන නෙවෙයි මං ඇවිදිනවා. ඒ නිසා තමයි දන්න වාහනේ නැගිටලා නැගලා කාර් එකේ යනවා තමයි දැනුවේ තාම දන්නේ නැහැ කොයි වෙලාවද ෆස්ට් එකට දැම්මේ කොයි වෙලාවද සෙකන්ඩ් එක කොයි වෙලාව මොනවත්වත් දන්නේ නැහැ හැබැයි වාහනේ යනවා. රෙඩ් ලයිට් එක එනකොටම හිටිනවා වාහනේ. කොළ පාට එනකොටම කතා කරගෙන ඉඳදී ජක් ගාලා පයින්නවා කාර් එකේ ඉස්සරහට කොහොමද මේ වෙන්නේ? දැන් left hand driving තියෙන රටක ඉඳලා right hand driving තියෙන රටකට ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න. ගොල්මන් මොනවක්වත් කරන්න බෑ. හැබැයි left hand driving ප්‍රොදේ කරා left hand driving තියදී signal එනකොට ඒක නිකන් automatic වැඩේ යනවා. ඒක තමයි auto pilot දැම්මා වගේ කියලා. ඉතින් ඒ නිසා අපි මේ භාවනා කරනදී මේ auto pilot mode එක මරණ මොහොතේ practice කරන්න බෑ කියලා තියෙනවා. auto pilot mode එක වයසට ගියාට පස්සේ කරන්න බෑ. auto pilot mode එක ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. හොඳට තරුණ වයසේදී හයියතිතිදි කරලා තිබුණොත් ඒ වෙලාවට ඕටෝ පයිලට් වැඩේ වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ධර්මමය ලාභය අපිට හම්බෙන්නේ. ඒක නිසා පමා වෙන්න එපා. පුළුවන් තරම් ඉක්මනට ඒ ට්‍රේනින් එක දීලා තියන්න ඒක අමතක වෙන්නේ නැහැ. දුන්නට පස්සේ ඒක ඒ මෝඩ් එකට යනවා. නැත්තම් යන්නේ වැඩිම කුසලෙට තමයි අදින්නේ. අපි ලස්සනම රූපේ බලන්න න්යාස. එහෙම නැත්නම් හොඳම සද්දේ අහන්න න්යාස. මොකද්ද හොඳම සද්ද කියන්නේ? වැඩියෙන්ම කෙලෙස් උපදින තැන. ඊට පිටිටි කොච්චර හොඳ සද්දයක් නායින් එක. එතකොට අපි ඇහුවොත් එimhe සද්දයක් නා ඩොල්බි සිස්ටම් එකද සද්ද නා ඉන්නේ මොනෝ සිස්ටම් එකද කියලා ඇහුවොත් මොකද කියන්නේ? ඒකට හොඳ Panasonic එකක්ද නැත්නම් Sony එකක්ද කියලා ඇහුවොත් මොකද කියන්නේ? මේ සද්දයක් නැතුව ඉන්න මොකද්ද ඕනේ උපකරණේ? උන්ද බම්බු ගා ගන්න කියන්නේ. ඔය ටෙක්නොලොජි කාරීනේ. ඒගොල්ලෝ ඔක්කොම අපිට ණය පෙන්වන්න හදන්නේ අපි සසංකාරික වෙනකන් තමයි. අසංකාරික ගියාම sound of silence. ෆ්‍රී අපිට හම්බ වෙනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ඉන්නේ අපි සන්තෝෂයෙන් ඉන්නේ දුක ශෝකේ නෑ දන්නේ අයියා මල්ලි වාගේ අයියා මල්ලි ජොලිය ඉන්න එකයි තියෙන්නේ මොකද නිතරම sound of silence තියෙනවා. අහලා තියෙනවද බීතෝවන් number 9 eh, මේ pastoral music කියලා තියෙනවා සිම්පනි එකක්. මට ධම්මික ආමඳුර අහන්න කිව්වේ. ඒකේ තියෙන මේ ෆාමින් ඇට්මොස්ෆියර් එකක් ගැන තමයි පැස්ටෝරියල් මියුසික් කියලා. ඒකේ ගමි හයි ටෝන් එක නෙමෙයි පටන් අරන සංගීතය බස්සනවා එක තප්පරයකට කිසිම සද්දයක් නැත්නම්. ඒකල ආයේ හිමීට නංගලාට තිබුණු ටෝන් එක නෑ. අර මොනවාක්වත් ඇහෙන්නේ නැත්නම් තමයි හුත්තම වෙලාව. ඒක උඹ අහන්නේ උඹේ සංගීතේ. කිසිම තැනක පින් ඔක්කොම පින් ඩ්‍රොප් සයිලන්ස් තියෙන්න ඕනේ මේක දාන වෙලාවේදී. මොනවත් නැත්තන තියෙන සංගීතයක්. ඒක කියනවා හෘද වස්තු ගැහෙන සද්ද තමයි ඒකේ තියෙන්නේ කිය. ඒක තමයිලු බොක්කේ ඉන්නකොට අම්මාගේ හෘද වස්තුවේ සද්ද විතරලු ඇහෙන්නේ. බබා අඬනකොට ඒකලු අම්මා තනියට තියලා තද කරන්නේ. එතකොට කන හිටින්නේ හાર્ට් එකටනේ. ඌට ඇහෙනවලු පරණ සද්දේ. ඊට පස්සේ දැන් දැන් ඉතින් ෂුවර් බඩු ෂුවර් තනිය ගාව කිරිත් තියෙනවා. අරසාවක් තියෙනවා. මේ දැන් ප්ලග් වෙලා තියෙන අම්මටමයි. ඊට පස්සේ බබා දොයි. මුක්කක්කත් නැචන තමයි හොඳම දේ. ඉතින් මේ ලෝකෙ මේ තෝ පරිභෝගකත්වයට ගිහිල්ලා ඔසවනවා, යවනවා, තවනවා, හසුරවනවා, තද කරනවා කිය කිය ඉතින් ඉන්දියාපම්වක් කරනවා වගේ කර කරනවා තියෙනවා. ඉතින් hina වෙන්න එපා. එතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. මුරුකු මුරිකු නිකන්. ඉමීරි කරනවා තියාගන්න. මේ ටික කරලා තිබ්බොත් දවසක තේරෙයි එහෙම ටිකක් කරපුවාන් ටක් ගාලා ඕටෝ පයිලට් මෝඩ් එකට වැටෙනවා. ඊට පස්සේ ඒ ඕටෝ පයිලට් එක වැටුණාට පස්සේ ඔක්කොම සින්ක්‍රොනයිස් වෙලා තියෙනවා. කවදාකවත් යන්න බෑ ඩේන්ජර් එකක් තියෙනවා ඕටෝ පයිලට් යන්නේ නැහැ. අනතුරක් තියෙනවා යන්නේ නැහැ. එයා යන්නේ ඔක්කොම සර්විලියන්ස් දාලා ඉවරලා තමයි ඕටෝ පයිලට් එක වැඩේ. ඕටෝ පයිලට් වැටුණාට පස්සේ තියතා ගන්න අපි ඉන්නේ අරසතනක. භාවනා කරනකොට කාටවත් ඇත්තට අහන්නත් බයයි. භාවනා කරලා නැති කෙනාට ඉතින් බයයිනේ මේ දැන් මෙතන තිබ්බා මේ බඩු ඉස්සුවොත් මොකද කරන්නේ ඇත්ත ගහකට තරපස්. දැන් මේ ඔල්ලෝසු ඉස්සුවොත් එයිච මෙහෙම කරන්න භාවනා කරන්නේ. ඒ මේ කවුරු හරි මේ ඉන්න කෙනෙක් ඉස්සුවොත් ලයිට් ඕෆ් කරුවොත් උංගෝ දෙනකොට මේ අන්ධකාරයට බයයි ඇත්ත ගහන්න බයයි. ඒක මහත් අනිකර නිකම් පෙකන වෙලෙන් කපලා ඇරියා වගේ නෙවෙයි. ඒව පුරුදු කරනවා කියන එක පුළුවන් වෙලාවෙ කරලා පුරුදු කරගන්න. එතකොට පස්සේ දවසක Tamanට තේරෙයි කවදාරි සැපක් ලැබෙනව නම් සැපක් ලැබෙන්නේ අද්දක වහගත්තට පස්සේ තමයි. කවදාරි සැපක් ලැබෙනව ලැබක් ලැබෙන්නේ මේ වින් වෙලා තනි වෙච්ච වෙලාවට තමයි මේක පුරුදු කරන වෙලාව තමයි අපි අර හයර කඩලා මෙනේ කරනවා තුනට කඩලා මෙනේ කරනවා ඒක විසි කරන්න එපා හදිසියකට ගන්න තියන්න හැබැයි යම් වෙලාවක භාවනා විශ්ින් ඕටෝ පයිලට් ගියාන ඒකට ආයෙ අර මෙනේ කිරීම කරලා අවුල් කරන්න යන්නත් එපා හතරවන ප්‍රශ්නය අවසරයි ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව පුරුදු කරන අයෙක්මි. ලැබී ඇති කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා ඔබ වහන්සේගේ ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා සඳහන් CD නිතරම අසා තනිවම භාවනාවේදී ඇති වූ ප්‍රශ්න විසඳා ගතිමි. එයට වසර 5ක් පමණ ගත විය. එක කාරණයක් හඳුනා ගැනීම සිදු වූයේ සිදු වූයේ වෙන ප්‍රශ්නකරුවෙකුගේ ප්‍රශ්නයක් ඔබ වහන්සේගේ ඔබ වහන්සේ සාකච්ඡා කර තේරුම් කර විසඳා දෙන අයුරිනි. සියලු අයගේ ප්‍රශ්න හා ගැටලු මාහට ඇති වූ ප්‍රශ්න හා සමානය. ඒ බව තේරුම් ගියේ වසර ගණනාවකට පසුවය. ආනාපානයත්, කයත් සංසිඳීම එකවරම සිදුවන බවත් එහෙත් උදරයේ පිම්බීම හැකිලිම එලෙසටම ඇති බව වැටහි. පිටත ඇති හිස් බව ශරීරයේ තුලත් එලෙසම ඇති බවත් සමාන බවත් එකවරම දැනියයි. නාසයේ විවරයක් ඇති බවත් එය උදරයේ දක්වාම පැතිරී ඇති බවත් හුස්ම රැල්ල උදරයට ඇතුල් වීම දැනුණත් පිටවීමේදී දැනෙන්නේ අපමණ සැහැල්ලු බවක් පමණි. එම මොහොතේදී ලැබෙන සුවය තරම් සුවයක් විස්තර කර දැක්විය නොහැක. ඊටමත් සුළු මොහොතකදී ඇති වී නැති වී යයි. નિરાයාසයෙන් එන සිතුවිලි උත්සන්න වී දෙපාවල වේදනා උත්සන්න වී අර සුවය වහාම බිඳී යයි. මරණ මොහොතේ මා පුහුණු කරන මේ හුස්ම රැල්ලේ සුවදායක සැනසුම උපකාර වේද. උපදෙසක් පතමි. ඔබ වහන්සේට මේ අත් භවයේදීම අරහත් නිර්වාණ සුවය අත් වේවා. ත්වන් සරණයි. ඔය මේක අර මුල් කොටස කියනකොට මට මතක් වෙනවා අපි 77 8 9 වෙනකොට ඔය නිල්ලඹට එකතු වෙනවා. ඒකේ ඉන්න හරියක් ඉන්න ඔක්කොම සුද්ධෝ. ඒ කළුවෙකුට ඉන්නේ මං විතරයි. ඒකට මට වයස 26 27 වගේ වයස. ඒ මෙහෙවන්නේ ගොඩින් මාත්‍ය වූත් කළුවෙකෙක්. ඉතින් මට වෙලා තියෙන්නේ ප්‍රශ්න තිබුණට අහන්න බෑ ඉංග්‍රීසි බෑ. ඉතින් සුද්ධ ප්‍රශ්න අහනකොට අඩේ මට අහන්න ඕනේ කියලා මීයා කමේ අහන්නේ කියලා මට හිතෙනවා එතකොට ගොඩින් මාත්‍ය උත්තර දෙනකොට දැන් මට ඩබල් පොසිටිව්. ප්‍රශ්නෙත් ඇහෙනවා උත්තරෙත් ලැබෙනවා. ඉතින් ගොඩින් මාත්‍ය ඉන්ද්‍රබෝංග මයි ළඟට ඇවිල්ලා අහන මොනවත් අහන දෙයක් නැති. අහන්න දුන්නා දන්නේ නැහැ නේ අහන්න බෑනේ. මීඩියම් එක ඉංග්‍රීසිනේ. ඉතින් ඒකට අර ඒ අනික් කට්ටියකට කියන්නේ අපි කියන්නේ කුප්පිය පුරව ගන්නවා කියලා. කට්ටිය යනකොට අපි නිකන් කුප්පිය අල්ලගෙන ඉන්නවා ළඟට ඉඳලා. ඒකට අපි නිකම්ම කුප්පිය පිරෙනවා. ඒක අපේ ලොකු සංජි කිව්වේ භාවනා නොකරත් වැඩ කරන පිරිසක් ළඟ හිටියත් පිං සිද්ධ වෙනවා කියලා. භාවනා කරන්න ඕනේ නැහැ. භාවනා කරන පිරිසක් ළඟ හිටියත් ඒන ভাইබ්‍රේෂන් එක කද්දාකවත් හානිකර ভাইබ්‍රේෂන් එකක් නෙවෙයි. මේ ලෝකේ කොහොමද තැනකවත් ගන්න බෑ ඒක. හැම තැනම තියෙන එකිනෙකා හූරගෙන කන. එකිනෙකා පරයගෙන යන්න හදන වන් අප්මන්ෂිප් එක. මෙතෙන්දී නේ අඩු ගන්න එක තියෙන කට්ටිය දන්නවා ඒක අඩු කරගන්නයි අපි මෙතෙන්ට ආවේ කියලා. ඒ ඇට්මොස්ෆියර් එක ගන්න බෑ. ඒ සාකච්ඡාදී හොඳට තේරෙනවා අපි එක එක්කත් එක්කට වැඩිය හොඳ නැහැ. හැබැයි අපි අවංකව හෙලිකිරීමක් කරනවා මෙතන. ඒ හෙලිකිරීම විතරයි අපිට තියෙන ලෝකේ සාන්තිය. එතකොට beautiful breathing. හුස්ම විතර සාන්ති කර දෙයක් ඇත්තේ නැහැ. ඉතින් මොකටද මේ අතන මෙතන දුවලා නටන්නේ? හුස්ම අපිට හම්බෙලා තියෙන උප්පත්තියේ. මොනව නටන්න ගියා සුස්ම මතක වෙන එක නෙවෙන්නේ. ඔය කොයි දෙයට නටන්න ගියත් ඕම්ම ගන්න බැරුව යනවා. ඕම්ම මතක නැහැ. ඕම්ම මතක තියෙනවනේ ඔක්කොම තියෙනවා. ඉතින් බුදුජනන්සේ අපිට මොනවක්වත් දීලා නැහැ. උන්වහන්සේ කියන්නේ උප්පත්තියම මේක තියෙනවා. උඹලා මිනිස්සයෝ. මිනිස්සයෝ වෙල්ලා. මේ අරක මේක වෙන්න හදන්න එපා. සිවිල් සර්වන් කෙනෙක් වෙන්නයි, ડોක්ටර් කෙනෙක් වෙන්නයි, ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න ගිය ගමන් මොනම මනුස්සකමක්වත් නැහැ. මිනිස්සෙක් වෙන්න හුස්මට එන එකයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තියෙනවා මේ මේ ඒනකොට කකුල වේදනාව එනවා. අනම්මනම් එව්ව නැහැ කියන්න බෑ. නමුත් අපිට තේරෙනවා මේ හුස්ම කියන එක ඔය දීපක් චොප්‍රා කියලා මිනිස්සෙක් ඉන්නවා ඇමරිකාවේ ඌ ඇමරිකාවේ පොහොසත්ම 10 දෙනාගේ එකෙක්. ඉන්දියන් කාර්යය. ගා ප්‍රසිද්ධ මම දන්නේ කට්ටිය අහනවාද කියලා දීපක් චොප්‍රා. එයා කියනවා උප්පත්තියෙන් අපිට හම්බ වෙන්නේ ආවුස කියලා හුස්මට ඔන්න එකක් විතරයි. අවුරුදු 120ක් කියලා ආවුස් හම්බ වෙන්නේ හුස්ම කෝටි 13ක් හම්බ වෙනවා වගේ. ඒක අයිය ගෑවත් එමේ අවුරුදු 60 මැරලා යනවා. මේක බොහෝම ප්‍රවේශමෙන් පාවිච්චි කරොත් 120 වෙනකොට 130ක් උනත් ඉන්න පුළුවන්ලු. ඒ හුස්ම ටික බොහොම විවේකීව ගත කරනවනේ. දැන් අපි ටෙන්ෂන් කියලා කිව්වොත් ඉක්මනට මැරෙනවා කියලා දන්නවනේ. ටෙන්ෂන් වලට මොකද වෙන්නේ හුස්මට? ගාන තරණ සක හුස්මක් යන්නේ නැහනේ. එදි මේ භාවනා ආදී කරන්නේ හුස්ම ටික බොහෝම හිමීට ගෙවම් කරන එක. ඒ නිසා යාට දීර්ඝායුෂ වෙනවා හන්න දෙයක් නැහැ. එයා කියනවා මරණ මොහොතට ආවට පස්සේ අපි කොච්චර ඉක්මනට තව හුස්ම දෙකක් ඉල්ලනවද කියලා. අනේ මේ දරුවට මේ උපැනත මේ මේ චෙක් එකට අස්සම් කරනකම් හුස්ම දෙකක් දෙන්නකෝ මට. මේ බූදලේ ලියලා දෙනකම් දැන් හුස්ම ගන්න ටොං ගන්න දන්නවද පහු වෙන ගන්න. මැරෙනකොට ඔන්න තද වෙනවා. එයා කියනවා ටොංගාන නෙවෙයි අපි මේ වෙනකොට අපේ ආවුසෝලෙන් කෝටි කීයක් හුස්ම අරගත්තද කියනකවත් දන්නේ නැහැ කියලා. කීවෙනි කෝටිය දින්නේ කියලාවත් දන්නේ නැහැ. ඒ තරම්ම මේ බාහිර දේවල් වලට අපි ඉඳලා ගත කරනවායි කියලා. ඒක නිසා හුස්ම ගැන සැලකිලිමත් වෙන එකනා තමන් ගැන අනුකම්පා කරනවා. හුස්ම අමතක කරලා කටයුතු කරනා රටේ සල්ලි දීලා අතේ සල්ලි දීලා රටේ හරක් බරන ගොපල්ලෙක් විතරයි පස්කෝ රසය ලබන්නේ කවදාකවත්. අනුන්ගේ හරක් බලන මිනිහෙක් විතරයි. ඒ නිසා දවසට කොච්චර හුස්ම ගන්නක් දැන දැන දැක දැක ගත කරනවද කියන එක විතරයි මනුස්සකම කියන්නේ. ඒකටම කිට්ටුවෙන් යන කතාවක් තියෙනවා ඇමරිකන් අවුරුදු 104ක් වෙච්ච මිනිස්සෙක් ඌ කියනවා මට දැනටත් කම්පියුටර් පාවිච්චි කරත හැකි. මං කොයිලා මැරලා ඇයි දන්නේ නැහැ. මම බොහොම විවේකීව ගත කරන්නේ. මේ අවුරුදු 104ක් වෙච්ච මම මට වැඩිය බාලායට මොකද්ද කියන්න තියෙන්නේ මේ ජීවිතේ සම්බන්ධ ඉලක්කම් එකකටවත් කරදර වෙන්න එපා. වයස හොයන්න යන්න එපා, බ්ලඩ් ප්‍රෙෂර් හොයන්න යන්න එපා, sugar හොයන්න යන්න එපා. මොනවාක්වත් හොයන්න එපා. දොස්තරලට බාර දීලා නිකන් ඉන්න. ඔබ හුස්ම ගැන විතරක් බලපන්. ඒකල මෙසේජ් එක ඉවර කරන තැන කියලා තියෙනවා ඒ පිට වෙන හුස්ම ගැන විතරක් බලපන් කියලා. මට හිතෙනවා මේ මනසයා බුදුහාමුදුරුවෝ දැක්කේ නැතුවට කොච්චරක් නම් මේ චරිමක චිත්තං කියන විදිහට මේ ගෙවෙන හුස්මේ වටිනාකම තේරුම් ගන්න තියනවාද? හුස්ම ගෙවෙන තැන තමයි Nirodhe. ඒ පුදුමාකාර සාන්තියක්. ඔය ලියන්න උත්සාහ කළා තියෙන්නේ. අන්තිම ගෙවෙන බිඳුවට එනකම් බලන්න ඉන්න. බිඳුවටම ගියොත් නිවන එතන. නමුත් හුස්ම භාගයට යනකොටම අපි ඊගා හුස්ම ගැන ඇදලා ඉවරයි. එනතන් ඒක බලන තරම් අපිට ඉවසීමක් නැහැ. එනතන් ඒක කවදාකවත් ඉතින් ටෝච් එකක් ගහලා බලන එක සිද්ධ වෙන්නේ අන්ධකාර ගුහාවක. ඒ නිසා කවදා හරි බලාන බලාන බලාන ගිහිල්ලා පිට වෙන හුස්මේ අවසානයේ බලන්න පුරුදු වුණාට පස්සේ තේනවා කොට නිරෝධය කියන්නේ. ඒක නිරුද්ධ වෙනවා. නමුත් හරි බයක් නේ අපිට තියෙන්නේ. ඊගා හුස්ම ගත්තේ නැත්නම් ලෙඩා මලේ හමාරයි වැඩේ ඉවරයි. ඒ නිසා මේ ඉවර වෙන එක බලන්න කැමති නැහැ. කහතරේ බලපු දවසේ තේරෙයි එහෙම හුස්ම කෝටි ගීයක් ගිහිල්ලා තියෙනවා. මෙච්චර සාන්තිදායක. කෝ කවදාකවත් බලලා තියෙනවද? අපි බලන්නේ අරයාගේ මෙයාගේ විස්තර. නිසා භාවනා කරනකොට වේදනාවක් නැති වෙන්නේ නැහැ. ඒක කරන්න දෙයක් නැත්තේ නෑ. ඒක එනවා. නමුත් අපිට මේ වේදන අර්ථ තියෙද්දිත් යම් ප්‍රමාණයකට තියේදී ඊයට වැඩිය අද හුස්ම තොගයක් බලන්න පුළුවන්. ඊයට වැඩිය අද ගෙවෙන හුස්ම දිහා බලන්න පුළුවන්. එහෙම ලබන්න ලබන්න ලබන්න අපි තීරුම් ගන්නවා මේ වේදනාවට බෑ හුස්ම දිහා බලන එක 100%ක් නැත කරන්න. මේ හිතවිලි වලට බෑ 100%ක් නැත කරන්න. ශබ්ද වලට බෑ බාධා කරන්න පුළුවන්. ඔය බාධා කරත් පිටණිකපත් වෙන පහන් දැල්ලක් වගේ හරස් උලන් වදිනකම් වැනුනට උලන් අතර වෙච්ච ගමන් කෙලින් වෙනවනම් ඒකනේ පහන් දැල්ලක ස්වභාවය. එච්චරයි අපිට කරන්න තියෙන්නේ. එතකොට එන්න එන්න එන්න මේ සබහා ධර්මේ උනත් නතු කරගන්න පුළුවන් තත්වයකට අපි එනවා. මෙතෙන්ද නම් එහෙම හිතා ගන්න බෑ. නමුත් වැඩි උෂ්ම ප්‍රමාණයක් තවසේ දැන දැන දැක දැක ගන්නවා නම් ඒ ලොකු ස්වාමීන්චි කියලා තියෙනවා සීතලට උණුසුමක් පතන්න පුළුවන් කියලා ඒ වෙලාවේ. උණුසුම වෙලාවට සීතල පතන්න පුළුවන්. ආශ්වාස ප්‍රශ්වාස ඒ තරම් Tamanට ඕනේ දේ කරලා දෙන්න පුළුවන්. ඒ ටිබෙට් රටේ ඉන්නවලු ඒකට කියන්නේ නම් ඒකට මේ මොකද්ද භාවනා කියලා තුම් තුම්බෝ තුම්බෝ භාවනා කියලා කියන්නේ හිම උඩ වාඩි වෙනවලු හැන්දෑවේ ඇඳුන් නැතුව උදේ වෙනකොට බම්බයක් විතර ප්‍රදේශයේ වතුර රත් වෙලා තියෙනවලු හිම දිය වෙලා වටේ ඔක්කොම වතුර රත් වෙලාලු එහෙම නැත්නම් හොඳම තෙත අයිස් වතුරෙන් වේලපු තෙමපු තෙත බ්ලැන්කට් තුනක් ඇඟට දැම්මොත් උදේ වෙනකොට ඇඟේ උස්නෙන් වේලෙනවලු මේ ටිබෙට් වල ඒ තරම් උණුසුමක් ඇති කරගන්න පුළුවන් එකක් කියලා ඉතින් ඒක ගිහිල්ලා රිචඩ් ඩේවිඩ්සන් බලන්ට ගියාම කියන තුන් කොහොමද අපි මේක විද්‍යාව කියලා දෙන්නේ මේක? ඒ තරම මේ කට්ටිය පුරුදු කරලා ඒගොල්ලන්ගේ වැඩ කරන්නේ මොලේ වම් පැත්ත නෙමෙයි දකුණු පැත්ත වැඩ කරන්නේ. අපි ඕන කෙනෙක් බැලුවොත් මොලේ වම් පැත්ත විතර වැඩ කරන්නේ. දකුණු පැත්ත කවදාවත් වැඩ කරන්නේ නැහැ. පොලිටිෂියන්ස් ලගේ දෙපැත්තම වැඩ කරන්නේ නැතිලු. ඒක බ්‍රෑන්ඩ් නිව් කියලා කියන්නේ. කාටද බ්‍රේන් ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවා පොලිටිෂියන් කෙනෙක් එකක් ගන්න කියනවා. ඔය කවදාත් වැඩ කරන්නේ නැහැ. පවුල් කන කට්ටියක තමයි වම් පැත්ත පොඩ්ඩක් කොරප් වෙලා කරප්ට් වෙලා තියෙන්නේ. ඒත් නෑ දකුණු පැත්ත අත තියලම නෑ. දකුණු පැත්තේ තමයි ඔය පිට වෙන හුස්ම තියෙන සාන්තිය තියෙන දකුණු පැත්තේ. ඒ බයි වැඩ ඔක්කොම නතර වෙන්න ඕනේ. චේතනා, අදිෂ්ඨාන, ප්‍රාර්ථනා, ක්‍රියාකාරකම් නතර කරනකොට මේ හොඳට පේන්න පටන් ගන්නවා. අපි ළඟ තියෙන මේ විවේකයේ වෙනුවෙන් නේද අපි මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස වල හොය ඇවිදින්නේ හොයන තාක්කල් වම් මොලේ දකුණු මොලේ අවචාවට ලක් වෙලා තියෙනවා. කදාවත් වැඩ කරන්නේ. ඒක purposefully චේතනා කරන්නේ නැතුව එහෙම බස්සන්න ඕන. වම් මොලේ. බස්සනකොට දකුණු මොලේට වෙලාවක් හම්බ වෙනවා. හරියට ඉර බැහැලා ගියාට පස්සේ හඳ බබලන්න පටන් අරගන්න. ඉර තියෙනකන් හඳ බබලන්නේ නැහැ. ඇත්තටම හඳෙත් තියෙන ඉරෙලිය තමයි. අන්න ඒ වගේ මේක එන්න පටන් ගත්තාම පේනවා අපි ළඟ තියෙන මේ විවේකය අපි ළඟ මේ තියෙන සාන්තිය තියේදී මේ සුඛෝපභෝගී බාහිර වස්තු හොයන්න ගිහිල්ලා අපිට අර තියෙන හුස්මක ගෙවෙන හුස්මක හම්බෙන මේ නිර්ාමිෂ ප්‍රීතිය එහෙම නැත්නම් ලද්දා මුදා නිබ්බුතිම් බුඤ්ජමානා කියලා තියෙන නොමිලේ ලැබෙන්නා වූ මේ නිවීම බුද්ධ විඳ ගන්න අපිට බැරි වෙනවා. එනිසා තවදුරටත් මේ විදිහට කරන්නේ කරනකොට කරනකොට තමයි තේරෙයි දවසේ වැඩි වේලාවක් නැත්නම් දවසේ තියෙන ඊට වැඩිය අද හුස්ම ප්‍රමාණය බලන්න වැඩි පුළුවන් නම් අදට වැඩිය එහෙට බලන්න පුළුවන් නම් අපි ඒකට කියනවා යහපත් ජීවන රටාවක් කියලා. අපිට යම් විදියකට වෙලාවක් දී ගන්න බැරි තරම් කඹරන ජීවිතයක් නම් මැටි හරම් මැටි පාගන හරකෙක් හොඳයි. කවුරු හරි කියනවා මට හුස්මක් බලන්න බැරි තරම් දවසේ වැඩ තියෙනවා කියලා. ඉතින් එහෙනම් 18 මාසේ බරපතල හිර ගෙදර නෙමෙයි මුළු ජීවිත කාලෙටම බරපතලයි වැඩ ඇති හිර දඬුවමක් වගේ තමයි තියෙන නිසා හුස්ම පුළුවන් තරම් යාලු කරගන්න යාලු කරලත් අර නාකියා කිව්වා වගේ 104 ගෙවෙන හුස්ම දිහා බලන්න පටන් ගන්න. පුදුමාකාර සාන්ති කරයි කාටවත් ඒක වැඩිපුර සැලකිල්ලක් නෑ ඔක්කොටම තියෙනවා. මරණ මොහොතට හොඳ ලෑස්තියක් වෙලා තියෙයි. අපි හිතපො නැති පාලන ශක්තියක් එන්න පටන් අර ගන්නවා හුස්මත් එක්ක වැඩිපුර ඇසුරු කරන්න ඇසුරු කරන්න. පස්වන ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස ඊයේ හවස 4 සිට 4:00 මාර දක්වා තිබූ පරයන්ක භාවනාවේදී මා පුරුදු පරිදි ආනාපාන සති භාවනාවෙන් පටන්ගෙන කම්පණය වන උඩුකයට සිත යොමු කළමි. මෙය ඊතා පහසුවෙන් මට දැනේ. එහෙත් එය දැනේදීම දැනේදීම දැනෙද්දීම මගේ දකුණු ඇස දෙසින් ඊතා දීප්තිමත් ගෝලයක් සහිත ඇසකට සමාන ආලෝකයක් ඊතා සෙමින් මා දෙසට පැමිණේ ඊතා විශාල ලෙස නලල මැද පතිත විය මා මෙය දෙස බලා සිටියෙමි එය පැහැදිලි කිරීමට අසීරුය මා නැවත කම්පනය වෙත අවධානය යොමු කළෙමි එහෙත් සියල්ල ඊතා වේගයෙන් සිදුවනසේ හැඟින. මා අමුතුම තැනක සිටනාසේ හැඟින. එය ජලාශයක්ද නොව, වලාකුළක්ද නොව, ඊතා අලංකාර තැනකි. වරින් වර විවිධාකාර ආලෝකද පෙනින. මා වැඩිය මේ ආලෝකවලට කැමති නැත. අවුරුද්දකට පෙර පමණ පෙර මා ආනාපාන සති භාවනා කරමින් සිටියේදී මගේ හුස්ම රැල්ල ඊතාසියුම් වී හුස්ම යටි කැඩි කැඩි ගිහින් පසුව හුස්ම නැති තැනකට පැමිණ පැමිණ ගියේය. මෙය කිහිප වතාවක්ම විය. මා නැවත මේ දෙයම කර එම හුස්ම නැති තැනට ගිය පසු මා කිසිවක් නැති තැනකට පැමිණියෙමි. මට හැඟුණේ එය පෘථුවියෙන් ඉවත් වී අභ්‍යවකාශයේ ඉන්නා ලෙසය. ඉතා හැදිලි නෑ දූති අකුරු වලින් තියෙන්නේ අඳුරය මා සිතන විදියට මෙහි මෙහි මා ගොඩක් වෙලා සිටි සිටියෙමි එපා වෙනවා වගේ දැනුන නිසා හරි. හරි හෝ වැරදි අනිත් අනිත්‍ය සිහි වුනේමි. එවිට ඊතා විශාල ආලෝකයක් මැදට මගේ බෙල්ල කැඩී එදවි. එදී මා එහි නතර කර කැවෙනසේ දැනින. බෙල්ල කොච්චර කෙලින් කරන්නට බැලුවත් කළ නොහැකිය. සුලි සුළඟට හසු වූ වාසේය. ඊතා අමාරුවෙන් ඇස් හැර ගතිමි. එදා සිට ආලෝකවලට වැඩි කැමැත්තක් නැත. භාවනාවේදී දුටුවා නොදැක්කාසේ කලුවරේම සිටියේය. සිටියෙමි. මා මේ සියල්ල ඔබතුමා වෙස තැබීම හොඳ යයි සිතුවෙමි. ඔබතුමාගෙන් කාරුණික අවවාදද පතමි. ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඔය වගේ වේයක් වෙනකොට අපි අර නොදන්න ශේෂ්ඨයකට යනකොට තියෙන කුතුහල ගතිය, කෝඩු ගතිය හරියට බලපානවා. නමුත් ඒකට එක උත්තරය තියෙන නැවත නැවත යෑමෙන්ම ඒකට තියෙන බය ඒ කෝඩු ගතිය නැති කරගත්තා ඊපස්සේ පේනවා. අපි මේ දන්න යකා හොඳයි, නොදන්න යකාට වැඩිය කියන අදහසේ තමයි අපි ලෝකෙ හැදිලා තියෙන්නේ. අපි මේ දන්න යකත් එක්ක ඉන්නවා. නොදන්න එක බයයි. නමුත් ਸਰවඥාසිකේ මේ මේ ප්‍රකාශයක් තියෙනවා මේ දන්න යකා තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. නොදන්න යකා තුල තියෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඔය යකත් එකේ යාළු වෙන එකයි තියෙන්නේ. හරිම අමාරුයි. අමාරු මොකක්ද අපේ මේ සංස්කෘතිය නිසා. අපේ අගයන් ආඩම්බරයන් අතුර අගය කරන්නේ දන්න ටික විතරයි. ඉතින් ඒකට තියෙන්නේ වැටකොටු බැමි නැති මුරකාවල් නැති අපේම අපේම අපේ ලොවක්. මේකේ ලස්සන පද හතරක් තියෙනවා මට වෙලාවට එන්නේ මේ. පුංචි වලාකුලේ ඉඳ එන්න යාළුවේ. අඳුරු ගැලේ යන්න එන්න යාළුවේ කියලා කියනවා. අපි බය නැහැ. අපි කියනවා ගෙදරට වෙලා ඉන්න ඔය අඳුරු වලාකුළු බෑ. ඔය වලාකුළු බෑ. අපි ගෙදර වෙලා ඉන්නම් කියලා කියනවා. ඉතින් මඩොල් දුවේ පොඩි උන් කතා කරලා කියනවා. වැටකොට බැමි නැති මොරකාවල් නැති අපේම අපේම අපේලුවා. මේ අපිට මේ මේ හෙනේ ගහලා තියෙන මොකද දන්නවද? අපි අනුන්ට වැටකඩවලු දාන්න ගිහිල්ලා. එහෙම දාන එකට කවදාකවත් මේ කාට හරි නීතිපරම එකකට කවදාවත් මානසික ගැලවෙන්න බෑ. කිසිම කෙනෙකුට කිසිම වැඩකට දාන්න යන්න එපා. එතකොට කාල කඩාන ගියා වගේ තමයි තේරෙයි මේ භාවනා කරන යනකොට මේ සීමාවල් නැති වැටකටු බැමි නැති විවේකයක් හම්බ වෙනවා. ඒකට යන්න බාධාවක් නැහැ බය ඇර. ඒ නිසා තමයි කියන්නේ සද්ධාවෙන් ඵලයන්, සීලෙන් ඵලයන්, සතියෙන් ඵලයන්. එතකොට ඊට වැඩි අද ටිකක් ගිහිලා ආපහු වෙනවා. හෙට ඊටදී ටිකක් ගිහිල්ලා අපව වෙනවා කියලා බලනකොට ඕක ඇත්තට බය වෙන්න දෙයක් නැහැ. ඒක අපිට හම්බෙච්ච සුභාසින්තනයක්. ඉතින් ඒ නිසා මේක ගන්න එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. උපේන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. උත්හාන සම්පත්තිය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ආරක්ක සම්පත්තිය. මේක ආරක්ෂා කරන්න අපිට අම්මල තාත්තලා කියලා දීලා නැහැ. ඔය පන්ති කාමර කවදාකවත් කියලා දෙන්නේ. අපේ ආගම කවදාකවත් කියලා දෙන්නේ නැහැ. ආගමෙන් කරන්න තියෙන්නේ මේ කට්ටිය දන්න දේ හිර කරන එක. එළියට පැනපන්. හැම ආගමික ශාස්ත්‍රෝරේකම ඔක කියලා තියෙනවා. මේ පස්සේ ආගමේ ඉන්න අපේ පූජක පක්ෂය මේක වණ කරලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා අපිට විතර යන්න පුළුවන් ඕගොල්ලෝ යන්න එපා. අපි දන්නවා යන ක්‍රමයේ කියලා ඒගොල්ලෝ මේ අපිට හන්දියේ ඉඳගෙන ටිකට් දෙන්න හදනවා. නමුත් කෙලිම කතා කරන ශාස්ත්‍රුන් වහන්සේට උන්වහන්සේලා කියලා තියෙන විශ්වාස කරපම් මාව පැනපා. ඉතින් නිසා මේක මේ ට්‍රයිල් ඇන්ඩ් එරර් සිස්ටම් යන්නේ තියෙන කැමති නම් යනවා නැත්තම් නැවම ගිහිල්ලා ගිහිල්ලා ආවට පස්සේ පේනවා අපි මේ වැට කඩතුළු කඩ කඩීම් තියෙන දෙයට හරිය කැමතියි. මේ කොච්චර ලෝකේ වැටවල් ගහලා තියෙනවද කියලා බලන්න. වැටවල් ගහපේ එක එකක් ඉතුරු නැද මේකේ. ඔක්කොම හැඳි ගෑවිලා යන. ඔක්කොම මැරලා යන. වැට විතරක් ඉතුරු වෙනවා. ඒකේ පේන්නේ මනුස්සයාගේ තියෙන කුප්පකම. මනුස්සයා තියෙන කුහක ගතිය. මේ මහ පොළොව hina වෙනවලු බඩ බදාගෙන. මේ වැට ගහන එක අන්තිමට අඩි 6ක කෑල්ලක්නේ මැරෙන්න ගන්නේ. ඉන්නකම් මේක බදාගෙන කොච්චර නටනවද? අන්තිමට මහ පොළොව hina වෙනවලු මේ යකා කොච්චර වැටකටළු බැඳගෙන හිටියත් මැරෙනකොට අඩි 6යි ගන්නෙ. ඒක දන්නේ නැතුව මේ ඉන්නකම් මේ වැටකටළු වලට කොච්චර නටනවද කියලා හතර hina වලින් එකක්ලු මහ පොළොව hina වෙනවලු මේ මිනිස්සු කරන වැඩවල. ඒක නිසා මේ වැටමායින් කඩතුළු නැති දේ තමයි විමුක්තිය කියලා කියන්නේ. ඒකේ පුංචි පිම්මක් ඔය බන්නේ රූප ලෝකේ ඉඳලා අරූප ලෝකෙට පයින් පිම්ම ඔය පෙන්වන්න හදන්නේ. රූප ලෝකේ හැම වෙලාවෙම ස්පෙસિෆික් ග්‍රැවිටි එකයි ලෝකැලිටි කියන කැරක්ටර්ස් දෙකක් තියෙනවා. රූප හැම එකකම ඒකට විශිෂ්ට ගුරුත්වය කියලා එකක් තියෙනවා. ඒක තියෙන තැනක් තියෙනවා. ශක්තියට ඒක නන් ලෝකල් හැමතැනම ඉන්න පුළුවන්. ඒකට විශිෂ්ට ගුරුත්වයක් නැහැ, තැනක් නැහැ. ඉතින් ශක් ද්‍රව්‍යයක් ශක්තියක් වඩපත් වෙනවයි කියලා කියන්නේ ටයිම් ඇන්ඩ් ස්පේස් නැති වෙනවා. ඉන්න තැනක් නැහැ. ඒක හැමතැන පැතිරලා යනවා. එතකොට මම යට ඉන්න බෑ. මම ඉන්නේ ද්‍රව්‍ය අල්ලගෙන. මොකද ද්‍රව්‍ය තැනක් තියෙනවා. ඒ වගේම විශිෂ්ට ගුරුත්වයක් තියෙනවා. එයාට ස්පෙસિෆික් ග්‍රැවිටි එකක් තියෙනවා. මේක කැඩෙන වෙලාව ආවොහම එතන විමුක්තියට යන්න දෙන්න යන්න ඕනේ. යනකොට පුදුමාකාර බයක් එනවා. අර වැට කඩවලුතුළු වැට කඩ වීම නැතුව යනවා. එතකොට ආපහු එන්න හදනවා අර දන්න නයාර් උඹහට රිංගනවා වගේ. මේකට මේකට කරන්න තියෙන එකම දේ ওই වැඩේ දැන් මේක කියලා තියෙන අවුරුදු 4 5ට ඉස්සරත් උනා. පැය භාගයක් ඉඳගෙන ඉන්නකොටත් උනා. උකට වෙන්න දෙන්නේ. පොඩ්ඩක් උකට ලෑස්තිලා යන්න. ගියාට පස්සේ බලනකොට තේරෙයි මේ සිටිදේ උදුවගෙට එන්න හදනවා අපි දොර වහන. අපි ඒක සිටිදේ උදුව ගීගම මොහොතේ වෙන්නේ. යගේ නංගි. සරස්වති ගීගම මොහොතේ වෙනවා. එනිසා සිටිදේ උදුවගෙට එන්න දොර ඇරලා තියන්න. එතකොට මේ බේම තමයි තේරෙන්නේ පිරිච්ච බවක් එන්න පටන් ගන්න. නමුත් ඒක ඒකට පින ඉපදුවත් ඒක බාර ගන්නවා කියන නැත්නම් ඒක යෝජනා විස්තර කරනවා කියන දෘෂ්ටිය හරියනකම් ආනිසංස නැහැ. ගිට එන්න ආවත් එන්න කියලා පාවඩේල ගන්න දෘෂ්ටියක් තියෙන්න එපායි. දැරද්ද අපි කියන තෑග්ග බාර ගන්න එක. අපිට නිතරම මේ තෑග්ග දෙනවා. අපි කියන්නේ හෙට එන්නම් නෝන මහත්තයාට උන්න සනිපුණාට පස්සේ ඉන්න. නැත්තම් මහත්තයා පොඩ්ඩක් කඩේට ගිහිල්ලා තියෙන ඇවිල්ලා එනකන් ඉඳලා එන්නම් කියලා අපි හැම වෙලාවෙම ඕක එනකොට පස්සට දාන. ඒ තරම්ම අපි අපේ මේ සුභසිද්ධියට හානි කරනවා කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ මේ ලෝකේ තියෙන මොනවදෝ වගේ කියන යුතුයකම් ඔළුවේ තියාගෙන මේ ජීවිතේ දෙන්න ඉස්සලා මේ එකම ගුලක්වත් අපේ ඔළුවේ තිබුණේ නැහැ. ආවට පස්සේ මේ හම්බෙච්ච ටික බදාහන බඩකටුත්තුව ඒකටම නැහිනවා. ඒ නිසා හම්බෙච්ච වෙලාවේ පුළුවන් තරම් බලන්න මේ සිරි දෙව්දුව එට එන වෙලාවේ පයින් ගහන්න එපා. එතකොට මූ දේවි ගෙට එනවා. සිරි දෙව්දුව එන වෙලාවේ එන්න දෙන්න කරන්න තියෙන්නේ මේක භාවනාවේ දිනුවක්ද සතියේද මේක වෙන්නේ කෙලෙස් අඩුකමක්ද කියලා බලාගෙන ඒකට පොඩ්ඩක් එන්න දෙන්න භාවනා කළ පමණින් දෘෂ්ටි හරියේ නැත්නම් ආනිසංස නොලැබෙන බවයි මේකෙන් කියන්නේ. ඒකයි බුදුරජාණන්සේ කියන්නේ සෝවාන් වෙන්න නම් දස්සනේන පහතබ්බා දෘෂ්ටි හරියට තියෙන්න ඕනේ. භාවනා කෙරුවට ඒක ඇතුළට එන වෙලාවේදී ඒක හරි දෙය කියලා බාරගෙන ගෙට ගන්න දැනුව නැත්තම් ඵලය යන්න කියලා කිව්වොත් එහෙම මුණට කියලා ගැහුවොත් උණු වතුරක් කෙරුවොත් කොච්චර ආවඩ ආයිබෝන් කියලා ගෙන්න කිව්වත් ගෙට එන වෙලාවේදී මුණට කියලා ගැහුවොත් එන්නේ නැහැ. නිසා මේ වගේ පිරිසක කිසිම බාධාවක් නැහැ ඒකේ ගෙට එන එකට. නැවත ඕගොල්ලෝ ඒක පොඩ්ඩක් පමා වෙලා ඉන්නේ කියලා කියනවා අඬලා කියනවා. අනේ අද නම් ඉන්න එපා. අනේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආවට පස්සේ එන්න බැරිද? අනේ දුවට බබා හම්බුනට පස්සේ එන්න බැරිද? අනේ මහත්ය රට ගිහිල්ලා ඉන්නේ එනකන් ඉන්න බැරිද? කියලා ඉතින් අරයා කියන හොඳයි. ඉතින් උඹ එන්න කිව්ව නිසා ආවා. එපණ යඤ්ඤා. ඉතින් යනකොට සත්‍යය යන්නේ කොච්චර අඬා අඬාද කියලා හිතන්න බලන්න. මෙච්චර මේ මිනිස්සයා කියලා කියලා මම ඔක්කොටම වැඩිය සලකලා මේ මිනිස්සයා ගෙදෙට්ට ගියා. ඒ මිනිස්සයා එපයි කියලා. දුව දෙන්නම් කියපු හින්ද අපි දුව දුන්නා. දෑවැද්දත් ඉල්ලුහන්දා ඒකත් දුන්නා. දුවයි දෑවැදි සීරම දුන්නා බෑනා ඒවා අපහු දුන්නා. ඉතින් අපි මක් කරන්ද වරෙන්දුවේ ගෙදර යන්න කියලා නරි බෑන නාටකෙමේදී දෑවැද්ද ඉල්ලපු නිසා දුන්නා. ඉතින් එපා කියනවා මොන කරන්නේ. හැමදාම සත්‍ය අපේ ගේ ළඟට ඇවිල්ලා එලිපත්තට ඇවිල්ලා මේ අපි කරන අනදරයට අපි ළඟ තියෙන මිත්‍යා දෘෂ්ටිය නිසා මුසුප්පු වෙලා අපහු යනවා. ඉතින් ඒකට අපි කොච්චරක් විවෘත වෙන්න ඕනේද? අපි කොච්චරක් අලුත් දේවල් වලට පුරුදු වෙන්න ඕනේද? අපි කොච්චරක් සෙල්ලක්කාර වෙන්න ඕනේද? අපි කොච්චරක් රැඩිකල් වාදී වෙන්න ඕනේද? මේක තමයි යෝනිසමංස්කාරය කියන්නේ. යෝනිසමංස්කාරය කියන්නේ රැඩිකල් රිෆ්ලෙක්ෂන්. අපි පොතේ තියෙන වයිස් රිෆ්ලෙක්ෂන් කියලා. ඥානන්ද සාංශ කියන රැඩිකල් රිෆ්ලෙක්ෂන් උන්නෝනේ මගුලක් ඉච්චාවේ එන්න අරිනෝ ඒ නිසා දස්සනා පහතබ්බයි. ඉතින් හුඟ දෙනෙක් කියනවා මේ භාවනා කරන්න ඕනේ නැතුළු සෝවාන් වෙන්න. දස්සනා පහතබ්බා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ අබ්බාසෝ සූත්‍රයේ. ඉතින් මොකටද ඔබ වහන්සේ මේ කට්ටිය ධ්‍යාන භාවනා කරවන්න කියලා මයින් අහන්නේ. ඉතින් මං කියනවා දස්සනා පහතබ්බා වෙන්න භාවනා මේක ගන්න එපාය. අරගෙන ඉවලා ගෙට එන වෙලාවේ මේ ගෙට ගන්න එක තමයි මෙතන මේ තියෙන්නේ. එනේ අමුත්තට ප්‍රධාන අමුත්තට සලකන සැලකිල්ලෙන්නේ අමුත්තා ඒ ප්‍රධානමත බාටපත් වෙන්නේ. අපි එයා මේ සාමාන්‍ය අමුත්‍ය විදිහට සලකලා හෝ නොකියාපු කෙනෙක් විදිහට සලකලා කටයුතු කරුවොත් හරිම භයානකයි. ඒ නිසා අපි මතක තියාගන්න සූදානම් ශරීරය නැත්නම් ලෑස්තිලා යන් මේකට සාදර වීම තමයි මම දෙන උත්තරේ. නැත්නම් ලෑස්තිලා යන එක තමයි මේකට තියෙන උත්තරේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදී සිටන විට සමහර වේලාවන්හිදී ශරීරයේ සමබරත සමබරතාව ගිලිහින්නාක් මෙන් දැනේ. මෙය නිදිමත ඇති විට කිරා වැටෙනවා මෙනි. නමුත් එම අවස්ථාවේදී නිින්ද ගොස් නොතිබිනි. මෙය බොහෝ විට සිදුවන්නේ ආනාපානය සංසිඳීමට ආසන්නයේදීය. ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. අම්මලා දන්නව ඇති. පොඩි එකේ නිදාගත්තට පස්සේ ඇඟ වැක්කිරන ගතියක් එනවා. පොඩි එකා ඉන්නකන් දඟලනවා අරේ නටනවා මේ නටනනේ නිින්ද ගියාට පස්සේ එහෙම වැටෙනවා ඒ වගේ තමයි සර්පෙක් ගහලා මැරුණාට පස්සේ කොණ්ඩේ පීරුවට හිටින්නේ නැහැ ඒකේ තමයි මේ කෝමා එකද ඉන්නේ මැරුණද කියලා දැනගන්නේ කෝමා එක මැරුණා එක වගේ වෙලාවට සර්ප විස ගහලා තියෙන්නේ ඊළඟ කොණ්ඩේ පීරලා බලනවා එහෙම නැත්නම් මෙතන පොල් කූරකින් ගහනවා වෛරපළු නැග්ගනම් පණ තියෙනවා වෛරපළු නැග්ගනම් අර නැහැ කොණ්ඩේ පීරුවට පස්සේ හිටින්න නැත්නම් පණ නැහැ. ඒ වගේ තමයි නිින්ද ගියාට පස්සේ අපේ අංග රිලැක්ස් වෙනවා. අපිට අපි හිතන V shape body එක දාන බුම්බගෙන ඒ ගණන් මොකුත් බෑ. ඒව ඔක්කොම රගපෑම තියෙන්නේ නිින්ද නැති වෙලාවේ තමයි. බහ ඒ කියන්නේ රිලැක්ස් වෙන්න ඕනේ. භාවනාවේ රිලැක්ස් වුණාට පස්සේ මේ කය අපිට ඕන විදිහට පවත්වන්න බෑ. ඒකට පවතින මේ කනේ ස්වරූපේ තියෙන බොක්කේ ඉන්නකොට අපි ඉන්න ස්වරූපේ තමයි මේ කනේ තියෙන. ඒක එහෙම කොකම් ගහකට තමයි ඉන්නේ. මැරිච්ච මනසේ ස්වභාවය මැරෙනකොට බලන්න එයා එහෙම තමයි මැරෙන්නේ. ඒ ඒක තමයි ප්‍රകൃතිය අපේ. අපි මේ පුම්බගෙන මේ බොඩිය දාගෙන ගාමිණි පොන්සේකා වෙන්න හදනවා, මයිකල් ජැක්සන් වෙන්න හදනවා, අනම්මනම් කරනවා කියලා කියන්නේ තන්නේ කර රඟපෑමක් තියෙනවා. නමුත් ਸਰවචනාසේ වාඩිලා ඉනකොට බොහොම හොඳට ඉන්නවා. මොකද උන්වහන්සේක ගොඩක් කල් පුරුදු කරන නිසා පේනවා භාවනා කරගෙන යනකොට කොත්තනකදී හරි භාවනා වෙනවනම් මට ඕන විදිහට කය පවත්වන්න බෑ. අපි ගියා මේ භාවනා මධ්‍යස්ථාන හදන්න අපිට තැනක් නැති වෙච්ච අය කඳුවඩ මේ පේමසිරි ස්වාමීන් වහන්සේ ගාව භාවනා කරන්න කියලා. අපි 40 50ක් විතර ඉඩ දුන්න ඇත්තරම අපිට ඔක්කොම මම ධම්මජීව හාමුදුරගේ සිව්පස දායකයා. මම සිවුරුත් පූජා කරනවා, ආහාරත් පූජා කරනවා, නේම තේනාසනත් පූජා කරනවා, බෙහෙසුත් පූජා කරනවා භාවනා කරන්න කියලා. ඒ කිව්වට පස්සේ හාමුදුර කෙනෙක් ඇවිල්ලා මේ මුළු රිට්‍රීට් එකම වීඩියෝ කරන්න ඕනේ කිව්වා. ඉතින් ඔක්කොම අරගෙන ඇවිල්ලා. ඊට පස්සේ මම කිව්වා මම කැමති නැහැ. මම හැබැයි වාද කරන්නේ මම ඉන්න තැන ඉඳලා මේගොල්ලෝ වීඩියෝ කරන්නේ. එදී දවසක් උත්සාහ කරා මේම කතා කරන එක ඉස්සරහින් ඉඳලා ගන්නවා වගේ නෙවෙයි පස්සේ ඉඳලා ගන්න බෑ. ඒකට වීඩියෝ එකේ සවුන්ඩ්ස් නැහැ. ඉතින් දැන් ඔන්න පොඩි කේස් එකක්. ඉතින් මං ඊට පස්සේ මං කට්ටියට කිව්වා ඒ හාමුදුරුවන්ගේ වැඩි දැන් හරියන්නේ නැහැ. ඉතින් මට දැන් සැකයක් ආවේ පේමතිරි හාමුදුරුව අවසර දීලා මම වැඩේ අවුල් කරාද කියලා. ඊට පස්සේ මොකද්ද අපිලාගේ පේමතිරි සාංශයට මං කිව්වා අනේ සාංශ මන් දන්නේ නැහැ. ඔබ වහන්සේලාගේ arrangements මම කැමති නැහැ ෆොටෝ ගන්නට. ඒ නිසා මම කිව්වා වීඩියෝ කරන්න එපයි කියලා. ඔබ වහන්සේ අවසර දීලා තිබුණාද කියන්න දන්නේ නැහැ කියලා. මම අවසර දෙනවා. ධම්මජවහට එහෙම හිතනවාද කියලා. ඊළඟට ඔය එකේ ඔක්කොමලා කිව්වනම් ධම්මජවහට කියපු දේ ඉවරනේ කතාව. මං ගන්න නැතුව අනික් කට්ටිය ගන්න කිව්වනම් ඔක්කොම ඉවරනේ වෙඩි. ඕගොල්ලෝ මෙතෙන්ට ආව රංගපානද කියලා. කැමරාවක් තියෙනකන් ඕගොල්ලෝ මෙහෙම ඉඳී කිව්වා. ඒතොර දන්නවා බොරුව කරන්න කියලා. භාවනා කරනකොට තේරෙයි කිව්වා වැක්කෙල්ලා නිකන් අල්ප දයන්නා වගේ. එතකොට කීත හැකිව ඈතින්ද මේ මිනිහා භාවනා කරනවා කියලා. දැකලා තියෙනවද කියලා රාජ්‍ය නායකයෝ භාවනා කරන ෆොටෝ පත්‍රයේ තියෙනවා. පුම් බගන මෙහෙම කරන හරියට එක්කම බරුවනේ. භාවනාව වෙනවනම් තමන් මොහොතකට මේ කයෙන් සමුගන්න. එතකොට යා යා ප්‍රകൃතියට වැටෙනවා. ඉතින් හරි බයක් ඒක හරි විශේෂම තරුණ තරුණයන්ට භවනාට නොයන්න ප්‍රධානම හේතුව භවනා කරනකොට මේ වැක්කෙන්න වැක්කිරලා ඒගොල්ලන් තරම් වෙන්නේ ඒක ලැජ්ජවට තියලා ඒකෙදී සතිය පිහිටවන තමයි මේ group meditation කියන එක පටන් ගත්තේ. ඒක මහසි සයිඩෝ සාංශි පුරුදු කරපු දෙයක්. ඒකට අපි උත්සාහ කරනවා ඒ වෙලාවෙත් පුළුවන් තරම් දැනගන්න මේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් මට ඉරියව්ව පවත්වා ගන්න පුළුවන් වෙලා අනික කියලා අසංස්කාරිකවම ඉරියව්ව වැක්කෙන වෙලාව. මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි සාමාන්‍ය ජීවිතේ ගත කරන දවසට පැය 6ක් භාවනා නිදාගත්තේ නැත්නම් භාවනා නිදාගත්තේ නැත්නම් දවස් 3කින් අපිට පිස්සු හැදෙනවා. ඉන්සොම්නියා. ওই නිදාගන්න පැය 6 තමයි අපි ඔක්කොම රෙකන්සලියේෂන් යන්නේ. ඒ නිසා මානසික අසහනයක් තියෙන කෙනෙකුට නිින්ද නැතුව හිටිය දවස් 3ක් අසාධ්‍යයි. ඒ වෙලාවේ තමයි අපි ඇඳුරකට ගිහිල්ලා හැංගිලා කොකන් ගහගෙන වෙන දෙයකට වෙන්න ඒ වගේ එකක් තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. මම කියන්නේ භාවනා කරන කියන්නේ හින්දා යන ඔක්කොම භාවනා කරනවා කියලා. ඒක නෙමෙයි මම මේ කියන්න හදන්නේ. භාවනා කරන වෙලාවේදී කයේ ආණ්ඩු මට්ටු කරන්න බැරි බව වැටහෙන්න පටන් ගන්නවා. මට ඕන විදිහට පාත් ගන්න බෑ කියලා. හැබැයි පහු වෙනකොට ඒක බාරගත්තට පස්සේ ආයේ ඒකටත් වෙලාවක් හම්බෙන එක හදන්න. ඒ නිසා මේක දිහා බලලා බලන්න ඒතියෙදි මං ඊට වැඩිය අද සතිමත්ද? ඊට වැඩිය අද ඉරියව පවත්වන්න පුළුවන්ද? ඊට වැඩි අඩ මට මේ ආනපානේ පවත් ගන්න පුළුවන් දේවල් කරගෙන යන්න පහු වෙනකොට පහු වෙනකොට ඔක ඒ ඒ මේකට පස්සේ කියන්නේ මේ නිින්දට අවදි වීම කියලා එකක් හිතේ. ඒ වෙලාවේදී තේරෙනවා මගේ බෙල්ල කඩා වැටලයි කියලා. ඒත් හදන්න යන්නේ නැහැ. කරබන ඉන්නවා දැන් ඔබට ඕන හදාගන්න. මොකද මම කියලා නැහැ නේ ඇඟට බෙල්ල කඩා වැටෙන් කියලා. ඇඟට කියලා තියෙන ඔබ පහසුවෙන් හිටපන් ඊට පස්සේ බොඩි නොලෙජ් එකට කතා කරලා කියනවා. ඔබට ඕන නම් කෙලින් කරගන්න නැත්තම් නිකයි. මම කීප කරයක් නෙමෙයි කියලා. ඒකට ඉබේම ඒක බැලුමකට උලං ගැවක හැදිලා එනවා. ඒ නිසා මේකෙන් අපි පේනවා මේ අපේ මේ කියා ගන්න කයත් විවේක වෙනකොට අපිට ඕන විදිහට පවතින්නේ නැහැ. අපේ මේ කියා ගන්න හිතත් ඒක නම් අපිට ඕන විදිහට පවතින්නේ නැති බව ඉතින් වැඩි නො රැඩිකල් නොකොස් තේරෙනවා නේ ඉඳගෙන හිටිය කියලා ඉඳගෙන ඉන්න බෑනේ අපිට. ආනපන හිටියන් කොට ඉන්නේ නැහනේ. කයත් බෑ. මේක පශ්චාත්තාපයට ගන්න එපා. නමුත් මේකටත් මම අවදි වෙනවා. අවදි වෙන්නේ කොහොමද? කෙලින් තියනොට කෙලින් තියන බව දන්නවා. වැක්කෙනකොට වැක්කෙන බව දන්නවා කිව්වොත් තමයි අපි කවදා හරි යථාර්ථය තේරුම් ගන්න. ඒ නිසා මේක එච්චරම මොකද්ද බාධාවකට ගන්න එපා. දහිතුමත් වෙලා ඉදිරියට කරගෙන යන්න. මෙන්නහන්ස අවසාන ප්‍රශ්නය ධර්ම දේශනාව ගැන අවසර ස්වාමින් වහන්සේ මෛත්‍රී භාවනාව තමන් මෛත්‍රී භාවනාව මෙන් කරුණා භාවනාව යනුවෙන් වෙනම භාවනාවක් තිබේද කරුණා භාවනාව වඩන අන්දම කියා දෙනමෙන් ඉල්ලා සිටිමි. වහන්සේට තෙරුවන් සරණයි. ඔය චතුරාර්යක භාවනාවල හතරම තියෙනවා. මෙත්ත කරුණා මුත්ත උපේක්ඛා කියලා. ඒක මේ විසුද්ධි මාර්ග පොතේ තියෙන බොහොම සවිස්තරව. මොකද ඒක ටිකක් සැර වැඩි ඇත්තටම ආධුනිකයෙකුට බලන්න මායකට තියෙන බුරුමේ පණ්ඩිස්වාංශ ලියප එකක් උඟක් උඟක් කරාට පණ්ඩිස්වාංශලාට බයිනවා විපස්සනා විතරයි කරන්නේ සමතේ කරන්නේ නැහැ කියන්නේ ඒගොල්ලෝ සමතේ සම්පූර්ණ දාන. ඒ කියනවා for sublime meditation කියලා. මට ඉන්ටර්නෙට් එකේ ගන්න ඇති. මයිලක කොපියක් මයිලක තියා හිට මම කීප දෙනෙකුට දීලා ඒක මේ එහෙම වෙලා කාටට ඕනේ නම් මට ඒක දෙන්න පුළුවන්. ඒක මොකද මම දන්නවා ඒක හරිය short to the point. ඔය විස්තර මොකක්වත් නැහැ. මොන්තර විපස්සනා කරපු කෙනෙකුට මෙන්න මේකයි මෛත්‍රී භාවනාව, මේකෙන් කරුණා භාවනාව, මේකෙන් වෙනස් වෙනවා. මේ කරුණා මේ මුදිතා කියලා හරිය ලස්සනට විස්තර කරනවා. ඒක ලියලා තියෙන බෑ සුජාතෝ කියන ආමතුරු මැලේසියාවේ. for sublime meditation. හැබැයි ඒක පණ්ඩිත ශාස්ත්‍රයේ අදහස තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ පොත ගන්නව නම් හොඳයි. නැත්නම් විස්තර වශයෙන් කරනවා නම් කරන්න තියෙන්නේ මේ විසුද්ධි මාර්ගයේ ඒකෙදී මෛත්‍රී භාවනාවට ගන්නේ සියලු සත්වයන් කෙරෙහි හිතසුව. කරුණාවට අරමුණු කරන්නේ දුක්ඛිත සත්වේ. දුකටපත් වෙච්චි Taman දන්න කෙනෙක් අරමුණු කරලා ඒ පර දුක්ඛයේ සහන රස එයාට සහනය ලැබේවා කියලා ඒ ප්‍රාර්ථනාව තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක මේ මාසි භාවනා කරපු ඔක්කොටම විපස්සනා ඉවර කරාට පස්සේ ඒ කෝස් එකක් දෙනවා. මෙත්ත කරන මුත්ත උපේක්ඛා කියලා. ඒ පන්දිසාති මේ කඳුවට ඇවිල්ලා අවුරුදු 3ක් ඉඳලා තියෙනවා. ඒ ඉති වයසක ලොක්ෙක් ඇවිල්ලා හොඳට විපස්සනා කරා. විපස්සනා කරපු දායිසි සයිඩ්වට බොහොම ගෞරව කරනවා. ඊට පස්සේ විපස්සනා යම් මට්ටමකට ගියාට පස්සේ ආට මෛත්‍රී භාවනා කියලා දෙනවා. පව්වෙන් දැවිලා බනින්න පටන් අරගත්තලු මෙහෙම මූණට දෙයක් කරගෙන මොකද්ද මට මේ කරපු වැඩේ හරි මේ කියලා. ඉතින් සායර කරබනට මට මේක කලින් කියලා දෙන්න තිබුණානේ. මෙතනනේ රස තියෙන. ඔච්චර කල් මොනවද මට කියලා දුන්නේ. මෛත්‍රී භාවනානේ බඩු කියලා ඒකට රස වැටලා මිනිස්සයාට. අර කරපු විපස්සනා උඩි මෛත්‍රී කියපු දවසේ ඒක කලින් කියලා දුන්නේ නැහැ කියලා බැන්නා. ඒ තරම් පුදුමාකාර රසයක් තියෙනවා මේ විපස්සනා කරලා මේක අල්ල ගන්න නැතුව, ඇඟේ ගා ගන්න නැතුව මෛත්‍රී කරන එකේ. ඒ වගේම තමයි කරුණ භාවනාව. කරුණ භාවනාව කියලා මේ අනුන්ගේ දුකක් ආට වෙහෙසෙන්න යන්න එපා. එයාට සාන්තියක් වෙන වැඩක් තියෙනවනම් Tamanට සාන්තිය තේරෙයි. මේ කාගේ හරි ප්‍රශ්නයක් වෙනකොට මේ වෙහෙස වෙන මනුස්සයා පලාදේ තියන තු එළවල ගන්න. ඒත් අර මනුස්සයාට ඒක තේරෙනවා. මරර මනුස්සෙක් ලාවට ගිහලා මූණ අට කරන මල ගෙදරක වගේ තියාන බලන් ඉන්නකොට අර මනුස්සයාට මොනවද පේන්නේ? නිසර්ගදත්ත මහරජ කියනවා අදුප්පත් මිනිස්සෙක් වීදියේදී කලන්ත ඇදලා වැටලා තියෙනවා. ඉන්දියාවේදී. ඉතින් එතෙන්ට ළඟට එන මෙයාට හොඳට සීහ තියෙනවා. ළඟට එන මිනිස්සුන්ගේ බලාපොරොත්තුවක් තිබුණලු. ග්ලූකෝස් ටිකක් ගේන්න, පතු ටිකක් ගේන්න. ඉතින් මෙයා බලනවලු මේ මූණ කියනවලු එන කට්ටිය. ඔක්කොම ප්‍රතිකර්ම කරාලු. තාම 100 ආවේ නැහැ. හැබැයි මෙයාට හොඳට 100 තියෙනවා මේ වැඩේ වෙනකොට. ටික වේලාවක් යනකොට මිනිස්සුන්ගේ මූණ පේන්න තියුණලු මෙයා ඉවරයි කියන එක. ඒක මෙයාට තේරුණාලු. එයා පණ තියනවා තාම. එතකොට තේරුණාලු මේ මම ජීවත් වෙන මේ මිනිස්සුගේ මූණේ. ඒත් එක්කම මගේ හිත මගෙන් ආත්මෙන් ඇදලා ගන්නවලු. මම මැරෙනවා. දැන් මිනිස්සු හිතලා ඉවරයි මම මැරෙයි කියලා. ඒ මූණෙන් පේන එක දිහා බලනකොට ඇතිවෙච්ච අවබෝධයෙන් තමයි අවුරුදු 30ක් විතර ඊට පස්සේ ඍෂි කෙනෙක් විදියට මිනිසුන්ට උපදෙස් දුන්නා. මිනිස්සෙක් ළඟට ගිහිල්ලා උදව් කරනකොට මූණ අට කරගෙන යන්න එපා. ඒක උදව්වක් නෙවෙයි ඒක ඌණියමක්. කරුණාව කියලා කියන්නේ Tamanට තව කෙනෙකුගේ අනුකම්පාවක් ඇතිලා දුකටපත් වෙච්ච ඉලාවේදී පුදුම ධෛර්යයකින් ගිහිල්ලා එයාට අත දෙන්න ඕනේ. මම ඔබ නෙමෙයි මම මරුණත් අරින්නේ නැහැ. එනතු අයියෝ අනේ කියාගෙන යන්න පටන් ගන්නවා නම් ඉතින් ඒක කිව්වේ ඔය කොච්චර කරුණ භාවනා කරුවත් හිතේ වෙහෙස තියෙනවා නම් ඒක කතා කරන්න යන්න එපා. ඒක සම්පූර්ණ ධර්මයට විරුද්ධයි. ඒ නිසා කරුණා භාවනා කරන්න. කරලා තමන් ළඟ තියෙන විල් පවර් එක. තමන් ළඟ තියෙන මේ ස්පිරිචුවල් good vibration එක දෙන්න අනිත් කෙනාට. තමන් ළඟ තියෙන bad vibration එක දෙන්න යන්න එපා. ඒ ළඩ වෙච්ච මනසට කරන මහා ඌණියමක් එක. දැන් පැත්තකටලා කරන්න පුළුවන් කෙනෙකුට කරන්න දිලා පැත්තකට වෙන්න. ඒකට හොඳට කරන්න ඕනේ කරුණා භාවනාව. ඉතින් මේ වෙලාවේ මම කියලා දෙන්න යන්නේ නැහැ. මොකද මම මේ සතිපට්ඨාන උගන්වනකොට යනම්මන දේවල් වල ඔළුව දාන්නේ. ඒතොර මුළු සබාවම යනවනේ පිටපොට. මම ඒකට යන්නේ නැහැ. නමුත් මම කියනවා විසුද්ධි මාර්ගය කියවන්නේ ඒක සංක්ෂිප්ත එකක් තමයි. ඔය ෆෝ සබ්ලයිම් මෙඩිටේෂන් කියන එක තියෙන්නේ. ඉතින් මම ළඟ කොපියක් තුනකට පුළුවන් මට මේ ඉන්ටර්නෙට් එකේ තියෙන්න ඕනේ මම දන්න විදිහට. මට ෂුවර් නෑ. මට ඒකට යොමු කරවන්න පුළුවන්. ඇත්තටම කවුරු හරි සීරියස් නම්. හොඳයි අපි විනාඩි 5ක් විතර වැඩ ප්‍රයත්න තියෙනවා මේ දායක කණ්ඩායමක් තියෙනවා. ඉතින් දායක කණ්ඩායමකට කතා කරන්න ඕනේ කියලා කිව්වලු. නමුත් වැඩ අධික නිසා මට වෙලාවක් ගන්න වුණේ නැහැ. ඊයත් යන කියලා වෙනම කතා කරන්න. ඉතින් ඒ අයගේ හරි කමන්නේ කාගේ හරි වෙන අපි සාකච්ඡා කළ යුතු හොඳයි කියලා හිතන මාතෘකාවක් තියෙනවා. සතිವಾರයේ සමාප්ත කරන්න ඉස්සෙල්ලා අපිට පුළුවන් සාකච්ඡාවට ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. මට මේ දිනවල පොඩ්ඩක් දැනෙනවා මගේ හිතේ තියෙන ශ්‍රද්ධා ගතිය පොඩ්ඩක් අඩු වෙලා හිත ඇකිලිලා තියෙන වගේ ගතියක්. එතකොට ඒ වගේ ගති මඟහැර ගන්න කරන්න පුළුවන් මොන වගේ උපක්‍රමයක්ද කියලා කියලා දෙන්න පුළුවන් නම්. හොඳයි ස්වාමීන් මේ ශද්ධාවත් ඔය මේ සතිස් බෝධිපාක්ෂික ධර්ම කල්පනා කරනකොට නැත්නම් ඊර්ධිපාදවල තියෙන ඡන්ද ඡන්ද ඊර්ධිපාදේ කියලා. ඡන්ද ඊර්ධිපාදේ කියන්නේ මොනව නැතුවත් මම කුසල ඡන්දය කඩාන යනවායි කියන ඊර්ධිපාදයක් තියෙනවා. තමන්ට අවශ්‍ය දේ ලබා ගන්න ඡන්ද ඊර්ධිපාදේ. ඊගාට සද්ධාම වෙන සද්ධා ඉන්ද්‍රියක් විදියට, සද්ධා බලයක් විදියට තුම්පලක මේ සද්ධාව අපි කතා කරනවා. කතා කරන්නේ එකට එකක් උසස් සද්ධාවක්. සද්ධා ඉන්ද්‍රියක ඉඳලා සද්ධා බලයක් වෙන තැන සාරිපුත්‍ර සාන්තේ සඳහන් කරලා තිනවා අස්සද්දේන කම්පතිටි සද්ධා බලම්. මට සද්ධාව නැහැ කියලා තේරුණාට කම්ප නොවුනොත් ඒක තමයි සද්ධා බලය කියන්නේ. එතන උස්සස්ම සද්ධා. මම ළඟ සද්ධාව නැහැ. දැන් මම දන්නවා මම ළඟ මේ අවශ්‍ය දේ වෙන්නේ නැහැ. මම ළඟ සද්ධාව නැහැ. මම ළඟ තියෙනවා ඔලොමොල එහෙම නැත්නම් හිතුවක්කාර හිත. ඒක දැකලා කම්ප වෙන්න බෑ. සද්ධාව කියන්නේ අනිත්‍ය දෙයක්. ওই වගේම ඔයා නැගලා එනවා. කම්ප වුණොත් ආය හදන්න බෑ. කම්ප නොවි සිටීම අසද්දේන කම්පතිටි සද්දා බලං කියලා පච්චයක් කොට ගන්න. එළ මෙතන මෙතන. මෙයාට මහ පුදුම රැඩිකල් උත්තර තියෙන්නේ. මේ අපේ ලොක්ක දෙන්නෙක් විතර ඇස්සේ කළ බලව බුදුහාමුදුරුවෝ හරිපුත්තු සංසාරි මේ අතරමැදි ඉන්න මිනිස්සු තමයි අපිව වටලා. මේ හැම දෙයකම සද්ධාව ඇති කරන හැම දෙයක්ම බලයක් ඇති කරන හැම දෙයක්ම ධර්මයක් ඇති කරලා දෙනවා. අපිට තියෙන සද්ධාව නැත්තම් එහෙනම් අපේ පන්සලට එන්න බෝධි පූජාවක් තියෙන පිරිත් නූලක් ගැට ගන්න කියලා මේගොල්ලෝ කීයක් හරි පින් පෙට්ටියට දාගන්න හදනවා මිසක් ආ. සද්ධාව නැතිවීම සද්ධාව දියුණු වෙනවා ලක්කන හොඳම ලකුණ. ඈ? glad game එක හොඳයි. ඒකේ තියෙන you must try to find a reason to be glad under any circumstances. දැන් කියන මම සද්ධාව නැති වෙලා නමුත් gediy pitin මං ඉන්නවනේ බෙල්ල කඩලා නැහැ අතපය කඩලා නැහැ තාම gediy pitin ඉන්නවනේ. ඉතින් ඕකී කාට එන්න පුළුවන්. මේව බෞද්ධාගම් කාරින්න විතරක් එන අපබ්‍රංශ ප්‍රශ්න. අපබ්‍රංශ ප්‍රශ්න මේ වැඩිහෙට ගත්ත ශ්‍රද්ධාව දැන් ප්‍රශ්නයක් කරගන්න. මේ ගමන යන්න ගත්ත හැරමිටිය. දැන් මේ හැරමිටිය ප්‍රශ්නයක් කරගන්න. ඒක නෙගේ උඹ නැතුව වගේ නේ හරිද? නේ එයා ලකුණු ගන්න හදන. මටත් ඒක තමයි කියන්නේ. මේ ඔක්කොමලා මේ මම දැන ඒකෙදී මං ඉතින් මං බැනුම් අහන වචනය කියන්නේ මේ ගෑනුන්ට ඕක වැඩි. ඒකට හිතනවා අනිවාර්යයෙන්ම සද්ධාව gediyak වශයෙන් අර වායු gediyak වගේ ඇවිල්ලා තියෙන්න ඕනේ නිතරම. ස්වාමීන් වහන්සේ ඉතින් ශ්‍රද්ධාව කියන වචනේ පාවිච්චි කරපු එක වැරද්දේනට හිත ඇකිලිච්ච ගතියක් තියෙනවා. ඒකයි මම හිත හැකිලුණාට අතාරින්න. ගේම අතාරින්න Taman time table එක කරනවා. ওই වගේ පිපෙන වෙලාවක් එනවා. ඒ පිපෙන වෙලාවට යන්න තියෙන shortest cut එක තමයි ඇකිලුණා කියලා පශ්චාත්තාප නොවීම. පශ්චාත්තාප වුණොත් මේ VS VS means මතක් වෙන්නේ. පශ්චාත්තාප නොවි දැන් ඔන්න බලපෑ හිත ඇකිලා. දැන් ඊට පස්සේ අතෙන් යන්න තියෙන මාර්ගේ පෑදෙන්නේ හිත අවදීන් තිබ්බොත්නේ. ඇකිලිච්ච හිත මම ගත් එකක් නෙවෙයි. ඉල්ල ගත්ත එක ආපු එකක්. ඒකද යදුනා. මං ගත්තා. සන්තෝෂෙන් ඉන්න පුළුවන්. ඒතියෙදි අන්න එතකොට තියෙන සජීවී දාම. මේ සතුට වෙනකද හිත හොඳට පිරිච්ච වෙලා විතරයි සතුටින් ඉන්නේ අනික් වෙලාව මේ ඔඹ විමානගෙන ඉන්නවා කියන එක නෙවෙයි. ඒ නිසා මේ වගේ මේ වගේ දේවල් එද්දි අපි ඒත් අපි නිකන් හටියට යේසු කෝසල මල්ලිකාව දාන බෙදනකොට පණිවිඩයක් කියනවා බන්දුර සේනාපති සහ 500ක් මැරලයි කියලා. තමන්ගේ සුවම්පුස්තය ඇතුළේ සේනාව 500ක් මැරලා. තල්පත ඉනි ගහගෙන දාන බෙදෙනවා. ඉතින් සංඝයා විශාල ගාණක්. මහා සංඝේ 16ක් අදින් හොදි දීශයක් වටන බිම. බනින හොඳටම මේ සංඝයා ඉදිරියට තියාන මොකද්ද මේ හැතිරි කරපු වැඩේ? ඒකට සාරිපුත්‍ර සාන්ති කතා කරලා කියනවා ඔබ මෙච්චර දාන දෙන එකේ මොකටද මේ හොදි දීසියට කෑ ගහන්නේ? ඌක මහ දෙයක්ද කියලා. නෑ නෑ සාන්ති. හොදි දීසිය නෙමෙයි ප්‍රශ්නේ. මේ සංඝයා ඉදිරියට වෙච්ච කෙනස් කනගාටු වෙනවා කනගාටු වෙන්න මේකට ස්වාමීන් වහන්සේ කියලා තල්පත් විරෝධේනවා. ඒකේ තියෙනවා තමගේ ස්වාමපුරුෂය ඇතුළු 500ක් මැරලයි කියලා. එතකොටයි සාරිපුත්‍ර සාංශයෙන් තේරෙන්නේ මේ ශ්‍රද්ධාව නිසායි මේ සංඝයා ඉදිරිපිට හොදිදී සැලීමයි ප්‍රශ්නේ හොදිදී නෙවෙයි. අඬනවා නම් අඬන්න ඕනේ. ස්වාමිපුරුෂයා මැරලා. ඒ දානේ කටයුතු තමයි කරන්නේ. යාට තියෙන්නේ සංඝයාගේ ගෞරවය මේ විශේෂයෙන්ම සලකන්න තමන්ගේ ස්වාමිපුරුෂයාගේ ආදාහණය ගන්නේ දැන්. මැරිලා පණිවිඩය ඇවිල්ලා. හිත වැටෙනවා කොච්චර වැටෙන්න ඕනේ. ඔය වගේ කෙනෙකුට වුණා නම් එහෙම තව පවුල් 500කටත් වැටේ හිත. ඇයි මේක ගා ගන්න එකමනේ වැඩේ. මයි මංම කක්ක කරනවා අර කට්ටිය ගන්න. වැඩේ මොච්චරයි පවුල් කරනවා කිව්වහම කක්ක කරලව කපංකයි. සිගිරියට ගිහිල්ලා නැහැ. ඇසිගිලිට යන්නේ ඒක එළිය කක්ක කරලා ඔයාලට ටිකක් දෙන්නද? ඔයාලට ටිකක් දෙන්නද? ඔයාලට ටික ඉතින් ඒගොල්ලත් කියනවා අනේ ඔයා දෙනකොට ඉතින් කක්ක වුණත් බෑ කියලා බෑනේ. මයි ළඟට උඩ මං කියන මේ අනේ කරුණා කරලා උඹත් එපා කක්කත් එපා ඔකයි මහාන වෙච්ච අන්තිරෙන් ජොලිය. මහයාලට තේනවා බන්දේසි අරගෙන. මම දන්නවා ඔය තියෙන එකක්ක කියලා. මම කියන්නේ නෑ අවශ්‍ය නෑ. මොකක්වත් ඕනේ නෑ. ඒකෝට බබත් නෑ කක්කත් නෑ මොකුත් නෑ. ඒකට කියන්නේ අපි දිරියමව. මොනවා තිබ්බත් තමගේ යුතුයකම් ටික කරනවා. අනගාට වෙනවාදී ඕන්න කොට්ටේ බඳන අඬනවා පැත්තකට වෙලා. එළියට ආව වැඩ කරගත්තා. ඒ එහෙම නැතුව මේ සංසාරේ ගොඩ එන්න බෑ. මොකද කියන්නේ ඉවර කරමුද? වර්ණ භාවනා ගැන හොයි කතා කළ නිසා ස්වාමීන් වහන්සේ ඒ සතර ඉදිපාත වලින් එකක් තමයි උපේක්ෂා භාවනාවත්. ඒක සම්බන්ධයෙන් ඒ එකත් ඉන්ටර්නෙට් එකෙන් බලන එක සුදුසුද? එහෙම නැත්නම් වහන්සේගේ උපදේශයක් ලැබෙනවද? මොකද්ද? උපේක්ෂා භාවනාව. ඔව් ඒ ඇත්තට මේ හතරම මේ අපි මීචර් ගල් ලිව්වා සමසත්ත්‍රිස් කර්මස්ථාන කියලා. ඒකෙදි හේමනන්ද කියලා සාංශනමක් හිටියා ලෝක අපේ ලොකු සාංශන තුනට පස්සේ ස්ථානේ බාහින ලිව්වා ලියපනක්ේ උපේක්ෂා භාවනාව සුපර් ඒකේ පොඩි පැම්ප්ලට් එකක් සංස්ථාවේ හැම සාකා කාර්යයකටම ඇරියා. පස්සේ අච්චු ගැස්සුවා. ඒකෙත් තියෙනවා කර්ම භාවනාව. හැබැයි ඊට වැඩිය හොඳයි පණ්ඩිත ශාන්තික එසේ එක කර්ම භාවනාවට. මෙත්ත කර්ම දෙකට හරිම ෂෝක් එක. ඒක තියෙන්නේ ෆෝ සබ්ලයිම් මෙඩිටේෂන් කියන පොතේ. එහෙම නැත්නම් අපේ සංස්ථාවේ අච්චු ගහපොතක් තියෙනවා සමසතලිස් කර්මස්ථාන කියලා. ඒකේ කියවලා බලන්න මම මෙහි ඉඳලා කියන එක අසාධාරණයි. මොකද ඔයගොල්ලන්ට පොතක්වත් දෙන්නේ නැතුව. මේ පොත ටික ලොකු පොතක්. කේමනන්ද සාංශිකේ ලියමනක් තියෙනවා. හරි ලස්සනට රචන වෙලා තිනවා උපේක්ෂාව කියන එක සම්නික්‍රම විපස්සනාවක් කියලා තියෙනවා. ඒ නිසා මේ මහා චික්‍රම හුද්දටම පුරුදු කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ වගේ වගේ තියෙනවා. ඉතින් ඒවට ඇත්තටම හුඟක් එච්චර දක්ෂ නැහැ. දක්ෂ නැතුනට මම ඒ වගේම සභාවේ සාකච්ඡා කරන්නෙත් නැහැ. ඒක ප්‍රතිපත්තියක් අතේ. මොකද මම කියන සතියත් එක්ක නෙවෙයි මේ යන්නේ. ඕෆ්ලයින් යමුතින් තේරවාදී කොටස්නේ. ඒක ඉතින් මම කරන්නේ ඒවට අදාළ තොරතුරු ටික දීලා පැත්තකට වෙනවා. මම බුරුමෙන් ඉඳදී කරා පන්දිස්වාංශයත් එක්ක ඊටත් වැඩිය කෙනෙකුට දෙනකොට කැත නැතුව දෙන්න පුළුවන් ඒ සමසතරිස් කර්මස්ථාන කියන පොත. ඉතින් මම කවුරු හරි මට ඊමේල් එකක් යවනවා නම් මට පුළුවන් ඒක ස්කෑන් කරලා යවන්න සංස්ථාවේ තියෙන හතර ඒක නම් ෂුවර් එකට මම දන්නවා මයි ළඟ තියෙනවා කියලා. ඒක සිංහලෙන් තියෙන. අර for sublimation කියන එකෙත් උපේක්ෂා භාවනා නරක නෑ. නමුත් මම අපේ ලංකාවේදී වෙච්ච හොඳ එකක් විදිහට මම උපේක්ෂා භාවනා ගැන ඒක මතක් කරන්න කැමතියි. ඒ කියන්නේ මෙත්ත කරුණ මුදිතා වැඩ කරන්නේ නැති වෙලාවේ තමයි උපේක්ෂා වැඩ කරන්නේ. පුළුවන් නම් මෙත්ත කරුණ මුතුලින් වැඩ කරන්න. ඒක ලෝකෙට වැදගත් වෙනවා. මොනවත් අත්වෙන් බැරි නම් උපේක්ෂා වෙලා නිකන්. ඒක ගොක්ම මෝරච්ච දෙයක්. මේකට කියන්නේ Brahmacharya උපේක්ෂාව කියලා. සංඛාර උපේක්ෂාව තරම්ම ගැඹුරු නෑ. හැබැයි ඊට ඔබම ආසන්නී යනවා. නෑ link එකක් නෑ. මට කවුරු හරි ගියා මතක් කරලා එව්වොත් මට හදලා එවන්න පුළුවන්. ඒ කියන්නේ මේ මට මතක් කරලා එවන්න ඕනේ ස්වාමීන් වහන්සේ ආවල් දවසේ ධර්ම සාකච්ඡා කියපු විදිහට මේ චතුරාර්යක භාවනා ෆෝ සබ්ලයිමේෂන් පොත මට ගන්න ක්‍රමයක් එවන්නේ. ඒ වගේම සමසතලිස් කර්මස්ථාන පොතේ කියන ඒව ලිව්වේ නැත්නම් මට මං මේ කොහේ ඉඳලා මොනවා කරනවද දන්නේ ඒකෙන් තමයි මං ගියාට පස්සේ වැඩේ පටන් ගන්නෙ. ඊට පස්සේ මම කරන්නේත් නෑ ඔය ළඟ ඉන්න හමුදුගෙන කතා කරලා කියනවා අන්න අර ගෑණියක් එවලා තියෙනවා මට ප්‍රශ්නයක් මල වාතේ උන්නෝක් කරලා දාපන් කියලා. ඔන්න මගේ වැඩ. <laughs> එහෙනම් ඒකෝට කියන්නේ අන්න අර මිනිහෙක් එවලා තිනවා අන්න එනම් බලපන් කියලා මන් දෙනවා ඒකෝට මට කරන්න බෑ තියෙන වැඩ තියෙන හැබැයි මට ඊමේල් එකක් එව්වොත් මට මේ ළඟදී එක්කෙනෙක් චෝදනා කරා මම ඊමේල් එක දැකලා නැහැ කියලා කවදාකවත් වෙන්නේ නැහැ මගේ අතේ. ඒකට මම අනිවාර්යයෙන්ම උදව් ඔය කියන්නේ ආන්සර් කරනවා වැරදුනොත් ඒක ඉතින් ඒ කර්ම ශක්තියක් තමයි. මට ලියුමක් එව්වොත් ඊමේල් එකක් එව්වොත් කවදාවත් මම කොච්චර වැඩ තිබුණත් <clears throat> ඒකට අඩු ගානේ පස්සේ දෙන්නම් කියලා හරි දෙනවා මොකද මම උදව් අරගෙන තියෙනවා. ඒක නිසා මම අප වෙලා ඉන්නවා. ඒ වැඩේ කරන්න. හැබැයි මට කියන්න නැතුව මේ කවුද එවන්නේ? ඒක කවුද එවන්නේ කියන අතට ඊමේල් එක නම් පේනවනේ. මොකද්ද කාරණා? සෝන්සාර එදා කියපු දේ කරලා එවන්න කිව්වට ඉතින් මේ කමටහන් සූත කරනවා වගේ තමයි. මට වැඩක් නැහැ. මට තේරෙන්නේ නැහැ ඉතින් මං කරවන්න නිකන් ඉන්නවා. උඹට ඕනේ නම් කමටහන් සූත ගන්න මේ කතා කරන්නේ ආනාපාන ගැන. මෙන්න ආනාපාන කියනවා මිසක්කා. මාත්‍රකාව කියන්නේ නැතුව මේව කතා කරුවොත් බෙන්ගාලි බොක්කට දැම්මා වගේ තමයි. හොයන්න බෑ. මම දන්නේ දැන් කට්ටිය කැමති නම් මට ප්‍රශ්න නැහැ. ස්වාමීන් වහන්සේ දැන් දවස ඇතුළත අපි වැඩ කරගෙන යනකොට මේ يعني මං වැඩ කරගෙන යනකොට ඒ කියන්නේ එක ප්‍රොජෙක්ට් එකකින් තව ප්‍රොජෙක්ට් එකකට යනවා මිසක් ඒක තුළ දැනීමක් තියනවද ඒ කියන්නේ ඒක විස්තර කරන්න ඒ කියන්නේ මට මහන්සිද මට දුකයිද ඒ වගේ හැඟීමක් ප්‍රකාශ වීමකින් තොරව ඒක ඉවැලුවේට් වෙන්නේ නැතුව කෙරීගෙන යනවා. හැබැයි දවස් ඉවර වෙනකොට කවුරු හරි ඇහුවොත් ඔයාට මහන්සිද කියලා ඒ ඒ වෙලාවේදී තමයි මේ මොහොත ගැන ඒ කියන්නේ එහෙම දෙයක් තියනවා කියන එක ගැන හැඟීමක් එන්නේ. ඉතින් එතකොට වෙන්නේ ස්වාමීන් වහන්සේ සතිය නැතිවීමක් නැත්තම් සතියේ අරමුණ විවිධ ආරම්භන වලට මාරු වීමි යෑමක් වීමක්ද වෙලා තියෙන්නේ කියලා. ඒක අවස්ථා දෙකක තව ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් වෙච්ච වෙලාවල් තමයි දැන් වෙඩින්ටන් යනකොට වෙද එක මාරු වෙනවනේ සීතල දවස් තියෙනවා. අර ඉතින් ඔෆිස් එකට ගියාම අද හරීම සීතලයි නේද කියලා ඇහුවම ඇත්තටම දැන් මට හිතෙනවා මේක වචනයක් කියන එක. يعني සීතල එකට අපි රස්සේ කියන වචනේ දැම්මොත් මොකද්ද වෙනස කියන්නේ. ඒක නිසා දැන් මට තේරෙන්නේ නැහැ ඒකේ මගේ සතිය නැතිකමද නැත්තම් මේ මනස ප්ලේයින්ද කියලා ඒක. කොමියුනිකේෂන් ප්‍රශ්නයක් උත්තර තියෙනවා. කොමියුනිකේෂන්. ඒ කියන්නේ අපිට ওই ප්‍රශ්න වෙන්නේ කාටවත් රිලේට් කරනකොට විතරනේ Taman system එක පවත්වන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කාටවත් රිලේට් කරන්න හදනකොට එයා අපේ වයිබර් එකේ නෙවෙයි වයිබ්‍රේෂන් එකේ නෙවෙයි ඉන්නේ. එයා ඉන්නේ වෙන ভাইබ්‍රේෂන් එකකට. අපිට ඒ දෙන කොමියුනිකේෂන් ප්‍රශ්නයක් තියෙනවා. ඒක හොඳට කතා කරලා අපි මේ වැදගත් කෙනෙක් නෑ. එයාගේ ভাইබ්‍රේෂන් එකට අපි බහින්න ඕනේ. එයාට අපි මෙතෙන් දෙන්න බෑ. කවදාකවත් බෑ. එයාගේ ভাইබ්‍රේෂන් එක බෑලා කටයුතු කරන එකයි කරන්න තියෙන්නේ. මොකද ලෝකේ ඉන්නේ ඒකට කියනවා පැරලල් යුනිවර්ස් කියලා. මගේ යුනිවර්ස් එක මෙයා ළඟ නැහැ. අපි ඔක්කොම එකම ශාලාවේ වාඩි වෙලා ඉන්නේ. නමුත් මෙයාගේ අගයන් ආඩම්බර සම්පූර්ණයෙන් වෙනස්. ඒ නිසා සමහරට මල්ටිවර්ස් කියලා කියනවා මේකට. අපි හිටියට අපි මවාගත්ත ලෝකෙනේ අපි ජීවත් වෙන්නේ කොමියුනිකේෂන් එකක් කියන සමාජයේ ජීවත් වෙනවා කියලා කියන්නේ සම්පූර්ණ පිස්සු පිස්සු mad bad mad mad world. එයා කතා කරන්නේ එයාගේ බේස් එකේ ඉඳලා. ඉතින් මට පුළුවන් කතාන්න පිස්සු දෙයක් ඕ මේ මොනවද කතාන්නේ මම වැඩේට ඇඟිලි ගහන්න එපා. කියන්නේ එතකොට තමයි මනුෂ්‍ය ඔරොප්පු වෙනවා. හොඳම වැඩේ තමයි හොඳට ප්‍රශ්න දෙයක් අහලා එයාගේ බේස් එක අල්ලන්න ඕනේ. අල්ලගෙනලා උත්තර දෙන්න ඕනේ හැටියට පොඩි ළමයෙකුට කතා කරනකොට. අපිට බෑනේ ළමයට මේ මගේ මට්ටමට ගන්න. මොකද බබා ඔයාට ඕන කරන්නේ වතුර දෝනේ. පුජ්ජුස්ද? කූල්ද? කියලා අහනකොට තමයි තේරුම් ගන්න පුළුවන්න්නේ මෙයා මොනවද ඉල්ලන්නේ කියලා. ඒකෝට අපිට දෙන නොදෙනක බලතැයි. කියන එක කියනවාක හරියට මට තේරෙන්නේ නැහැ කිව්වට වතුර වුණ මනුස්සයර උණු වතුර වක් කරවා වගේ වෙනවනේ. නයි ස්වාමීන් වහන්සේ තරහ ගිය වෙලාවට ඉතින් ඔක්කොම ටික ඒකේ තරහ යනවට කරන්න කියනවා මේ චීප් මැටි වලන් ටිකක් ගෙනත් යන්න කියනවා බාගෙ පිට්ටුවට. ඒ හරිම ලේසි වැඩේලු ඒක. අරගෙන ගහන්න කියලා කුඩු වෙන්න. ඒතකොට අර මනුස්සයා දන්න දැමුට තද වෙලා ඉන්නේ කියලා. දැන් එහෙම නැත්තම් මේ වටනයි කන්නේ ගහන්නේ. චීප් මැටි වලන් ටිකක් ගෙනත් යන්න කියන පෝච්චි වගේ ඒවා ටිකක් ගහන්න. ඒක තියෙන්න ඕනේ ජීවිතේ නැතුව මට තද වෙච්චම ආනිනවා දේවල් මම කියනවා මේ <laughs> මට්ටමකට යන්න පුළුවන් මට. මං වැඩ කරගෙන ඉන්නේ මේ දේ බලපන් බෑනේ. ඇන්න මම ගියා. ඉතින් ඒ කොමියුනිකේෂන් ප්‍රශ්නයක් තියෙනවා තමයි. ඒ කොමියුනිකේට් කරනකොට ලොකු සංස්කෘතින යාගේ මට්ටමට බහින්න බැරි නම් අපි අපි කරන බාහනාවේ වැඩන්නේ. අපි කිව්වොත් මේ වගේ මහ පහත් මිනිස්සු ගමනස කතා කරන්නේ මාවත් ඇදලා දාන්න වැඩ නැහැ නේ අපි අපි දෙන්නගේ එකතුවට ගෞරව කරනවා නම් ඒ මනුස්සයාට මම ඒ මනුස්සයා ඉඳන් මං ගිහිල්ලා මට කරන්න පුළුවන් දෙයක් කරනවා බැන්නම් කියනවා බෑ හැබැයි ඔක්කොටම ඉතලා කොමියුනිකේට් වෙන්නේ නැහැ අද කවදාවත් අපේ සාකච්ඡාව කොමියුනිකේෂන් නැහැ ඒ කියන දේ කරනවා ඒ මනුස්සයා උඩුතර ඉනකොට ඇල්ලතර දෙනවා යන්නේ කොහෙද කියලා හොත් මල්ලේ පොල් කොමියුනිකේෂන් යන්නේ ටෙලිපැතික් මයින්ඩ් ටු මයින්ඩ් ඒකට වචන එකකින් බෑ. ඒක වෙන පැත්තකින් කියනවා මේ පැත්තෙන් කියනවා. එතකොට තමයි ගෙස් කරන්න පුළුවන් වෙන්නේ. ඒත් ගෙස් වර්ක් එක. ඉතින් ඒ නිසා ඔය SMS සිස්ටම් එක තිබ්බට කවදාකවත් කොමියුනිකේට් වෙන්නේ නැහැ. ඒක නෙමෙයි බඳිනවට වැඩිය දික්කසාද වැඩියද? ඕනෙම දවසක කසාද රෙජිස්ටර් කරනවට වැඩිය වැඩිලු දික්කසාද රෙජිස්ටර් වෙනවා. ඒ තරම් ලොකු බැඳීමකින් පටන් ගන්නෙ. බලනකොට වැරදි ප්ලග් එකක් නිකහලා තියෙනවා. බලනකොට උන යකා ලස්සනයි කියලා තමයි වැඩේ යන්නේ පස්සෙන්කොට යකා. ඕනේ එදාට ඉතින් දික්ක දාද. ඉතින් ඒ නිසා අපි මේ <clears throat> සරුවචනාංශිකේ තියෙන අත්ත ධම්ම නිරුද්ධ ප්‍රතිබහන කියන ඒ සිව්පිලිසිඹියා ලොකු පොතක් පරිසම්බිදා මාර්ගේ ඒකේ බලන්න මේ වංශය අර්ථ කරන්නේ මොකද්ද? ඒකේ අර්ථින් ධර්මතාවය මොකද්ද? එයාගේ නිරුත්ති කිරීම සඳහා මොන වගේ නිදර්ශන මොන වගේ උපමා රූපකද පාවිච්චි කරන්න කියන එක බලන්නේ නැතුව මම උත්තර දෙන්න හදනවා කියන්නේ. ගාන හොඳට බලන්නේ නැතුව ලියන්න හදනවා. ඉතින් ඊට පස්සේ මොන ප්‍රමේය දැම්මත් කෝක් කිව්වත් වැඩක් නැහැ නේ. ගාන ලියවිලා ගාන ස්ටඩි කළා නේ. අද කවදාවත් වෙලා ගන්න නැහැ නේ අපි කවුරුත් කියන දේක් හරියට විවේකීව අහන්න. ඒකනේ මේ කවුන්සලින් මෙච්චර ඕනෙලා තියෙන්නේ. ෆ්‍රී ඇසෝසියේෂන් මෙච්චර ඕනෙලා තියෙන්නේ. හැම කෙනාම Tamange තණ්හාමාන දිට්ටි වැඩි වෙන දේවල් විතරනේ අහන්නේ. ඒ අහන මනුස්සයාගේ කියන්නේ කම්පැෂන් කියන එක ඇත්තෙම නැහැ නේ අද. ඔය කොච්චර ටෙක්නොලොජි එක ඩෙවලොප් වුණා ඒ වෙනකොට බණ්ඩේ කියන්නේ හොඳට විවේකී අහන්න පුළුවන් මේ මනසට එතනම ඇහුම්කන් දීමේම සාන්තිය ලැබෙනවානේ. ඔය කවුන්සලින් වලින් කරන්නේ ඒකනේ. ඉතින් ඒ නිසා කොමියුනිකේෂන් ප්‍රශ්නයක් තියෙන මේ මුළු ලෝකෙම අද තියෙන කොච්චර හයි ටෙක්නොලොජි තිබුණත් කවදාවත් කියන මයින්ඩ් ටු මයින්ඩ් රිලේට් වෙන්නේ නැහැ. වෙච්චි වෙලාවට අපි නිකන් සහෝදරයෝ වගේ අපිට තේරෙන්නේ. එක පවුලේ අය වගේ තේරෙනවා. හැබැයි ඒක වෙන්න ගොඩාක් වෙවි වෙවි ඉඳලා තමයි අපි හරියට කොයින් වෙන්නේ. ක්ලච් එක දෙනකොට වගේ නැත්නම් ජර්ක් කරනවා එන්ජින් එක හිටිනවා. අද මං කිව්වේ අර සතිපාසලේදී දරුවෝ කවදාකවත් අම්ල තාත්තලට කතා කරන්න නැතුව බෙදලා අහුවම වචනයක් ගහලා ගහලා එනවලු යන්නේ. ඒ තරම මිස්කොමියුනිකේෂන්, ඩිස්කොමියුනිකේෂන් දෙමාපියන්ට දරුවෝ ඉන්නේ වෛරයෙන්. දෙන්න අතින් අත අල්ලගෙන පාර ගියාට ගෙදර ගිය ගමන් ෆයිට්. බඳපු කට්ටිය යනකොට නම් එන්න ඩාලින් කියන අතින් අල්ලන්න තමයි යන්නේ. මොකද ලෝකයට පේනවා දැවැඳපු දෙන්නෙක් වගේ කියලා. බෑන්දා තමයි ගෙදර ගිය ගමන් කිරි හැටි ඔළුවේ නමනවා. මම බඳින්න නැතුව ඉනකොට මම මයි ළඟ හිටපු වෙන ඕන කෙනෙක් එයත් අප්සෙට් මහත්තයත් එක්ක මට කියනවා මේ අපි දිහා බැලලාද ඔයා බඳින්න නැති එහෙම කරන්න එපා ජොලි මේ ජීවිතේ කියලා මම කොහොමද හොඳ හොඳ ඔයගොල්ලෝ බැල එතනම හිටියා එහා පැත්තෙන් ගෙදර ගියේ කෝ හැමදාම හැන්දාට එන හොඳටම බීලා ගෙදර ගෑණි කවදාකවත් එළියට එන්නේ නැහැ හම්බ කරන හැටි තේරෙන්න බුණා. ඊට පස්සේ කිව්වා ඒ දිහා බලලා හරි අපි දිහා බලලා හරි දන්නා ඔයා බඳින්න. ඒක මං කව හොඳයි හොඳයි හොඳයි. ස්තුතියි. ඉතින් ඒ ඇඩ්වර්ටයිස් කරන්නේ ඒගොල්ලෝ තමයි. මට හිරු ප්‍රොෆෙසර් කෙනෙක් කතා කරලා කිව්වා. මේ කවුදෝට මම කතා කරලා කිව්වා මෙහෙමයි මට අදහසක් තියෙනවා ෆුල් ටයිම් භාවනා කරන්න කියලා. එතකොට ඉන්න ප්‍රොෆෙසර් කෙනෙක් මම ළඟට ආවිලා කියනවා මයි පස්සේ ආවිලා පුතා ඇත්තටමද කිව්වේ? මම දැනගත්ත මූණ දිහා බලනකොට මේ පිටරට ගිහිල්ලා නැද්ද? බැඳලා නැද්ද? ඉතින් ඌව කරන්නේ නැතුව පැවිදිින්න යන්නේ මොකටේ? මං දන්න කෙනෙකුත් තියෙනවා හරි අමාරුක වැටෙනවා නෝකදී. ඉතින් පොඩ්ඩක් පිටරට ගිහිල්ලා බලලා බැඳලා ඕනෙම නම් පස්සේ කරන්නකෝ කියලා. මම හොඳයි හොඳයි හොඳයි හොඳයි කියලා මං දැනගත්තා එනවා ඊට පස්සේ එයාගේ අක්කා හම්බුණා. භාවනා කරනවා මං කො උඹේ අක්කා වෙඩංගී මෙන්න මට දීපු ආලේ ඇත්තටම අම්ම කෙනෙක් වගේ මේ තරහට නෙමෙයි ළඟට ඇවිල්ලා මාව අඳුන්ලා දීලා මම දන්නවා අපේ යුනිවර්සිටියේ ප්‍රොෆෙසර් කෙනෙක්. අනේ ඒක නම් කරන්න එපා. ඊටාම ගෞරවයෙන් කිව්වේ. එනිසා එතකොට මට තේරෙනවා මෙයා කතා කරන්නේ වෙන මොකද්දෝ ලෝකයක ඉඳගෙන මගේ මට එතන හිටපු මම අන්නේ කණ කිව්වා දන්නවද මට ඇවිල්ලා කියපු දේ. මේ වැඩේ නම් කරන්න එපා කිව්වා. මට තව එක්කෙනෙක් භාවනා කරන ගමන් යන ගමන් බස් එකට යන ගමන් කියනවා මේ මම එයාට කතා කරලා කිව්වා මං හිතුවේ නෑනේ චෙකස් ලෝකේ නාමලු කෙනෙක් ටෝක් එකක් දුන්නා 1 2 3 4 සමාධි මේ ධ්‍යාන භාවනා ගැන. ඉතින් මං කිව්වා මං හිතුවේ නෑ කවදාකවත් මේවා කරන්න පුළුවන් දේවල් කියලා. මේ හාමුදුරුවෝ මේ භාවනා කරනවානේ. මේ මේ සමථ ධ්‍යාන ගන්න පුළුවන් කියනකොට බැලුවම අයිතිය. ඔය සීරියස් ගත්තද කියලා හොයන්නේ. මම කදී එන මොකටද මං ආවේ ටෝක් එකට. මේ පිස්සු කතා කරනවා ඌ ඇහුවට කමන්නේ කරන්න එහෙම නෑ යන්න බෑ. ඊපස්සේ මං ධම්මිකාමරණ ගිහලා කිව්වා ඔබතුමා අඳුරලා ජීව මිනිහ ආවලා මයිත් එක යන ගමන් මට කියනවා බස් එකට යන ගමන් වටරයි කරන්න නම් යන්න එපා. අපරාධී තරුණ ජීවිත නාස්ති කරගන්න එපා කියලා. මෙහෙම ලෝකයක් අද තියෙන්නේ. සත්‍ය තිබුණට ඔය එක එකත් වතුරට බහැලා පින්නේ නෙවුන්නේ. ඔක්කොම ගොඩ බිනන්නේ. වතුරට බහැවෙ එක්කනට උපදෙස් දෙන්නේ නෝ ගොඩ ඉඳගෙන. ඒක තේරුම් ගන්න බැන්නම් භාවනා කරන්න බෑ. ගොඩ ඉඳලා පින ගේ වතුර බහැලා ඉන්නාට උපදෙස් දෙන අයයි. වතුර බහැලා පින එක නා උගාක් වෙනසක් තියෙනවා. භාවනා කරන එක නට තේරෙනවා මෝ තාම ගොඩ ඉඳලා මේ මේ තැපල් මාර්ගික ක්‍රමයට අපිට උපදෙස් දෙන්න හදන. ඒක කියනවා ස්තුතියි. ඔයාගේ වැඩේ බලාගන්න. අපි මේ දියවැල කපාගෙන ඉන්නේ අපිට ඕවා කර කර ඉන්න වෙලාවක් නැහැ. අපි දෙල්ලමේ ඉන්නේ. එතකොට මේ දීවැලේ වෙනකන අසාර්ථක වෙච්ච මිනිහත් වටිනවා ගොඩ ඉන්න මිනිසුන්ට වැඩිය. භාවනා ලෝකෙට ගියාට පස්සේ තේරෙනවා මේ මිනිස්සු ඉන්නේ මොන තරම් අවිද්‍යාවකද කියලා. අනුකම්පාවත් වැඩ කරන තන්නේ කර වංචනික ධර්මයක් විදියට. මෛත්‍රියත් වැඩ කරන තන්නේ කර වංචනික ධර්මයක් විදියට. ඉතින් හැබැයි දොස් කියන්න බෑනේ මිනිස්සු. ඉනසන්නේ. ඒක තමයි මිනිස්සු මන්නේ කියන්නේ. උන් පාරේ ගියේ නැත්තම් මන්නේ අමාරු වෙටෙන්නේ. ඒ නිසා අපි අද වැටිලා ඉන්න කොමියුනිකේෂන් ප්‍රොබ්ලම් එක. ඒ නිසා කතා කෙරුවොත් කොමියුනිකේෂන් එක තව තව අප්සෙට් වෙනවා. කතා නොකර හිටියොත් ඩැමේජ් එක අඩුයි. පිළිගන්නවද? කතා කරොත් කෝරි ගොඩයි. අද අපි අපායට යන්නෙම කතා කරලා. වචනේ. එච්චරම සත්තු මරන්නේ නැහැ. එච්චර හොරකම් කරන්නේ නැහැ. එච්චර කාමීත්‍යාචර එන්නේ නැහැ. යන හරියක් යන්නේ අපායට වචනේ. කොමියුනිකේෂන් ප්‍රොබ්ලම් ඇති. බුදු වුණාට පස්සේ බුදුරජාණන්සේ මිනිසුන් කතා කරන්න පැකිලුණා. කොහොම කියලා දෙන්නද මේගොල්ලෝ ඉල්ලන්නේ මේ තණ්හාමාන දිටි. පස්සේ තමයි කියලා දුන්නේ නිසා කොතනකරි කොමියුනිකේට් වුණා නම් මොකක් හරි ඒක ස්පිරිචුවල්. අපි ලං කොමියුනිකේෂන් යන්නේ නැහැ ඒ නිසා සමාජික ජීවත් වෙනවා කියලා කියන්නේ බරපතල වැඩ ඇතිව සිර දඬුවම්. මේ මිනිසුත් එක්ක ජීවත් වෙනවා කියන එක ඊටදී කොච්චර සැපද කියලා හිතනවා පැත්තකට වෙලා තමන්ගේ මට්ටම් තම් මට්ටම් කියලා ඉන්න ගියාම ඒකට සෑහෙන පිනක් ඕන. ඔගොල්ලෝ හිතන් තියන්නේ මේ ගීගේ අමුදරුව රකින්න පින තියෙන්න ඕනයි කියලා. නෑ. අපිට චැලෙන්ජ් කරන්න පුළුවන් බැල වරෙන්කෝ ටවුන් එකට අපිට එක වැඩ පෙන්නන්න කියලා. ඔය බයට ජීවත් වෙලා ජීවිතෙන් පැනලා ගිහලා කැලේ ඉඳලා ආරණ්‍යයේ ඉඳලා වැඩක් නැහැ. පුළුවන් නම් බැලලා වරෙන්කෝ කියලා. ඉතින් ඒ වෙලාවට ඔය බය පක්ෂෝ ඉබ්බ කට්ට ඇතුළට ගත්තා. ඔව් ඔව් බෑ තමයි. ඕගොල්ලෝ ආගෙන ඉන්නකෝ. කියලා අකුලගෙන ඉන්න එක තමයි කරන්නේ. වෙන පුම්බන්න යන්න යන්න එපා. දැන් අපි පැය භාගයක් වැඩිපුර අරගෙන තිනවා. ඒක නිසා අපි ඈ මම ඉවර කර ඉවර කරමු. අහන්න දෙන්න මයික් එක. මම පැත්තේ මට ප්‍රශ්න නැහැ. ඕගොල්ලන්ට පස්ස පැත්තට දෙන්න නැත්තම්. ස්වාමීන් වහන්සේගේ ඊයේ ධර්මදේශනාවේදී කිව්වනේ මේ විඥානය මේ මායාකාරය කියලා. මේ එතකොට මේ මායාකාරයාගේ අර දැන් සමාධියටත් එයා කූට සමාධියක් වෙන්නන්න පුළුවන්ද? ඔය මිච්ඡා සමාධිය කියලා තියෙන්නේ. මිච්ඡා සමාධිය තියෙන්න පුළුවන්. ඒ නිසා මිච්ඡා සමාධිය දන්නේ නැත්නම් සමා සමාධිය කවදාකවත් තේරුම් ගන්න බෑ. ඒ කියන්නේ රෝල් ගෝල් දන්නේ නැත්නම් ගෝල් කියන එක තේරුම් ගන්න බෑ. ගෝල් කියන කුරගා බලන්න පුළුවන්. හැබැයි තියෙන හැටි ඔක්කොම ගෝල් නෙවෙයි. තිරසෙන් සියල්ල රත්තරන් නෙවෙයි. ඒ නිසා අපි මිච්ඡා සමාධිය හොඳටම දැනගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ මිච්ඡා සමාධිය සම්මා සමාධිය වෙන් කරන හැටි කියලා එකක් තියෙනවානේ. මේක වෙරිෆයබල් නේ. අරක වෙරිෆයි කරන්න බෑ. වෙරිෆයි කරන්න යනකොට ඒක මේ මේ ඩිස්ප්‍රූව් වෙනවා. මේක වෙරිෆයි. ඒ නිසා විඥාණයම දුන්නට එයා වික්කට අපි බඩු බාරගන්නේ වෙරිෆයි කරගෙන. වෙරිෆිකේෂන් එක විතරයි බුදුරජාණන් වහන්සේ ගත්ත එකම ටූල් එක. යමක් වෙරිෆයි කරන්න බැරි නම් බුදුහාමුදුරු දුන්නත් ගන්න එපා. මොකද ස්වාමීන් වහන්සේ ඒක හොයාගන්න. මිච්ඡා සමාධියත් එක්ක කම්පයර් කරන්න. මෙච්චරයි කරන්න තියෙන්නේ. මිච්ඡා සමාධිය විතරමයි සම්මා සමාධිය තේරුම් ගන්න මේ ප්‍රයිවල්රි එකට තියන්න ඕනේ. ඒ කියන්නේ අපිට කවදාකවත් මධ්‍ය ප්‍රතිපදා තේරුම් ගන්න බෑ අන්ත දෙක දන්නේ නැතුව. අන්තතික දුරු කළ දෙයක් උනාට දන්නේ නැතුව දුරු කරන්නත් බෑ. අපි හිතනවා කාමීත්‍යචාරය කියන එක දන්නේ නැතුව හිටියොත් හොඳයි කියලා. මුන්දර කවදාකවත් මධ්‍ය ප්‍රතිපදාව තේරෙන්නේ නැහැ. බුදුජානක අවුරුදු 26ක් රජ සැපවින්දා. කුමරියන් එක්ක පිරිමි නැති ලෝකෙක සම්ම්‍ය සුරම්ම්‍ය සුබ ඍතු ගුණ වෙනස් කරමින් බොහෝම සුඛෝපභෝගීව ගත කරලා. ඒකට දන්නවා මේ කාම සුඛල්ලි කාරණේ. ඉතින් දුෂ්කරක්‍රියා අවුරුදු 6ක් කරා. ඉතින් අපිට කියන්න පුළුවන් මෙච්චර පින් කරපු බුදුහාමුදුරුවෝ අන්තිම වයස අවුරුද්දේම ජීවිතේ මොකටද දුෂ්කර ක්‍රියා කරේ? මේ දෙක මැද තමයි මධ්‍යම මධ්‍යම ප්‍රතිපද. මේ දෙක දන්නේ නැතුව කොහොම මේ මධ්‍යම ප්‍රතිපද එන එක ඇසිමිලේට් කරපු එකක් වෙන්න එපා. රියැලිටි නෙවෙයිනේ. ඒ නිසා අපි සතු මරුණියට තමයි අබේදානේ වටනකම තේරෙන්නේ. සතෙක් මරනවා දැකලවත් නැති දන්නේ නැති මනසට කොහොම කියලා දෙන්නද? අබේදානේක වටනකම. ලෝක බුද්ධාම උදව් කරපු ඔක්කොම දිහා බලන්න අශෝක රජුර හොඳටම උදව් කරා ඡණ්ඩාශෝක වෙච්ච නිසා. දුටු ගැමුණු රජුරු දුෂ්ට ගාමිනී වෙච්ච නිසා. උත්තරම සාසනයට දුන්න වැඩ. අඟුලිමාල 999 ලේවිට කපපු නිසා. පහේ ශාක්‍ය මහරහතන් වහන්සේනමක් වුණා. පටාචාරාවේ රෙදි නැතුව පාරේ හෙළුවෙන් දුවපු නිසා. විනීතර භික්ෂුණීන් අතර පළවෙනි තැනටපත් වුණා. ඉතින් අපි මේ වැරද්ද පඟාරලා හොඳ හදන්න හදනවයි කියලා කියන්නේ මේ ලෝකේ කරන්න පුළුවන් එකක් නෙවෙයි. වැරද්ද සද්දකීම තියෙන්න ඕනේ. එතකොට තමයි මේක දැනසා මිච්ඡා සමාධිය කියන එක පිටු දකින්න එපා. මිච්ඡා සමාධිය සාපේක්ෂ දෙයක් සම්මා සමාධිය. ඒ වගේම ඊට වඩා මුංගක් අමාරුයි සම්මා සතිය මිච්ඡා සතිය. මිච්ඡා සතිය දැන්නේ તો කොහොම අපි සම්මා සතිය තේරුම් ගන්නේ? මේ අල්ලපු gedara මිච්ඡා සතිය තියන අපිට සම්මා සතිය කරන්න බෑ මගේ මල්ලෙම තියෙන්න ඕනේ. ඒක නිසා කියනවා මී මැස්සා අද නොයි මී පැණි තියෙන්නේ. ඒක ලෝකේ තියෙන හොඳම මල්ටිවිටමින් එකනේ. ඒකටත් අසුචි මූත්‍රා ටික ටික ගන්නවලු. එක දවසක් අපි අර ගෙදර ළඟ තිබුණා මේ කුණු කාණුවක්. ඒතර මිමැසි අල්ලන එකෙක් ඇවිල්ලා ඉඳලා ඒකේ අර කුණු කාණුවට ගිහිල්ලත් මූ එකතු කරනවා මල් පරාග වගේ. ඒ මුයිමැස්සා කියලා උට අපි කියන ඕක කියන ලොකු අම්මා ওই මීමැස්සා ඔච්චර රසට මීපැණි හදන්න මූත්‍රා ටිකකුයි අසුචි ටිකකුයි ගන්නව පදම දාන්නවා. ඊට පස්සේ ඒක රාජභෝජනයක් බවට පත් වෙනවා. ඉතින් අපි හරිම රසයි. ඒ නිසා අපි ළඟ තියෙන මේ හැම දෙයකම ඕකේ කලවමක් තියෙන නිසා අපි මේ පිටු දකින්න හදනවනේ මිච්ඡා සමාධිය. ඒ ආගම විසින් අපිට ඇත කරව බීතිකාවක්. සත්‍ය දකින්න මිච්ඡා සමාධියට සාපේක්ෂවම සම්මා සත්‍ය දකින්න. සම්මා සත්‍ය හැම එකටම මිච්ඡා කියලා ඔය මේ කැබිනට් එකේ තියෙනවනේ ෂැඩෝ කැබිනට් කියලා එකක් විරුද්ධ පක්ෂේ ප්‍රාතිබිම්බුක විරුද්ධ පක්ෂයක් නැතුව කවදාකවත් ප්‍රජාතන්ත්‍රවාදී කරන්න බෑනේ ෂැඩෝ කැබිනට් එකක් තියෙනවා මුදල් ඇමති ඉන්නවනම් විරුද්ධ පක්ෂේ මුදල් ඇමති කෙනෙක් ඉන්නවා නිල නොලත් එයා තමයි අරයක වැඩ බලන්නේ එතකොට නම් මෙයා දන්නේ අරයගෙන් අනුමත වුණොත් විතරයි රට පිළිගන්නේ එනිසා බජට් එක දැම්මම පස්සේ විරුද්ධ පක්ෂයේ ඉන්න එක්කන විරුද්ධ වුණොත් ඩිබේට් ඉතින් යාගෙන් ලැබෙන ෆීඩ්බැක් එක හරි වටිනවා ඒ නිසා මේ වැරදි එකක්වත් ලෝකෙට ඕන නැති දේවල් නෙමෙයි මේ වැරදි එකක් වෙන්නේ අපිටමයි. හැබැයි ඒකෙන් පණිවිඩය ගන්න දන්නවනම් මේකට සාපේක්ෂවයි සම්මා සතිය සම්මා සමාධිය මේ දෙකෙන් මිත්‍යා සතියට වෛර කරන එක නන කවදාකවත් මම කියනවා සම්මා සතිය ඇති කරගන්න බෑ. ඒක ගන්න යන්න එපා. එන වෙලාව discreetly discriminately delimited කරලා අවබෝධ කරගන්න. එතකොට පේනවා විඥාණයට නටන්න බෑ නැත්නම් අපි මේ ඉන්න සමාධිය හුඟක් වෙලාට මිච්ඡා සමාධිය ඉන්නේ අපි. ඒක අභියෝග කරන්න. අව탁සේරු කරන්න. ඔළුව ඔල්ලන්න නිකන් තේරුණා වගේ නිකන්. ස්වාමීන් වහන්සේ අවසරයි මට දැනගන්න ඕනේ ප්‍රත්‍යක්ෂයෙන් භාවනා භාවනා කරගෙන යනකොට සිද්ධ වෙන ඒවා මේවා ප්‍රත්‍යක්ෂයෙන්ද වෙන්නේ නැත්නම් මූල ධර්මයෙන්ද වෙන්නේ කියලා කොහොමද දන්නේ මේක බහුලීගත කරන්නේ? මේ කියපේකම තමයි. පච්චක්කය කියන්නේ ඇහැ ඉදිරිපිට කියන එක. ප්‍රති අක්ක. අක්ක කියන්නේ ඇහැට. අස්පනා පිට කියලා කියන්නේ. අස්පනා පිට වෙනවනම් ලක්ෂයක් බැලුවත් ඒක එහෙමමයි. මවාපෑමක් නම් දෙවෙනි සැරේ ඒක කරන්න බෑ. ඒ නිසා යාට කියන හරි මේක හොඳයි ආයසරයක් ඔක්ගෙනක් පෙන්න. ආයසරයක් ගෙනක් පෙන්නන්න. මායාව කරන්න බෑ. මායාව බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒකේ ඒ විලාම විකුණ ගන්න දඟලනවා ඒ මනස. එතකොටම දැනගන්න ඕනේ මේකේ බොරු මිනික යන්නේ බොරු යන්නේ කියලා. මේ චිත්තාමේ ඥාන ඒ වෙලාවෙදීම බඩු විකුණන්න හදනවා. ඒ කියන්නේ මිනිහා දුවදු බඩු විකුණන එකනේ. ඒ සේරි වාණිජ කෙනෙක්. ෂොප් එකක් තියාන කරන මනුස්සයට එහෙම කරන්න බෑනේ. බඩු අරගෙන ආපහු යන්න පුළුවන් නේ. අර මනුස්සයා ළඟට බෑ. ඒ මනුස්සයා බඩු වික මිනිහා ගියා. ආයෙ නෑ රෙස්පොන්සිබිලිටි. ඒ වගේ තමයි මායාකාරී දේවල්. ඒ වගේ තියෙනවා මේ තදියම කියලා එකක් තියෙන්නේ. තදියම. ඒ කියන්නේ ටෙන්ෂන් එක වෙලා තියෙන. අද ලෝකේ තදියමනේ තියෙන්නේ. දැන් ඔය මං ඇමරිකාට යන දවසේ මොකද්ද හොඳ කම්පියුටර් එකක් එළියට දානවා. මිනිස්සු පොලිමේ මුළු රෑ හිටියනේ. ඒගොල්ලෝ කියනවා හදිසි වෙන දෙයක් නෑ මේක මේ ව්‍යවසනික හිත අලුත් වෙන්න පුළුවන් කියලා. පුදුමාකාර සතියමක් තියෙනවා. ඒ ඒ දාන උණු උණුවේ ගිහලා ගන්න ඕනේ. මේ අලුත් කාර් හැදුවට පස්සේ මිනිසුන්ට පුදුමාකාර තජයමක් තියෙනවා. ඒක ගන්න. ඉතින් මේවට බේත් තියෙනවා මේ පිස්සංග පිස්සුට. පිස්සු. තදියම් වෙන්න ඕනේ නැහැ. ටිකක් හීල්පත් ගන්න පුරුදු වෙන්න ඕනේ. ඔතියපන් ආයසරයක් ගැන තීදුපත් කරපන් ආයසරයක් කරන බැට්නම් බලයන්. මොකක්ද හදිසිය? ඕනම කෙනෙකුට කියන්නේ බුදුන් යන හැම වැඩකම තුන් සැරයක් තියෙනවා. බුද්ධ සරණං ගච්ඡාමි, සතියම් බුද්ධ සරණං ගච්ඡාමි, සතියම් බුද්ධ සරණං ගච්ඡාමි. පළවෙනි සැරේම කිනුට ඔන්න බුදුන් මල් මෙන්න මං ගියා කියලා යනවනම් ආ බලයන්. අපි වෙලා තියෙන්නේ මේ හදිසි තදියන් වැඩ වලට අහු වෙලා තියෙන විශේෂම ධර්ම කණ්ඩාය. බුදුම විදිහට මේ තදියමට පුරුදු වෙලා තිනවා. එහෙ තිනවා මේ මේ ඉක්ම හදිසි ඔය වේද මේ විකුණන බඩුවට ලහි පිට කියලා දාලා තියෙනවා. ලහි පිට මේ බඩුව තියෙනවා දැන් ගන්නව නම් ගන්න. ලහි පිට. හදිසි ඔය තදියමේනේ අපි මේ බුදුමාකාර ඊටබන්ද දෙපැත්තෙන් පත්තු කරගෙන ඉන්නේ. ඒක නිසා මායාවට එන්න අරින්. මායාව අඳුරන්නේ නැතුව සත්‍ය අඳුරන්න බෑ. මායාව ආපුවම මේ පෙන්නන්නේ කීගාසරේ වෙන එක. ඒක තව එකක්. ඒ නිසා අනුපස්සනා කියන වචනේ මායාවත් එක්ක බෑ. අනුපස්සන කියන්නේ නැවත නැවත ඒ අනුවම බැලීම. 1 2 3. ඒ නිසා ආනාපානෙම නැවත නැවත බලනකොට ඒ ක්‍රමික වෙනසක් වෙනවා. අර වගේ විශාල ශීඝ්‍රම ඉන්ද්‍රජාල නැහැ. ඉන්ද්‍රජාල වෙනවනම් අපි කියනවා ගුඩයි, গুপ্তයි, විද්‍යානුකූල නැහැ. අනුපස්සනා කරන්න බෑ. හරි මමාරියෝ concept and reality කියන පොත කියවන්න ඥානන්ද සංසගේ සංකල්ප සහ යථාර්ථය කියලා මේ ළඟදී සිංහලට දැම්මා. මේ මේ යුගයේ ලියවිලා නැහැ එච්චර වටන එකක්. concept එක බොහොම cheap ඒ පොත. ඈ? ඔව්. ඒ සිංහල එකක් තියෙනද? සිංහල එකක් තියෙනවා. අරගෙන කියලා බලන්න ඒකේ subject එකට එන්නම පිටි 33ක් යනවා. ප්‍රපංච කියන වචනේ හරි අඳුන්ලා දෙන්න විශාල පසුබිමක් ඇතුව කියලා දෙනවා. අපි වාසනාවන්තයි මේ වගේ ස්වාමීන් වහන්සේලා මේ කාලේ ඇවිල්ලා මේ මායාවයි එහෙම නැත්නම් යථාර්ථයයි කියන එක පෙන්වන්න මේ මුළු ලෝකෙම මුළු මායාවක් තියෙන. මම අපෑමක් තියෙන. නිකන් ගහපාදීමක් තියෙන. බුදුදහම කියන මාව අපෑවට කවුරුක නැවත නැවත බලපන්. ඒ කියන්නේ විද්‍යාව කියලා කියන්නේ රිපීටබල් වෙන්න ඕනේ. any person should have the same result. ඒ කියන්නේ විද්‍යාවක ඕක බුදුරජාණන්සි තමයි කියලා දුන්නේ. නැවත නැවත කරලා බලන්න. තේරුණාද? තේරුණා වගේ. දැන් නම් වෙලා ගිහිල්ලා තියෙන්නේ. අව ඒක නිසා දැන් තියෙන මෙතනින්ලා පහම අපි 6 වෙනකම් වෙලා තියෙනවා. 6යි. 6යි. නෑ 6 ඉඳලා හදේ. මොකක්ද වයර් මාරු වෙලා. එතකොට එතකොට අපිට මේ අතරමැද සක්මන් දෙකයි පරියන්ක දෙකයි පරියන්කියු කරනවා. අපි ඒක නිසා විනාඩි පැය දෙකක් තියෙනවනේ. ඒ නිසා විනාඩි 45ව දෙකක් කරමු. දැන් විනාඩි 45 සක්මන් කරනවා. ඊට පස්සේ විනාශවල භාවනා කරලා තා ඉතුරු වෙන විනාඩි ගන්න අපි ධර්ම දේශනාවට ඉස්සෙල්ලා සක්මන් කරනවා. ඒ නිසා අපි මෙතන ඉඳලා දැන් තියෙන අපේ වේලාව 3:10යි. ඒ නිසා 3:55ට අපි වාඩි වෙනවා. එතන විනාඩි 45ක් 45ක් භාවනා කරලා ඊට ටික සක්මනින් පස්සේ බණ ටික තියෙනවා. හොඳයි සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව මෙතනින් සටහන්